ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි. අපි භාවනා වැඩ පිළිවෙල යොමු වෙලා පූර්ණ කාලිනව ගත කරන අවස්ථාවක්. මේ අවස්ථාවේදී සුත අනුග්‍රහිතය පිණිස සුතමේ ඥාන වර්ධනය පිණිස සාකච්ඡා අනුග්‍රහිතය පිණිස සාකච්ඡාව වශයෙන් ලැබී යුතු ඥානය පිණිස අපි දවසේ වේලාවක් වෙන් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ වෙලාව අපි වෙන් කරගෙන තියෙන්නේ ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණයක් සඳහා සූතානිග්‍රහිතයක් පිණිස. ඒ සඳහා සරුවඥන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම උපදේශ මාලාවක් පොදු මාතෘකාවක් වශයෙන් අපි ඉදිරිපත් කරගත්තා. ඒක කවුරුත් දන්න පරිදි සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය. ඒ සූත්‍රේලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ මහානකමී භ්‍රාමචර්ය ජීවිතයේ යෝගාවචර ජීවිතේ තාමත්ම වැදගත් අවස්ථාවකදී මතු පහළ වෙන ඇත්තන්ගේ සුභ සිද්ධිය පිණිසත් තමන් වහන්සේගේ ඒ ඥානයේ පිළිපීමක් වශයෙන් ඒ තමයි භාවනා ජීවිතයක් ගත කරන භ්‍රමචර්ය ජීවිතයක් ගත කරන කෙනෙකුට තිබිය යුතු ගුණ තිබිය යුතු පැවැත්ම මොන වගේ වෙන්න ඕනද කියලා පහළ වෙච්ච අදහස් හතකට ඉලක්කම් හතකට ගොනු කරා. ඉතින් මේ වෙලාවේදී ඒ අදහස අනුමත කරමින් අනුග්‍රහ පිංස සරුවචනාසයෙන් වැඩම කරලා ඒක ඊටත් වැඩිය අංග ලක්ෂණ සම්පූර්ණ වෙනවා අංග සම්පූර්ණ වෙනවා අටක් කිරුවොත් කියලා අටවෙනි කාරණයකින් කොට පලන්දලා නැත්නම් ඒක පූර්ණත්වයටපත් කරලා නැවතත් සරුවචන් වහන්සේ තමන් වහන්සේ වැඩ සිටිය තැනට පැමිණිලා වැඩම කරලා එතන හිටිය අනිකුත් මහා සංඝරත්නයේට මේ කාරණාව මතක් කිරීම වශයෙන් කරන දේශනාව අනුවයි මේ සූත්‍රය විකාශනය වෙලා තියෙන්නේ. එතනදී සරුවචන් වහන්සේ කාරණා අට එකින් එක එකින් එක සංඥා වාස්තරාට මතක් කරලා අපි මේ අද දවසට මාතෘකා කරගත්ත අංකය පස්වෙනි අංකය විස්තර වශයෙන් විභාග වශයෙන් විචිතුරු වශයෙන් එහෙම නැත්නම් උද්දේශ නිද්දේශ පටිච්චේස වශයෙන් ඉදිරිපත් කරන අවස්ථාවයි අපි මේ pāli පාඨයෙන් ඉදිරිපත් කරගන්නේ. උපට්ඨිත සතිස්සායන් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ මුට්ටස්සතිස්ස. මහණෙනි එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ ශාසනය එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ Brahmacharya එළඹ සිටි සතිය ඇති කෙනාටයි මේ නිවන් ආදී ධර්ම එහෙම නැතුව සතිය මුඩ වෙච්ච මුක්ත සතිය කෙනෙකුට නෙමෙයි කියලා දේශනා කරනවා. දේශනා කළ සර්වතෙන් මහාන දේශ තමන් වාසයේම ප්‍රශ්නයක් අත්කමිතා ප්‍රශ්නයක් වශයෙන් ඉදිරිපත් කරනවා. මහනි මම මේකෙන් මොකක්ද අදහස කරේ? යන්තං උත්තං කිංචේතං පටිච්ච උත්තං. මේ සතිමත් කෙනාටයි මේ ශාසනය අසතිමත් කෙනාට නෙවෙයි කියලා මම මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා සරුවත්නාංශය මතක් කරලා ඉද බික්කවේ බික්කු සතිමා හෝති පරම සතිනේ පක්ඛේන සමන්නාගතෝ මහණියම් භික්ෂුවක් ඉන්නවා මේ ශාසනයේ සතිමා සතිමා කියන අදහස් කරන්නේ සතිමත් කෙනා කියන අදහසයි. ඒකෙන් හදාගත්ත නාමපදයක්. සතිමා පරමේන සතිනේ පක්ඛේන සමන්නාගතෝ. එතන මේ සතිනේ පක්ඛ කියන වචනයක් සඳහන් කරනවා සමහර තැන්වල මේක සමාන්තර වේදනා සති සම්පජන්‍ය කියන පදයක්. මේ නීපක්ඛ කියන්නේ නිපක පඤ්ඤා කියලායි අපේ ශාසනය සඳහන් වෙන්නේ. උද උපාහරණයක් උදාහරණයක් විදිහට කියනවා නම් මේ විසුද්ධි මාර්ගයේ වගේ ඒ පොත්වලට පදනම් කරගත්ත ගාතාව සීලේ පතිත්ථාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤං ච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජතේ ජතං මේ ගාථාව විග්‍රහ කරනකොට ඒ කියන්නේ පටන් අරගන්නේ විසුද්ධි මාර්ගයේ කතා ශරීරේ ඒකෙදී ප්‍රඥාව තුන් ආකාරයකින් සර්වඥාන්සේ මේ සූත්‍රයේ මේ ගාථාවේ සඳහන් කරනවා සීලේ පතිච්ඡාය නරෝ සපඤ්ඤ සීලයේ මනාකොට පිහිටියා වූ නරයා නැත්නම් මිනිසයා සපඤ්ඤෝ ප්‍රඥාව සහිතයි එතනදී අටුවාචාරින් වහන්සේලා දක්වනවා මේ ප්‍රඥාව කියලා කියන්නේ සහ උපම් ප්‍රඥාව. උප්පත්තියෙම ඥානවන්තයි. ඒක තමයි ඒ අටුවාචාරින් වහන්සේලා ඔය මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිසහිත කියන වචනයක් ඒ අටුවාවට දෙනවා. ඒකින් කියන්නේ මේ ආත්මෙදීම නිවන් දකින්න හෝ අනිකුත් ලෞකික ඥානය ලබන තරම් ඥානවන්තයි. මේ උප්පත්ති ඥානයක් තියෙනවා. සහජ ඥානයක් ඒක මේධාවි කියන පදයට සමානයි. මේධාවි කියලා කියන්නේ ඥානවන්තයර කියන නමක්. ඒ උප්පත්තියම ඥානවන්තයයි. පෙනුමෙම හැසිරීමෙම ඥානවන්තය ගෙනාවු පින සහිතයි. ප්‍රඥාව සහිතයි කියනවා. ඊගාවට සීලපතිත්තාය නරව සපන්නෝ චිත්තං පඤ්ඤංච භාවය. එතනදී ප්‍රඥාව හිත සහ ප්‍රඥාව වඩනවා කියන තරම් ප්‍රඥාවත් වෙන්නේ නතනවා. එතෙන් සඳහන් කරලා තියෙනවා මේ චිත්තං කියලා සඳහන් කරන සමත භාවනාවේ සමත ප්‍රඥාවය ප්‍රඥා කියලා සඳහන් කරන විපස්සනා ප්‍රඥාවයි කිය. එතකොට ඒක මේ ජීවිතය තුළ වඩන කොටක්. අර සීලේ පදිත්තාය නරෝ සපඤ්ඤෝ කියනකොට ගෙනාවු ප්‍රඥාව, ගෙනාවු පීන, ගෙනාවු ඥානය. ඊගාවට චිත්තම් පඤ්ඤාන්ත භාවයන් කියලා කියන්නේ වඩන භාවනා කරලද චිත්ත භාවනා විපස්සනා භාව. ඊට පස්සේ ආතාපි නිපකෝ ආතාපි කියලා කියන්නේ කෙලස් තවන වැර කෙලස් කුසීතකම උණු කරන ගින්න ආතාප ගින්න තාපයක් සහ කරා කියන්නේ යෝගාවචරයක් සතුව දිබේතු අපි ඊයේ කතා කරපු ආරද්ධ විරිය ඊගාවට ආතාපි නිපකෝ කියන එක නිපක ප්‍රඥාව කියලා එකක් සඳහන් කර දෙනවා සමත භාවනා විදර්ශනා භාවනාවට පරිබාර වූ ලෞකික ප්‍රඥාව ඒක මේ සබ්බ කිච්ච පරිකා පරිනායිකා කියනවා. සියලුම කෘත්‍යයන් වලට මුලින් ගමන් කරන්නා වූ පාරිහාරීය පඤ්ඤා පාටිහාරීය පඤ්ඤා කියලා මේකට අටුවාව දෙනවා විස්තරයක්. ඒ කියන්නේ මේ ජීවිතයේ අපේ එදිනදා කටයුතු වල තියෙන සාමාන්‍ය බුද්ධිය කියලා මේකෙන් අදහස් කරන්න පුළුවන්. දැන් අපි ගේන ප්‍රඥාවක් තියෙනවා මේ උප්පත්තියෙම. ඊට පස්සේ අපි භාවනා වශයෙන් නැත්තම් මෙලොවටම නෙවෙයි පරලෝකයටම අදාළ වෙන විදිහට ආධ්‍යාත්මික වඩ ප්‍රඥා කොටසක් තියෙනවා. ඒක තමයි අපි භාවනා කියන වචනේ සඳහන් කරන්නේ. ඊට අමතරව මේ ලෝකයේ ලෞකික ඥාන නැත්තම් ඒවට කියනවා ලෝකායත ප්‍රඥා කියලා. එහෙම නැත්තම් අපිට ඥාන පුළුවන් සාමාන්‍ය බුද්ධිය කියලා. එදිනදා ජීවිතේ සතුටින් සමාදානෙ දක්ෂව පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන ප්‍රඥාව. ඒ ප්‍රඥාව පාටිහාර්ය ප්‍රඥා කියනවා නිපක ප්‍රඥා කියලා. නේපක්ක කියලා කියන්නේ අන්‍යවැනි ප්‍රඥාවෙන් පරිපූර්ණ වෙච්ච පුද්ගලයා. ඒ කියන්නේ බොහෝ අසූ බිරූ තැන් ඇති. බහුසුත කෙනා. ඒකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතන බුදුරජාන් වහන්සේ මේ උපට්ඨිත සතිස්සායම් භික්කවේ ධම්මෝ නායං ධම්මෝ මුත්තස්සතිස්ස කියන එකට අර්ථ විවරණය දෙන්නේ ඉද භික්කවේ සතිමා සතිනේපක්ඛේන සමන්නාගතෝ පරම සතිනේපක්ඛේන සමන්නාගතෝ සතිය වැඩි වීමට අවශ්‍ය කරන්නා වූ හොඳ මේ ලෞකික ප්‍රඥාවකින් සමන්වාගත වූ භික්ෂුව. ඒ කියන්නේ මේ සාසනේ පැවිදි වෙන හැම භික්ෂුවටම මේක තියෙනවද නැද්ද කියන එක විචල්්‍ය සාධකයක්. හැම කෙනාටම මේක තියෙනවයි කියන්න බෑ. ඒක නිසා හොඳට තේරෙනවා මේ සතිය වඩන වැඩේ සතිපට්ඨානය කියන එක පොඩුවේ හතරමං හන්දිවල පොලේ විකුණන්න පුළුවන් විලඳ භාණ්ඩයක් නෙවෙයි. ඒකට පින් ඇති කෙනෙක්ම වෙන්න ඕන. ඒ පින කියලා කියන්නේ උපම් ප්‍රඥාව විතරක්මත් නෙවෙයි. එහෙම නැතුව මේ සමත විදර්ශනා භාවනා වඩනකොට එන ප්‍රඥාවකුත් නෙවෙයි. මේ සාමාන්‍ය බුද්ධියෙන් ගුණමිරිස් කන මොලේට මේ හොඳ නරක දෙක තේරෙන ගතියක්, ඒක පිළිබඳ අවදි භාවයක්, ඒක පිළිබඳව එළඹිච්ච ගතියක් තියෙන කෙනෙක් වෙන්න ඕන. අන්න එහෙම භික්ෂුවක් ගැනයි සර්වඥාන්සේ මෙතන සඳහන් කරන්නේ. සමන්නාගත්ෝ චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා අන්න එවැනි මේ නිපක ප්‍රඥාව ඇති කෙනා සතිමත් වෙනකොට එයාට දැනෙන සතිමත්ද නැත්තද කියන දැනගදී තමයි චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා බොහෝ ඉස්සර කරන ලද්ද කියන ලද්ද හොඳට මතක හිටිනවා අනුස්සරිතා නැවත නැවත මතක් කරගන්න පුළුවන් ශක්තිය තියෙනවා අන්න ඒ කයි මෙතන සර්වඥාන්සේ උපට්ඨිත සතිසායම් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ මුත්තස්සතිස්ස කියලා කියන්නේ මේ මූඩ භාවය මෝඩ භාවය කියලා අපි සිංහලට දාගෙන කියනවා මුඩ මුත්ත කියන පදේ මෝඩයා කියලා මෝඩයා කියලා කියන්නේ කනකොට රාත්තල් ගන්න දන්නේ කොච්චරද මෝඩකම් කරනවා කරපු මෝඩකම නැවත ඒක ප්‍රයෝජනෙට ගන්න දන්නේ සතිමත් පුද්ගලයා කනකොට රාත්තල් ගන්න දන්නේ ඒක නිසා අනිත් දවසේ මම මෙච්චර මැටි කාප් කෙනෙක් කියලා ආය කන්නේ. අනේ ඒකයි මෙතන මේ අවශ්‍ය කරපු ගුණය. ඒක නිසා පරම සතිනේ පක්ෂේන සමන්නාගතෝ කියන ගුණය අපේ භාවනා ජීවිතයට නැත්නම් අපි මේ යොදන කාලයට ආපසු නැවත ප්‍රතිඵල ලබා දීමේදී ඍජු සාධකයක් බවට පත් වෙනවා. ඒක නැත්නම් අපි කීයක් වරක් කියලා දීපේක නැවතත් කිව්වට ආයෙත් මුණින්නව කලයකට වතුර එක්කරෝගේ කොච්චර කිව්වත් ගණන් ගන්නෑ. මේක එක සැරයක් කියනකොටම තේරුම් ගන්න පුළුවන් කෙනාට තමයි උග්ඝටිතඤ්ඤය කියලා කියන්නේ. කලයේ උඩින් කලයේ මුලින් අතර නම් උඩින් උගාතර හරවපේ කරනවා. ඝටය උග්ඝට කරලා තියෙනවා. එතකොට වතුර වක් කරපුවාම කලයේ සාමාන්‍ය අනික් පාදනයක් වගේ හේතුනට වැටෙන්නේ නැහැ. දැරුවොත් දැරුවා. එවැනි කෙනාට එක සැරයක් කියනකොටම තේරෙනවා. විපංචිකඤ්ඤ පුද්ගලයාට කියලා උද්දේශය දීලා නිද්දේශ කරන්න වෙනවා. දැන් මේ දරුවත්යන්සෙන් මතක් කරනවා වගේ මොකද්ද මහණෙනි මම මේ උපට්ඨිත සති කියන එකෙන් අදහස් කරේ. මොකද්ද මහණෙනි මම මුත්ත සති කියන එකෙන් අදහස් කරේ කියලා මේ කියලා දෙන ප්‍රමාණය ඇති. නමුත් ඒ පදපරමනේ නෙය බුද්ධලයට ඒ කියන්නේ අර තරම්ම උග්ඝටිතන්‍ය ප්‍රඥාවක් නැති විපංචිතන්‍ය කියන ප්‍රඥාව නැති වෙනාට නෙය බුද්ධලයට මේ සතියේ තියෙන මේ නේපක්ඛය නැත්තම් සතියට ආධාර කරන එකිනෙකට අන්‍යමඤ්‍ය වශයෙන් උපකාර කරන මේ පාටිහාර්ය ප්‍රඥාව නිපක ප්‍රඥාව අවශ්‍යයි. ඉතින් ඒක නිසා ඒක නැති කෙනාට චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා කියන ගුණ හිතින්නේ. බොහෝ කලකට පෙර චිර කාලයක් කියලා කියන්නේ චිරාත් කාලයක් කියලා අපි සිංහලට කියනවා. බොහෝ කාලයකට පෙර චිරකතම්පි චිරභාසිතම්පි තමන් කරන ලද්දා තමන් කියන ලද්දා සරිතා අනුස්සරිතා මතක් කරන්න පුළුවන් නැවත නැවත වරක් කරන්න පුළුවන්. මේක ඉතින් හරි සතිය පිළිබඳව එක පැත්තකින් සර්වඥාස දෙන අර්ථකථනය. එහෙම නැත්නම් මේ ඒ පිළිබඳ විහිතුරුවක් විස්තරයක් මේ සඳහන් කරා. ඉතින් මෙවැනි කෙනෙක් ඇති කෙනාටයි මේ සාධනය ප්‍රයෝජන ගන්න පුළුවන්. එහෙම නොවුනොත් මේ මුල යත අඩිය නැති මල්ලකට බඩු දානවා වගේ මේ කොච්චර දැම්මත් ඉවරයක් නැහැ. එතකොට ඒකේ ආශේවති භාවේති බහුලීකරෝති කියන අර පිරින ගතිය, සංසුප්ති වෙන ගතිය, සම්පත්‍ති කර ගතිය හිතින්නේ නැහැ. ඉතින් සතිමත් වෙන කෙනා හොඳට මතක තියාගන්න ඕනේ. තමන්ට මේ සතිය සුපතිත්ථිත සතියක් වඩපත් වෙන්න, එහෙම නැත්නම් සති වේපුල්ල කියන අඛණ්ඩ සතිය කියන தත්වලටපත් වෙන්න අර මුලින් කරපු වැරදි ටික මතක තියාගන්න ඕනේ කියලායි මගේ නම් අත්දැකීම. ගොඩ දෙනෙක් හිතන්නේ මේ තමන් කරපු හොඳ ටිකයි Taman කියාපු හොඳ ටිකයි මතක තියාගන්න කියලා. ඒක භාවනා කරන කට්ටිය දන්නව හොඳටම ඇත්තටම මෙතන අවශ්‍ය වෙන්නේ Taman අතින් වෙච්ච වැරදි ටික. ඒකත් මේ ජීවිතය නිෂේධ කරන අදහසින් නෙවෙයි. මම මෙච්චර වැරදි කරලා තියෙනවා. මම මෙච්චර වැරදි වචන පාවිච්චි කළා නෙවෙයි. මම එදා ඒ தත්ත්ව වැරදි කළා නෑ කියන දෙයක් නෑ. නමුත් ඒක කර නිසා මට මෙන්න මේ වගේ ආදීනව ආවා. එහෙමනම් දැන් එතෙන්ද යන්න ඉස්සර වෙලා. එයින් බේරෙන්න අර කරපු වැරද්දෙන් ගත යුතු පාඩම. අර කියපු වචනේ ගත යුතු පාඩම. මේ සිංහලයේ කියමනක් තියෙනවා කියන ලද වචනය ඇත්තු 20 දෙනෙක් දාලවත් ආපහුවක් ගන්න බෑ කියලා. ඒක කිව්වනම් කිව්වා තමයි. වෙන්න තියෙන හානිය වෙලා ඉවරයි. නමුත් ජීවිතය කියන එක එක හීනකින් හමාර වෙන රාත්‍රියක් නෙවෙයි. ඔය සිද්ධියට හා සමාන සිද්ධි ලක්ෂ කෝටි වාරයක් ඊට පස්සේ අපේ ජීවිතේ වෙනවා. අන්නේ වෙනකොට මතක තියාගන්න පුළුවන් නම් එදාමම කටමැද දොඩවන්න ගිහිල්ලා මෙන්න මේ වචනේ කියලා මට මෙන්න මේ වගේ නැවත පිළියම් කරගන්න බැරි හානියක් සිද්ධ වුණා. දැන් ඔන්නේ වැනි අවස්ථාවක් ඇවිල්ලා දෙනවා පුළුවන් ද කටකට ගන්න. එහෙම නැත්නම් මම එදා මේ ක්‍රියාව පුරුද්දට කරා. හානියක් වෙන්නේ නැති වෙයි කියලා කරා. එහෙම වුණා. ඒ නිසා අදත් එවැනි වාතාවරණයක් දැන් පැමිණලා තියෙන්නේ. මට පුළුවන් වෙයිද ඒ ක්‍රියාවට කරගන්න බැරි අන්තභාග කෙනෙක් වගේ ඉඳලා මලමිණියක් වගේ ඉඳලා ඒ ක්‍රියාව නොකර ඉන්න. අන්න එතකොට නම් තේරෙනවා භාසිකං චිරකටම්පි චිර භාවිතම්පි සරිතා අනුසරිතා හෝ. ඉතින් මේ වෙලාවට පේන්නේ අපි නිකන් එකවරම මේ සතිය එළඹිච්ච ගමන්ම හිරි වැටලා යනවා. ඒ වචනේ කියන්න පුළුවන් කියන්න ඕන නම් නොකියනිකන්. ඒ ක්‍රියාව මෙතනදි කරන්න පුළුවන්. කළ යුතුයි කියලා හිතක් තියෙන ලෝකයක් තියෙන නමුත් අපි දන්නවා කෙරුවොත් නොකිරුවාට වැඩිය හානි සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි සංවරය කියලා කියන්නේ. මේක තමයි බයලජ්ජාව කියලා කියන්නේ. මේක තමයි සීල කියලා කියන්නේ. නොකට යුතු නොපනක්කා නොකර සිටීම. ඒ නිසා චිරකතම්පි චිරබාහිතම්පි සරිතා අනුසරිතා කියනකොට <clears throat> සදාචාර අර්ථකථනය වෙන්නේ කරන ලද පින් කරන ලද කුසල ක්‍රියා සිහිපත් කරනවා කියන්නේ. නමුත් ජීවිතය අපි වැඩියෙන් කරන්නේ කුසල නෙවෙයි. කලාතුරකින් තමයි හිතලා බලලා කුසලයක් කරන්නේ ඒක කරන්න ගියලත් මරිකම් අමනකම් මෝඩකම් කොච්චරද කොත් වැරද්ද කරනකොට 100 100ක්ම වැරද්ද කරනවා ජීවිතේ පිළිලා තියෙන වැරදි කොට තියෙන ඒකයි ගරුවචනහන්සේ කට හොදලා දේශනා කරන මේ මුළු ජීවිතේ මේ මුළු ලෝකෙම දුකක් කියලා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන්නේ කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියලා අපි යම් සංස්කාරයක් කරා නම් චේතනාපූර්වක යමක් කරනනම් සියල්ලම අනිත්‍යයි සියල්ලම දුකයි සියල්ලම අනාත්මයි. ඒ අනිත්‍යත්වය ගැන නම් අපිට ප්‍රශ්නයක් නෑ. අපි කියනවා වයිකින් ඔය අනිත්‍ය වේක නම් සියල්ල දුකයි කියලා කියනකොට අපි හිතනවා මේ මම කරපු දෙයක් නෙවෙයි මට මේ දුක ආවේ අල්ලපු ගෙදර ඌණියම් කරලා. එහෙම නැත්නම් මේ ඉස්තු හොඳ නැති නිසා, එහෙම නැත්නම් ආණ්ඩුව හොඳ නැති නිසා කියලා අපි පුළුවන් තරම් ඒකට නිදහසට කන්න හොයනවා මම කියන්නේ බුද්ධවන්තයෙක් මට මේව වෙන්න බෑ කියලා. නමුත් මේ සත්‍යමත් පුද්ගලයාට ලොකුම ලොකු වාසිය තමයි යම් කිසි භාග්‍ය සම්පන්න අභෞවිය නරක ව්‍යසනයක් වෙනකොට වුණත් ඒ පුද්ගලයා කවදාකවත් ඒ ව්‍යසනය ක්‍රියාත්මක කරන යන්ත්‍රයට බඳින්නේ තමන් වරද්ද මරණ දඬුවම් යොමු වෙලා ඒ හිස කසා දාන ගහලයක් එක තරහ වෙන්නේ ඒ මනුස්සයා කරන රාජකාරියක් ඒකට හේතුව ඒ රාජ අන රාජ අනට හේතුනේ තමන්ගේ ක්‍රියාව නම් තේරුම් අරගනවා අනේ මේ අසරණ මිනිස්සයා මගේ බෙල්ල ගහලා අපරාධේ බෞද්ධ කරගත්තට මේ මම බෙල්ල ගහයි බෙල්ලකතුන් කන්නේ මම පෙර කරන ලද මෙන්න මේ වගේ කර්මයක් එක්කෝ සරිතානුසරිතා කිනක දැකලා නැත්තම් ණය ක්‍රමයේ තේරුම් ගන්නවා පෙර කරන ලද කර්මයක් නිකන් එක වෙලා තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයා කවදාකවත් ඒ චිත්තක්ෂණේ අලුතෙන් කර්ම රැස් කරන්නේ අර මනුස්සයාට බැනලා අර මනුස්සයාට වචන කතා කළා අර මනුස්සයාට ගහගන්න ගිහිල්ලා අලුතෙන් චේතනා රැස් කරගන්න නැත්තේ. මොකද මේ කරපු වැරද්දක් ගෙවිලා යන වෙලාව. ඕකෙන් අලුතෙන් එව්වා එන්නේ නැති තාලෙට බේරෙන්න නම් මේ සතිය පුදුමාකාර විදිහට උදව් කරනවා. මේ පටලවා ගන්න යන්න නරකයි. මේ සතියෙන් නෙවෙයි මේ කාරණාව කරන්නේ. සතිය මේ කාරණාව කරන්ට හිතට ස්පාසු ලබා දීම විතරයි කරන්නේ. මේ කෘත්‍ය සහ මේ තරාතිරං මැනීම කිරීම කරන්නේ සම්පජඤ්ඤය. සතිය නැතිනම් ඒ සම්පජඤ්ඤයට වැඩ කරන්න ඉඩ නැහැ. අපේ හිත නිතරම කවුරු හරි අපිට බනිනකොටම ඒ පුද්ගලයාට එක එක දේවල් කියන්නත් වෙන වෙනවා එක ටික කියන්න වෙන වෙනවා එතකොට අපේ විවේක බුද්ධිය සම්පූර්ණයෙන්ම පාවා දෙනවා සත්‍ය මතක් කරලා දෙනවා ඔය මිනිස්සයා නෙවෙයි ඔය උඹට එන්න තියෙන කර්මයන්තරයක් ක්‍රියාත්මක වෙන්නේ ඒ මිනිස්යාගේ ඉරියව් දිහා බලලා ඉත්‍ත්‍යාවද්ද පුරුෂයෙක්ද නෑදායෙක්ද දෙවන මිනිස්සුද සිංගල් මිනිස්සුද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. ඔබට මේ බැනුම් අහද්දි පුළුවන්ද කියලා බලපන් ඉවසන්න. නැත්නම් මේක සතියෙන් මේ හුදු වචන ටිකක් විතරයි කියලා ඇහිල්ලක් විතරයි කියලා බලාගෙන ඉන්න කියලා දරගත්තොත් එතන විවේක බුද්ධියට ඉදීනවා. අපේ හිත චේතනානුකූලකව පැනලා ප්‍රතික්‍රියා කරන්න යනවා. ඒක බලහින්න අනේ සතිය දෙන ඉඩ හරි ආකාරයෙන් නැවත අලුතෙන් කර්ම රස නොවීම පිණිස ප්‍රතික්‍රියා වශයෙන් කායික වාචසික මානසික ක්‍රියා නොකිරීම පිණිස නිපක ප්‍රඥාව යොදා ගන්න බැරි නම් ඉතින් සතියෙන් කොච්චර ඉඳා ගන්න දුන්නත් වැඩ ගන්න අමාරුයි. ඒ නිසා මේ සතිය පිටිපස්සේ සතියත් එක්කම මේ නිපක ප්‍රඥාව යන කෙනාගේ ජීවිතේ තමයි පරිණාමයකටපත් සතිය කරලා දෙන්නේ ඒකට අවශ්‍ය සාමකාමී පරිසරයක්. එහෙම නැත්නම් මේ විවේකයක් ඇති කරලා දෙන එක. ඒක නිසා සමහර තැන්වල මේ සති සම්පජඤ්ඤ කියන දෙක එක විදිහට එක ළඟම යොදනවා මේ සතෝ සම්පජානෝ කියන පද දෙකෙන්. සතිපට්ඨාන සූත්‍රයේ සම්පජානෝ සතිමා ඉද බික්ක වේදිකෝ කායේ කායනුපස්සී විරතාපි සම්පජානෝ සතිමා සම්පජාඤ්ඤය ඉස්සරහින් කියලා සත්‍ය පිටපස්සෙන් කියනවා කොහොම හරි මේ දෙක යුගල පද දෙකක් එකට වැඩ කරන දෙකක් මේකට හොඳ නිදර්ශනයක් වශයෙන් මතක් කරනවා නම් මේ ඉදි කට්ටයි නූලයි වගේ කියලා කියන්න පුළුවන් අපිට යම් කිසි ඉදි කැලි දෙකක් එකතු කරන්න ඕනේ නම් අපි දන්නවා අපේ සම්ප්‍රදාන කෝර තමයි මහාන මැහිල්ල මේ මහානකොට නූල තමයි ඇත්තට වැඩේ කරන්නේ. නමුත් නූලට ඒ විදි විදි දෙක විදින්න බෑ. නූලේ නැමෙන සුළු ගතියක් නූල් වලින් හදලා තියෙන රෙද්ද හරියට අපේ එකෙක් අපිව විදින්න හදනකට කැමති නැතුව වගේ ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඉදිකට්ටක් දානවා. අපි ඉදිකට්ට හදලා තියෙන යකඩෙන් ඒක නැමෙන්නේ නැහැ. ඒක කාගෙන යනවා. ගියාට පස්සේ අර ප්‍රින්ස්පල් දෙන හිං කුංචි හිලෙන් නූලක් ඇදිලා එනවා. අන්තිමට අපි ඉදිකට්ට අරගෙන නූල ගැටේ වැටුණාට පස්සේ නැහිල්ල සිද්ධ වෙනවා. අපි ඉදිකට්ටෙන් මානවා කියලා කිව්වට වැඩේ සිද්ධ වෙන්නේ නූලේ. ඒ වගේ සති සම්පජඤ්ඤ දෙකෙන් සතිය කියලා කියන්නේ හිත් පිට නැති කිසිම දෙයකට නැමෙන්නේ නැති ශක්තියක්. සතියට නෑ හොඳ නරක. සතියට නෑ සාධාරණ අසාධාරණ. සතියට නෑ හරි වැරදි. සතියට තියෙන්නේ එන දෙයට මොන දෙන එක විතරයි. ඒ නිසා සතිය හිත් පිට නැති දෙයක්. සම්පජඤ්ඤයට ලැබුණාට පස්සේ තමයි නැත්නම් මේ නිපක ප්‍රඥාවට මේ පහටිහාරිය ප්‍රඥාවට ඉඩ ලැබුණාට පස්සේ තමයි පරණ මෝඩකම සලකා බලලා අලුතෙන් හම්බෙච්ච අවස්ථාවේදී ඒ තමන්ගේ මති මතාන්තර ක්‍රියාත්මක කිරීමේ ශක්තිය සිදු වෙන්නේ මේ සම්පජානය. නැත්නම් මේ මේ පක්ක කියන නිපක ප්‍රඥාවෙන්. ඒ නිපක ප්‍රඥාවට තනි කර යන්න බෑ. ඒකට වැඩි කරන්න බෑ අනිවාර්යයෙන්ම සතිය තියෙන්න. මේකට තවත් උපමාවක් දෙනවා මේ සම්දිස්ථානයේදී මම තමයි ඒක තේරුම් ගැනීමට උදව් වෙයි කියලා කොරා සහ අන්ධයාගේ කතාව. කොරේකුයි අන්ධයෙකුයි දෙන්නම ඒ අම්බලමකට එකතු වෙනවා හැන්දාවට මේ හිඟා කාලා. ඉතින් ඒ කොරාට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ එනේන කෙනා දැකලා ඉල්ලලා හිඟමනක් ඉල්ලන්න පුළුවන් පුද්ගලයා එන කෙනා දකිනවා. නමුත් වෙලා තියෙන්නේ එළියට යන්න විතරයි. සෙනෙක ඉන්න තැනට පොළට ය아가න්න විදියක් නෑ. ඉතින් අම්බලම ගාම ඉන්න වෙනවා. අන්ධයාට වෙලා තියෙන්නේ දකින්නකොට කාගෙත් අනුකම්පාව ඇති වෙනවා කියන්න දෙයක්වත් නෑ. යන්න පුළුවන් නමුත් පාර දෙන්නේ ඒක නිසා මේ දෙන්න එකතු වෙලා අර අන්ධයා පිට කොරා නැගගත්තොත් උඩ ඉන්න කොරාට ඇස් දෙක පේනවා. ඌට පුළුවන් අන්ධයාව යොමු කරන්න. යොමු කරපුවාම කොරාට දෙන්නට දෙකට වෙලා පොලකට ගිහිල්ලා එතන ගින දැනගිලා හිඟමනක් ගන්න පුළුවන්. ඒ නිසා මේ මෙතන අන්ධයාට ඒ කියන්නේ යන්න දෙන්න පුළුවන්කම තියෙනවා මනුන් කිරුණ ශක්තිය නැති එක තමයි සත්‍ය සමාන කරන්නේ. උඩ ඉන්න යමකම කරගන්න බැරි ඇස් පේන මිනිහට තමයි සම්පජාඤ්ඤය සම්බන්ධ කරන්නේ. ඉතින් මේ දෙකේදී මේ සතියේ තියෙන මේ ඇස් නොපෙනෙන ගතිය අර සදාචාර සම්පන්න නැත්තඳ වෙන්නේ මේ කිසිම හිතක් පපුවක් නැති ගතියක් වගේ. ධර්ම අධර්ම දෙක දන්නේ නැති ගැටයක් වගේ. හරි වැරදි දෙක නොතේරෙන ගැටයක් වගේ. ඉතින් මේක කොච්චර මේ අපේ සංස්කෘතිය අනුව අපි කොච්චර දෝෂයකට වැරද්දකට ලක් කරගත්තද කියනවනම් ඔය භාවනා කිරීම ඒ විවිධ සතුරු ආක්‍රමණ නිසා අපේ ස්වාමීන් වහන්සේලාට කරගන්න බැරි වුණාට පස්සේ අපේ අටුවා යුගයේ බුදුමාකාර එක පැත්තකට විකෘති පැත්තකට ගිහිල්ලා තියෙනවා අර්ථකථනවල මූලධර්ම වලට බර ප්‍රායෝගිකත්වය අඩුයි. ඒ නිසා ඒ පසු කාලීන කාලේ එනකොට මේ සතියේ තියෙන අන්ධභාවය ගැන නිසා බය වෙලා සතිය පැත්තකට දාලා ඒ වෙනුවට අනිකුත් ධර්මතා ඉස්සරහට කරගෙන තමයි බණ කියන්නයි පොත් ලියන්නයි පටන් අරගත්තේ. ඒක නිසා ඔය අවුරුදු 1500ක් විතර ගියාට පස්සේ ලාංකික ශාසනයේ පසු කාලීන කාලවල සතිය ගැන ඉතාමත්ම කල්පනෙන් කතා කළා. ඒ මොකද හේතුව ඒකේ ආගමික ගතියක් නැහැ සතිය. සතිය තියෙන ධර්මය. පැමිණි දෙයට ඒ එළඹ සිටීම පමණයි සතිය කරන්නේ. මේ මේ පිරිමි කෙනෙක්ද, ඥානු කෙනෙක්ද, දෙමළ මිනිස්සෙක්ද, සිංහල මිනිස්සෙක්ද, හොඳ දෙයක්ද, නරක දෙයක්ද, ඒව මේවා තෝරන ගතිය සතිය. සතිය එකකින් හරියම සාධාරණ ධර්මයක්. අර නිවනේ තියෙන අනාලම්භික ගතිය තියෙනවා. නමුත් ආගමික පැත්ත යන ඇත්තන්න මේකෙන් කිසි රසයක් නැහැ. කිසිම ආහාර පද්ධතියක් නැති නිසා ඉබේම සතිය හැලිලා. දැන් අද වුණත් පක්ෂග්‍රාහීව මම ප්‍රකාශ කරනවා නෙවෙයි බණ 100ක් අහන්න බණ 100ක් අහනකොට කී දෙනෙක් මේ වචනවත් මතක් කරනවද කියලා බලන්න අප්‍රමාදය හෝ සතිය කියන එක මතක් කළා. ඒකේ අර්ථකථනය අඩු ආනේ අටුවාවේ දීලා තියෙන අර්ථකථනය හෝ සර්වඥාන්සේ දීලා තියෙන අර්ථකථනය හෝ සපේලා උත්තර දෙන්න පුළුවන් කාටද කියලා. මොකද ඒ තරම්ම අපි ධර්මයේ පැත්තකට දාලා ආගම ඉස්සරහට අපි මූල ධර්මවාදී ආගම්කාරයෝ වුණාට මේ සර්වඥන් වහන්සේ මේ අපිව ගලවලා ලෞකික ප්‍රඥා තිබුණාට ලෞකික ප්‍රඥා හරහා ලෝකෝත්තර ප්‍රඥා සඳහා යෑමට අවශ්‍ය කරන මේ සතියේ ගුණාංගය සර්වඥන් වහන්සේගේ තිබුණ මේ පන්රේ සර්වඥන්සේ දෙන්න හදපු මේ ගැම්ම පුදුම විදියට මලකඩ කාලා තියෙනවා නැත්නම් මොට වෙලා තියෙනවා. ඒක නිසා නිකන් සාසනය තන්නේ කරම අනෙකුත් ආගම් වල පැත්තකට වැටලා ආගම් අතර කහ කුලල් කහ ගන්න මට්ටමටම අපි පහත්පත් වෙලා මේ සතිය ඉස්සර වුණා නම් අපිට මේ ආගම් මට්ටමේ බොහෝම ඉක්මනට ඔබ උසන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආගම ප්‍රතික්ෂේප කරනවත් අපි ආගමික නොවනවත් නෙවෙයි අපිට සියලු ආගම් වල තියෙන හොඳ පැත්ත ගන්න පුළුවන්. ආගම් පැත්තෙන් බැලුවොත් මම බුද්ධ ආගමට වැඩියෙන් සලකන්නේ නැහැ. මගේ සූරු දෙදින ආගම් වශයෙන් බුද්ධ ආගමක් තමයි. නමුත් මේ බුද්ධ ආගම ඇතුලේ හතර පද්ධතියක් තියෙනවා. බුද්ධ ආගම ඇතුලේ මදයක් තියෙනවා, ධර්මයක් තියෙනවා. අනික කිසිම ආගමක ධර්මයක් නෑ. අනික සියම ආගම් වල තියෙන ආගමික පදාචාර ගති විතරයි. එහෙම බලනකොට ඔය විශේෂයෙන්ම දීඝනිකායේ මුල්ම සූත්‍ර 10 සීලඛණ්ඩකේ සඳහන් කර දෙන බුදුරජාණන් වහන්සේ උපහාසයට ලක් කරනවා චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන එක. මොකද ඒවායේ බුදුහාමුදුරෙන් ඉස්සර කියලා දෙනවා. හොඳට සීල ලක්ෂණ ඇතුළේ ඉඳලා තියෙනවා. දැන් අපි ඒ එතෙන්ට බහැලා. එතෙන්ට බහැලා මේ සිල් රැකන්න බෑ. එහෙම පිටතට රකින්න වගේ සිල් රැකන්න බෑ. ප්‍රඥාවන්ත වෙන්න. නිබුක ප්‍රඥාව තියෙන කෙනාට විතරයි සිල් රකින්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමා සතියෙන් දිනු වෙන කෙනාට විතරයි සීලේ වටිනාකම තේරෙන්නේ. එහෙමද කරේ තියන හිතට හරියන්නේ නැහැ. අන්න ඒ පණ ගන්න, ඒ කියන්නේ සීලයේ ගන්න තියෙන අර්ථය, සීලයේ ගන්න තියෙන ධර්ම ඕජාව මතු කරගෙන ඉස්සරහට යන්න නම් මෙන්න මේ සතිය මධ්‍යස්ත වෙන්න ඒ කියන්නේ කිසිම පැත්තකට පක්ෂග්‍රාහී නොවන මධ්‍යස්ත විනිශ්චයකාරයෙකුසේ අභිජ්ජා දෝමනස කෙරෙහි අභිජ්ජා අභිජ්ජා වශයෙන් දෝමනසේ දෝමනසේ වශයෙන් දැක ගන්න මේ සතියේ තියෙන අන්නර තෝරන්න බේරන්න නැති ගතිය ප්‍රතික්‍රියා නොකරන ගතිය තීරුම් ගත්ත දවසේ අපිටම අප ගැන නිවැරදි විනිශ්චයකට එන්න පුළුවන් නැත්නම් අපි හැමදාම අපේ පැත්තට විනිශ්චය ගන්නේ පක්ෂග්‍රාහී එහෙම නැත්නම් සක්කාය දිට්ඨිය විදිය. සතියේ තියෙන මේ හොඳ නරක දෙක දකින්න නැති ගතිය. එහෙම නැත්නම් හොඳ නරක දෙකට පූර්ව නිගමන වලටපත් නොවන ගතිය, ප්‍රතික්‍රියා නොකරන ගතිය නිසා අපිට අපි ගැන වුණත් හොඳ පිළිතුරු කණ්ණාඩියකින් නියම පිළිමිගුව දැක ගන්නවා වගේ විකෘති වෙච්ච කණ්ණාඩියකින් නෙවෙයි වගේ අපි කරන දේකම හොඳ නරක පැත්ත. චිර කතාන්ති, චිර භාගිතාන්ති, සරිතා, අනුස්සරිතා කොහොමද කියලා අපිම කරපු දේ අපි පිළිබඳවම විනිශ්චය කරන්න පුළුවන්. ඉතින් මේකට හොඳම නිදර්ශනය තමයි ඔය දැන් ඔය ක්‍රිකට් අහනකොට දෙන්න පෙර දම්පය. මම ඔය ගිහලා ටොරන්ටෝ කියන්නේ කියලා ඒ කට්ටිය මට කිව්වා ඔය බණ කියන්න එපයි කියලා ඒ රටේ. මොකද ඒ රටේ කවදාකවත් ක්‍රිකට් අහලත් නැහැ දැකලත් නැහැ. ඒ කට්ටිය කියන්නේ කිව්වා පුළුවන් නම් මේ ගෝල්ෆ් කරන්න බෑ. මම දන්නේ නැති නිසා මට ඉතින් නිදර්ශන කියන්න බැරි. නමුත් මෙනියු ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පොසෙ ටිකක් ප්‍රසිද්ධයි. අනිත් අපේ සිංහලෙන් බණ අහන්නේ. ඒ ඇත්තට ඉතින් කොහොමද ක්‍රිකට් අහන එක ඉතින් කතා කරගෙන බලන ක්‍රිකට් ගේම් එකනේ. ක්‍රිකට් වල තියෙනවා අපි ඔය හිත බාණ්ඩකාරක මහත්තයා තමයි අදහස ගෙනාවේ තුන්වෙනි අම්පයර් කෙනෙක් යෝජනා කරේ. මේ ඒකට අරගෙන තියෙන්නේ ටෙලිවිෂන් කැමරාවයි. අනික අම්පයර්ස්ලා දෙන්නම මිනිස්සුયો. ඒ මිනිස්සුන්ට ඕන වෙලාවක හියුමන් එරර් එක වෙන්න පුළුවන්. ලංකාවේ නම් ක්‍රිකට් ගහන්නේ ලාංකික පක්ෂයේ යැත්තු විනිශ්චය කරනකොට කොහොමදත් වදිනවා අම්පය ලාංකිකේ. ඒක ඉතින් ලෝකෙ පිළිගන්න වැරද්දක්. ඉතින් සම්මතයක්. ඒක වැරද්දක් වුණා සම්මතයක්. ඒ වගේම කොයි අම්පය කෙනෙක් වුණත් Tamange ජාතිය නියෝජනය කරන පක්ෂයට අදින්න පුළුවන්. ඒක මේ නිසා නව තාක්ෂණයත් එක්ක මේ තුන්වෙනි අම්පය කෙනෙක් එහෙම නැත්නම් හතී කොන හැමතැනම ඉඳලා ටෙලිවිෂන් කැමරාවකින් බලන් විනිශ්චය කරන්න පුළුවන් ශක්තිය බාරගත්තට පස්සේ ජාත්‍යන්තරික සංවාගම පිළිගත්තා. දැන් අපි අර මිනිස්සයාගේ මේ ටෙලිවිෂන් කැමරාවේ තියෙන වෙනස තමයි ටෙලිවිෂන් කැමරාවට ක්‍රිකට් තේරෙන්නේ නැහැ. ඒකට පුළුවන් එන සේරම රෙකෝඩ් කරගන්න එක විතරයි. කිසිම විනිශ්චය කිරීමේ හැකියාවකුත් නැහැ. ක්‍රිකට් ගැහුවත් එකයි, ෆුට්බෝල් ගැහුවත් එකයි, වෙන කුණු හරපක් කරුවත් එකයි රෙකෝඩ් කරන එක විතරයි. හැබැයි ඕනම මිනිස්සෙක් ගන්න විනිශ්චයට වැඩිය කිසිම කෙනෙක් අභියෝග කරන්නේ නැහැ ටෙලිවිෂන් කැමරාවට. මොකද ඒක පක්ෂග්‍රාහීයි. ඒක නිසා ඕනම අම්පයස්ලා දෙනකට මොන විනිශ්චයක්වත් කරගන්න බැරි නම් අපි මොකද කරන්නේ? ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලනවා. ඔන්නෝක තමයි චිරකතම්පි චිර භාසිතම්පි කවිතා අනුස්සරිතා හෝති කියන්නේ. බොහෝ කලකට පෙර කරන ලද්ද කියන ලද්ද මතක් කරන්න පුළුවන් නැවත නැවත මතක් කරන්න පුළුවන්. ඒ වීඩියෝ ටේප් එක තියෙන තාක්කල් සැකනම් මේක අවුට් එකක්ද නැද්ද කියලා ආය දාලා බලපෑයි. ආය දාලා බලපෑයි. මිනිස්සයාට කවදාකවත් මිනිස්සයාට ඒ මතකේ නැවත නැවත ගන්නකොට හොඳ සතිමත් ඇති වෙනා නම් අනිවාර්යයෙන්ම තමගේ පිළිචාරිතික සංඥාස්කන්ධේ අරද කෙලසෙනවා. කෙලසලා කෙලසලා කෙලසලා මිනිස්සයාගේ හිතේ තියෙන කැප පක්ෂග්‍රාහීත්වයේ එනවා. ඕක තමයි මනුස්සකම කියන්නේ. මේක ටෙලිවිෂන් කැමරාවකට එන්න ගන්න. දැන් මේක ප්‍රතික්‍රම කරනවා. මෙවුවා රිපෝට් කරනවා. හොඳ දේවල් නරක දේවල් වෙන් කිරීමේ ශක්තියක් උවත් නැහැ. ඒ නිසා වෙච්ච සිද්ධි අට සිද්ධි ඒ කාලෙම කියනවා මේ එක්කෙනෙක්වත් ඇහුවට කියන්න දන්නේ. ඔය ඔක්කොම කියන්නේ හොඳයි කියන සංඥාව හිතුවොත් හොඳ පැත්තෙන් තමයි. නරක පැත්ත අමතක කරනවා. ඒක හොඳ නැහැ කියලා කිව්වොත් නරක පැත්ත විතරයි කියන්නේ හොඳ පැත්ත කියන්නේ. ඒ තරම්ම සරිතා අනුසරිතා චිරකතම් පිටර බහිතම් කියන එක අපි හිතන්නේ ඇත්තටම දක්ෂම මනුස්ස මොලේ කියලා. හැබැයි ඒක අන්තිම පස්සක්රයි. අන්න ඒ කැතකම තෝරන ගතිය. එනකන් මේ එන රස මස උළු දාලා රසවත් කරන ගතිය. අතිශෝක්තිය. එහෙම නැත්නම් මේක සංස්කරණය කරන සූද්ධ කරන එඩිට් කරන ප්‍රූෆ් කියවන ගතිය සතිය නෑ. සතිය සුද්ධටම තියලා ඊගාසරේ පෙන්වන්න පුළුවන් ගතිය තමයි සතිය. ඒ කියන්නේ නිසා මේකේ ආගමික ගතියක් නැහැ. සතිය ආගමික නැහැ. ඒ නිසා ආගම් වල සතිය උගන්වන්න බෑ. බුද්ධ ආගමේ මං හිතන්නේ සතිය දාන්න පුළුවන් වෙයි කියලා දැම්මොත් ඇහැට ලුණු දැම්මා වගේ ඇහැට දෙහියම්බුලි මෙරිපුවා වගේ බුද්ධ ආගම පැතිරෙන්න ඇඹරෙන්න පටන් ගන්නවා. මේ සර්වඥාන්වහන්සේගේ ශිෂ්ටත්වය තමයි අනිකුත් ශාස්ත්‍රඥ වහන්සේලාත් එක්ක මේ ගතිය උන්වහන්සේ සොයාගත්ත දේවල් වල ඉස්සරහින් තිබ්බා. සතිපට්ඨාන ඒ තරම්ම වැදගත් කරා. මෙන්න මේ කියන අප්‍රමාදය. ඒ කියන්නේ අපි දැකපු දේ, අහපු දේ සංඥාස්කන්ධයෙන් කෙලෙසෙන්න අමාවෙන්නේ නැතුව ප්‍රමාද වෙන්නේ නැතුව එන්නකොටම එන්න තාලෙම බලන්න පුළුවන් හිතේ තියෙන මේ නිකලස් తত্ত্বය. ප්‍රමාණ වෙන తত্ত্বය පළවෙනි වතාවට මනුස්ස මනස තේරුම් ගත්තේ බුදු දන්වා. අනිත් ඔක්කොම තේරුම් ගත්තේ මේක සංඥාවෙන් කෙලසුණාට පස්සේ මති මතාන්තර රුචි අරුචිකම් වලින් කෙලෙසිච්ච දේ හරි විසිතුරුයි හරිම సౌందර්යයි නියම අර්ථකථනය කියාගෙනයි ඔය ලෝකාගම් ඇවිල්ලා තියෙන්නේ. සර්වඥාන්සේ මෙතෙන් ආවා. ඇවිල්ලා කල්පනා කරා මිහි මෙතෙන්දී ඉඳගෙන ඉන්න බෑ. කිං කුසල ගවේෂී වෙන්න ඕන. මම හොයන්න ඕන කුසලේ නම් කිම? හොයන හොයන යනකොට තමයි දැක්කේ ඔය වේදිකාවේ නටන්න ඉස්සෙල්ලා වේදිකාවේ පිටිපස්සේ තියෙනවා අංග සංස්කරණ කියලා. ඒ අංග සංස්කරණයෙන් පස්සේ තියෙන රඟපෑමක් විතරයි. නියම ජීවිතේ නෙවෙයි. සෞන්නාංශේ වේදිකාවේ පිටිපස්සේ ඉඳලා බැලුවේ නාටකම්. ඉස්සරහා මේ ඕඩියන් එකේ ඉඳලා නෙවෙයි. සංසමුට දෙයෙන් දැනගත තන්නේ කර නොලපෑම. තනි කර සංස්කරණය කරපු දෙයක් වේ. මේ දේ පේන තාක්කල් අපිට සතිය පිහිටවන්න බෑ. අපිට සංසාරයෙන් ගලවෙන්න බෑ. ඉතින් ලෝකෙත් එක්ක නම් ඇයි හොඳයි පවත්තයි. නමුත් ඒ ලෝකයේ ආගේ තියෙන රවටිල්ලට අපිත් රැවටෙනවා. ඒ නිසා කවදාකවත් කොටෙන්නේ නැහැ. ඒ නිසා මේ සතියේ තියෙන මේ වැරදි ටික නැත්නම් අපේ කියන imperfection කියලා එකක් තමයි මිනිස්සුගාව තියෙනවා humanity and imperfection කියලා දෙකක් ඒක જાත්‍යන්තර දෙයක්. අපි සියල්ලම මිනිස්සුව කවුරු උඩ ඔළුවෙන් හිටගෙන කිව්වත් අපිට කියන්න බෑ මේ මිනිසයා අතපල්ලේ වැටලා කියලා. ඒ වගේම කීපව මිනිස්සුෙකුට අංග සම්පූර්ණයි කියලා කියන්න බෑ. ඉතින් ওই දෙකට යන එක තමයි මේ සතියේ මූලික අවශ්‍යතාවය. මෙතෙන් ගියපස්සේ කිසිම රණ්ඩුවක් නෑ තියෙන්නේ. අනේ උඹට අඩුපාඩුකම් දෙනවා. උඹත් මිනිසෙක්, මමත් මිනිසෙක්. කලකට අඩුපාඩුකම් තියෙනවා කියලා සමතාවයේ මතුවෙච්චාම ඕකට තමයි ප්‍රඥාව කියන්නේ. උනත ඕක තමයි තිබිය යුතු සාමාන්‍ය බුද්ධිය. අන්නේ සාමාන්‍ය බුද්ධිය කියන මනසට සතිය හම්බුනාට පස්සේ අපි මේ කරන වැඩේ ගැඹුරක්, අතුලාන්තයක්, ඒකේ නිම හරපද්ධතිය පේන්න පටන් ගන්නවා. ඒ නිසා සරුවත් තමයි සඳහන් කරනවා අන්න එවැනි අතුලාන්තයක් දැකීමේ ශක්තියක් ඇති කෙනාට පමණයි මේ ධර්මය උපට්ඨිත සතිස්සායන් උපට්ඨිත සතිස්ස සතිසායම් භික්කවේ ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිස්ස අනේ සතිය පාගගත්ත. සතිය කෙලසගත්ත. හොඳ නරක ඉස්සර කරගත්ත. එහෙම නැත්නම් මේ සංඥාවෙන් කෙලසිච්ච සංස්කරණය කරන ලද ධර්මයෙන් කවදාකවත් මේ අපි හොයන ගැඹුරට යන්න බෑ. අන්න ඒකට කියන්නේ මුත්‍ථ සතිස කියලා. සතිය මුඩ එනකන් සතිය මොට්ට වෙච්ච කිනාට කරන්නේ. විශේෂයෙන් මේක ඔය ආනාපාන සති සූත්‍රයේදී සර්වඥන්සේ දේශනා කළා තියෙනවා ආනාපාන සතිය වඩනවන සතර සතිපට්ඨානෙ වැඩේ. සතර සතිපට්ඨානෙ වඩනවනම් සත්ත බොජ්ජංග වැඩේ. සත්ත බොජ්ජංග වැඩෙනවනම් ඒ සත්ත බොජ්ජංග පිළිබඳව ප්‍රපංච කරන්නේ නැත්නම් නිවන එතන. අන්න එතන මේ සතර සතිපට්ඨානෙ ඉඳලා බොජ්ජංග වැඩෙන තැන වාක්‍යයක් සඳහන් කරන කරුවත් යනවාන්සේ නාහම්බික්කවේ මුත්තස්සතිස අසම්පජානස්ස ආනාපාන සතින් වදාන. මහා මේ මුඩ වූ සතියක් ඇත්තා වූ මොට්ට වෙච්ච සතියක් ඇති මිනිසෙකුට මම ආනාපානි රෙකමන්ඩ් කරන්නේ නැහැ. එයාට හරියන්නේ නැහැ. ඒක නිසා ආනාපාන සතියේදී මේ අනිකුත් බාධක ධර්ම අපිට එන භාවනා කරන යන බාධක ධර්ම නැතුව එක චිත්තක්ෂණයක හෝ ආනාපාන හිත තියන්න පුළුවන් නම් ඒක සර්වඥාන්සේ දකින්න විශාල මේ වාසියක් ලාභයක් කුසලතාවයක් පෙරකල පිනක්. යෝධනෙකට ආනාපානේ හරියන්නේ. ඒකට හේතුව මොකද? ඉතාම සිය. භාවනා කරගෙන කරන යනකොට සියුම් භාවයේ තව වැඩි වෙනකොට ඒ අසත්පුරුෂයාට එහෙම නැත්නම් මේ මුත්තසතිය කියන කෙනාට ඔළුව නරක් වෙන්න ගන්නවා. අන්ධබන්ද වෙන්න පටන් ගන්නවා. මොකද මේ වෙලා තියෙන්නේ. ඒ නිසාම සරුවත් යන සඳහන් කරන මේ ආනාපාන සති භාවනාව මූඩ සතියක් ඇති. මොන නැත්නම් මොට වෙච්ච සතියක් ඇති මොන කරන්නේ විශේෂයෙන්ම මොකද වෙන්නේ එන්නේ එන්නේ එන්නේ අපි යොදන හිත නැත්නම් හිත යොදන අරමුණ බොහෝම සියුම් වෙන්න පටන් ගන්නවා. අන්නේ සියුම් වෙද්දි ඒ ගොරෝසු වෙලාවේ වගේම සියුම් භාවයක් ආනාපානීයම ලකුණක් ඕලාරික ආනාපානිය වගේම සුකුම ආනාපානියත් බලන්න ඕන කියලා සතිය පාග ගන්න එක වට ගන්න තෝ ගෙනින කෙනාට නම් ආනාපාන සතිය පුදුම මිහිරියාවක්. ඒක අසරුවත් නාසික වචනෙන් සඳහන් කරනවා නම් සන්තෝෂේව පනීතෝච අසේචනකෝච සුකෝච විහාරෝච කියලා ආනාපාන සති විශේෂානිසත්ත දෙනවා. මේක තාමත්ම සාන්ත භාවනාව. පනීතයි බොහෝම ප්‍රියකර. කොහොමයි ආස්වාසය ආස්වාදයක් වෙන්න පුළුවන්. ඒක භාවනා කරමුත් කාට ආස්වාසය කියන්නේ සුවාසයක්. අම්මදාම කියන වගේ තමයි මොනවාරි වෙච්චාම සුවාසයක් හරි ඉන්නවා. ආනාපාන කරන්නේ නැත්නම් ආස්වාසය ආස්වාදයක් වත්. සන්තෝෂේව පනීතෝත අසේචනකෝත ආනාපානසති භාවනා කරන කෙනාට කිසිම දෙයක් අලුතෙන් හොයන්නත් නැහැ කිසිම දෙයක් මදි කියන්නේ. දැන් කසින භාවනා කරනකොට කසින මණ්ඩල හදන්න ඕනේ. වෙන අසු භාවනා කරනකොට සෝන්කොතට යන්න ඕනේ. බුද්ධානුස්සති භාවනා කරනකොට බුදුහාමුදුරන්ගේ රූපයක් ඉදිරියට යන්න ඕනේ. নানা ආකාරෝදී විවිධාකාර අඳුම කැඩුම අවශ්‍යතාවයක් තියෙනවා. ආනපානෙ මොකක්ද උනේ? කොහේද ඉඳගෙන හිටියා? හිටගෙන හිටියා, ඉඳාගෙන හිටියා මොන දේ කරත් පණ තියෙනවා නම් ආනපාන. අසීතන පොත් සුකෝත විහාරෝ ආනාපානෙ තමයි මේ සුඛ විහරණය අතින් ඉතාමත්ම ආර්ය විහරණයට කිට්ටු සුඛ වෙනඳ. ඒ මොකද හේතුව ආනාපානයෙන් මේක කෙරෙනවා නම් ඉඳපු ගමන් ඔය අපි කරන ආනාපාන ප්‍රමාණය හැටියට බලනකොට ගස් කල්යයට රහතන් වහන්සේලා පහළ වෙනවා. කවදාකවත් පහළ වෙන්නේ නැති මොකද ආනාපාන සතිය හේතු වෙලා නැති නිසා. අපි සංසාර පුරා ආනාපාන කරලා තියෙනවා. කිසිම ಗುಣ විශේෂයක් අපිට වෙලා නැහැ. ඒ සාන්ත භාවයවත්, ප්‍රණීත භාවයවත්, අසේකන කොට භාවයවත්, සුඛ වේදනාවක්වත් අපිට ලැබුණේ නැහැ. මොකද හේතුව මේ ආනාපානෙ දිහා අනුංගේ එකක් වාගේ. හොඳ නරක දෙකෙන් තොරව. වේවානෝ වේවා කියන අදහසෙන් තොරව. මංගල දුමංගල කර්ම වෙනත් ඔගොරෝසුණත් ආනාපාන සිව්මත් ආනාපාන ප්‍රණීතමත් ආනාපාන ප්‍රණීත නැතුණත් භාවනත් ආනාපාන ළඟ තිබුණත් ආනාපානෙ දුර තිබුණත් ආනාපානෙ ඇතුළත වෙනවත් ආනාපානෙ පිට වෙනවත් ආනාපානෙ අතීත අනාගත වස්තුපන්න කොයි කමෙට ගියත් ආනාපානෙ කියලා මේක දිහා බලන්න මේ සතිය දිනු කරගත්තොත් මේ අපි ලැබු මනුස්සාත් භාවයේ කිසිම අඩුවක් නැහැ. ඊවන් දකින්න කිසිම අඩුවක් නැහැ. ඒ නිසා මේ සතිය තමයි ඒක මේ කොටපලන්දා අභිෂේක කරන්නේ කිරුළු පලඳවන්නේ. ඒ නිසා අපි මේ කරන්න හදන්නේ මෙච්චර මේ කාලෙ වෙන් කරගෙන ධනෙ වෙන් කරගෙන ශ්‍රමය වෙන් කරගෙන මේ නිතර කරන ආනාපානෙට සතිය කිට්ටු කරනවා. ච අනුසති වශයෙන්ම විසුද්ධි මාර්ගෙට පෙන්ලා දීලා තියෙනවා. අනුසති හයක් බුද්ධානුසති, කායගත සති, දේවතානුසති, ඡාගානුසති කියලා සේරම අපි සාමාන්‍ය රත්නදී ඒ කරන දෙයට සතියෙන් යුක්තව කරනවා නම් ඒ කරන සෑම දෙයක්ම පෙර ආත්මික කර දෙයක් වේවා. මේ ආත්මේ මුල්ම කාලයක් අකරදයක් වේවා. හොඳට නැවත මතක් වෙලා තියෙන බණ අහගෙන ඉන්නකොට ධර්ම සාකච්ඡාවට එදාමට වැරදුනේ අන්න අහවල් විදියට මේක උපකරන්න ගිය නිසා. හරසන්න ගිය නිසා. ස්වභාවයෙන් නිකම්ම යන්න දුන්නා නම් හරි නේද කියලා චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුසරිතා කියලා ඒ කරනද පෙර කරලා හරියේ නැති දෙයක්. බණ ඇහුවට පස්සේ ධර්ම සාකච්ඡා කරාට පස්සේ කල්යාණ මිත්‍රව දැක්කට පස්සේ තේරෙන පටන් ගන්න. ඇයි එදා හරියන්නේ නැත්තේ? හරියන්නේ නැත්තේ මේ ආනාපානය කියලා මොනවද කරලා තියෙන්නේ? කෙරෙන්දරලා බලාගෙන ඉඳලා නැහැ. මේ සතියේ තියෙන අර වෙන්න අරින ගතිය. අසුපොන් දැන් නැතුව අලුතෙන් මේක රසමසෝළු දාන්න යන්නේ නැතුව වෙන දෙයක වෙන්න අරින ගතිය නැතිකම නිසා ආනාපානවත් කරගන්න බෑ. ඔය වේගිල් ගන්න දින ආමුදුර ඉස්සර ඉස්ලාම වගේ භාවනා කරන පටන් අරගත්තේ කම්පල තියෙන තැන. ඒ හාමුදුරුවෝ ඉතින් කට්ටිය පොය දවසට ආවම කියනවලු මේ ආනාපානෙ පුදුද. මොකද කියලා කියනවලු වාඩි වෙලා. හුස්ම දිහා බලන්නේ හොඳට විස්තර දෙන්නේ මේ අනේ කරුණා කරලා නයි පිළිම වගේ පිඹින්ද නම් එපයි කියලා. මේ මෙච්චර කල් භාවනා කරපු කෙනාට මේ ආනාපානෙ කරන්න පටන් ගත්තා පස්සේ ඒක තේරුම් ගන්න ඕන ඉතියාර ඉස්සරහින් එකලා බැරි වෙලාවත් කොණ්ඩේ අලුතෙන් තාප්පෙන් දාන කොණ්ඩයක් එම් බැඳගෙන આવොත් ඇදිලයි. ආනාපානේ කරන්න ගියාම කරන්න පටන් අරගන්නවා. සක්මන් කරන්න පටන් අරගත්තට පස්සේ මේ පුදුමාකාර ප්‍රතිම භාවයකට පත් කරගන්නවා. ඉතින් කෙරුවට පස්සේ චිරකත් සම්පේ කියලා බාහිකන්දු කොච්චර මතක් කරත් මේක තමන්ම කරපු වැරද්දක් වෙන්න පුළුවන්. මට මොකද හරි ගියේ නැති කියලා ඒක දිහා අනුන් බලන්න ආසේ බලන්න ගුරුවරයෙක් කිව්වට පස්සේ ඒක නැවත සලකා බලන්න ඒක මම කරේ මෙහෙමයි කියලා සැක නැතුව කෙනෙකුට කියන්න දන්න ගන්නා තාක් කවදාකවත් බිනිවැරදි නිසා සතිය යම් දවසක යම් කෙනෙකුගේ හිතට ආපු ගමන් ඒ බුද්ධිලගේ සියලු දැනුවත්කම් පඬිතකම් ඔක්කොම බිම තියලා අලුතෙන් පටන් ගන්නවා මගේ මේ කියපු දේ හුස්ම ගන්නවත් මම දන්නේ ඇවිදින්නවත් මම දන්නේ කියලා ආධුනික ගතියක් ඇති කරගත්තට පස්සේ තේරෙන්න පටන් ගන්නවා සතිය නිසා හැමදාම ජීවිතේ තියෙනවා. කවදාහකවත් වයසට යන්නේ. කවදාහකවත් මම දන්නවයි කියලා. මම ආනාපානෙ දන්නවා. මට සක්මන තේරෙනවා කියලා කවදාහකවත් හිතෙන්නේ නැහැ. ඒක හේතුකුත් තියෙනවා. මොකද ආනාපානයේ පෙර නොදැක්ක නොවිරු ආකාරයට සියුම් තත්ත්වයක් අපි දැක්කයි කියලා කියන්නේ. එහෙනම් ආනාපාන හොඳට පේනවා එපා වුණයි කියලා හිතන්නේ. පේනවා එපායි. දකින්නවා දකින්න දකින්න තේරෙනවා අනේ මම මෙච්චර කල් මේක නොදැන ජීවිතේ ගත කරාට මේ වගේ නෛර්යානික සීසත් ධර්මයක් දේශනා කරපු සරුවච්චන් වහන්සේ ආනාපානෙ කොච්චර දකින්නද කියලා. තමන් ආනාපානෙ දකින්න දකින්න බුදුන් දකින. බුදුහාමුදුර කොච්චරක් නම් මේකේ කියලා වරක් නැතුව දැකලා කතා කරේ කියලා හිතනකොට මේ තමන් දැකගත්ත ටික ලැජ්ජ හිතෙනවා. බුදුහාමුදුරගේ දැනුමත් එක්ක කිට්ටු කරගන්න බැරිලා. එතකොට දිගට දිගට දිගට දිගට අනේ තාම මේ ක්‍රමෙම ගියොත් මට තව කොච්චර නොදැක්ක දේවල් දැක් ගන්න පුළුවන්ද කියලා අර නවක හිත ආධුනික හිත තමයි දිගින් දිගට වැඩේ. ඉතින් ඒ නිසා ඕන කෙනෙකුට මේ බුද්ධයාට උපදේශයක් දෙන්න පුළුවන්. නොසුවච බව, කීකරු බව කියන දේ අහන ගතිය එන්නේ එන්නේ එන්නේ වැඩේ. ඉතින් එවැනි ಗುಣ ආනාපානයේ නොදැක්ක පැතිකඩ දැකීමට පමණක් නෙවෙයි ඉතින් ශාසනයේ චිරජීවණයටත් අත්‍යවශ්‍යයි. ඉතකෝම අපි ඒ අපකරා පැමිණෙන උපදේශවලට සංඝරත්න වහන්සේ අර රාහුල පුංචි ස්වාමීන් වහන්සේගේ උපදේශය වගේ හැමදාම සීපත් කරගන්න ඕනේ වැලි ගොඩක් උඩ දාලා ඉන්නේ වැලියට ගානට මට අද උපදේශ ලැබේවා. කවදාකවත් හිතන්න නරකයි මම සාක්ෂිකලේ බුදු වෙන පවුලේ කෙනෙක්. නැත්නම් මේ සිද්ධාර්ථ කුමාරයා ගියාට පස්සේ රජ වෙන්න ඉතුරු කෙනා මම. මම පැවිදිනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාව. මට කවුද උපදෙස් දෙන්නේ කියලා ඕන තරම් සාහුල කුමාරයන් තිබුණා. ඒ තමන්ගේ මාන්නකාරකම ගන්න. ඉතින් මුල්ලින්ම කඩලා දැන්නේ ඕක. නියොත්තෙන් කඩන දම සාහුල ඔබ හැමදාම උදේට වැලිපතක් උඩ දාලා වැලියට ගන්න ඔබ දෙන්න ලැබේවා කියලා. අන්න ඒ වගේ තමයි සතියෙන් අපි වැඩ කරගෙන යනකොට සම්මනේදී අපි පෙරණ දක්ක විස්තරයක් දකින්නකොට ආනාවානයේ පෙරණ දක්ක විස්තරයක් දකින්නකොට එදිනදා වැඩ කළා රාගය ආපෙලාදී රාගය දකින්නකොට, ද්වේෂය ඇවිල්ලා ද්වේෂය දකින්නකොට කවදාකවත් දැක්කයි කියලා, දන්නවයි කියලා මාන්නයක් එන්නේ එකක් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨත්වයට වැටෙනවා. දෙක අපි දකින්න හරියක් දකින්නේ අදුපාඩු. මාන්නයක් එන්නේ නැහැ. රාගය ආව රාගය දැනගත්තා කියලා කවදාකවත් මාන්නේ නැහැ. එහා ඇවිල්ලා මම නොදැක ගියා නම් මොන තරම් වින්නයක් මටත් අනික් අයත් කරනවාද කියලා ඊර්ෂ්‍යාවට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ සතිය කියන මේ ගුණය මුළු සාහසනයෙම පිළි කරපු ගුණයක් වෙතර තියෙනවා. ඒ නිසා මෙතන සඳහන් කරන තේමා උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිස්සය. නමුත් මේ සතිය අර ලෞකික ලෝකෝ ලෝ මේ සමාවෙත ලෝකික ලෞකික ධර්ම එක තියෙනවා මොකද්ද සීහෙන පැහැ නැති ගැතිය. මොකද ලෝක ධර්ම තියෙන්නෙම මනින්ද. ලෝක ධර්ම තියෙන්නෙම ගලපන්ද. එකින් එකට එකින් එකට සංසම වෙන නැත්නම් මානේ තුලයි කියන්නේ. සතිය විතරක් නිහතමානීව කිසියම් මැනීමකට ලක් කරන්නේත් නැහැ. මනි නැත්තන් අහු වෙන්නේත් නැහැ. ඊ타මත්ම ලැජ්ජාශීලී බොහෝමත්ම පස්සට යන જાති චරිතයක් සතියේ තියෙනවා. ඒක ඊ타මත්ම ඒ කාන්න ලස්සන දොයි ඥානපෝනික ස්වාමීන් වහන්සේ පාරෝ මයින්ඩ්ෆුල්නස් කියන පොතේ පටන් ගන්නකොටම කියලා තියෙනවා. චෛසික ධර්ම එක එක චරිත වශයෙන් නාට්‍යක ජවනිකාවක චරිත වශයෙන් පෙන්ලා දුන්නොත් සත්‍ය තාමත්ම ලැජ්ජාශීලී සමාජශීලී නොවන කිසිම දවසක අයිතිවාසිකම් ඉල්ලා කතා නොකරන බය ආද චරිතයක්. ඉතින් සත්පුරුෂයා දැනගන්නවා මෙයා තමයි ඇත්තටම පක්ෂග්‍රාහී නොවි තමන් පිළිබඳව හෝ අනුන් පිළිබඳව අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව විනිශ්චය කරන්න පුළුවන් එක කියලා බුලක් පතක් දීලා වැඳලා කියනවා කර්මා කරලා. ඒ තම තමන්ගේ ගුණ හුවා දාක්වන මේ අනිකුත් චෛසිකයන් අතර නායකත්වය ගන්න බැරි. සත්‍ය කියන අනේ මට බෑ. මොනෝ කට්ටිය පොඩි කලබලකාරෝ ඕනිද කරගන්න දෙයක් කරගත්තාම මම ওই කට්ටියට ලැගින්නේ. නැවත වඳින්නේ. අනේ නෙවෙයි. මේ කට්ටිය මේ දඟලන්නේ කට්ටිය අඩුපාඩුකම්. ඒ නිසා ඔබට ආ එහෙම බලන්න එන්න. එන්න. ආයෙ කියලා කියලා කියලා කියලා යම් දවසක සතිය ඇවිල්ලා මූලාසනය ගත්තොත් ඉත්තෑගෙට කබල්ලාය ගිහලා මුත්තාවල් නොකියවා ඥාන ජීවාගේ ආයෙනම් කවදාවත් යන්නේ. සතිය ගන්නෙත් නෑ. බුද්ධටම ආරාධනා කරන නැත්නම් ගන්නෙත් නෑ. ආසනේ ගත්තට පස්සේ කාටවත් උඩ දෙන්නේ. ඒක නිසා අපි දරුවෙකුට දෙන බූදලේ දෙනවනම් අමාරුයි. ඒ දරුවා අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරනවා. මොකද සතිය ඇති වැඩි. මේක කිසි ලුණු රසකුත් නෑ, අඹුල රසකුත් නෑ, කිනි රසකුත් නෑ, මොකුත් නෑ, නිකම්ම නිකන් දියාරු. වැඳලා හරි කමන්නේ කොහෙන් හරි කමන්නේ මේ සතිය පිහිටව ගත්තොත් සිංහාසනයේ නංගගත්තොත් එහෙම නැත්නම් බෙන්ච් එකට අපි කියන්නේ මූල ආසනයේ ශ්‍රේෂ්ඨාධිකරණ මූලත්වයට ගත්තොත් කවදාකවත්ම සතිය නිවන් දැකලා මිසක් ඒක දිලා නිසා යාන්ත්‍රණ වල සතිය ඇති කරගත්ත කෙනාට පුදුමාකාර සාන්තියක් තියෙන්නේ මුති කාලා හරි කමන්නේ ලැජ්ජ වෙලා හරි කමන්නේ වැඳලා හරි කමන්නේ මොන දේෙන් හරි කරලා සතිය පිහිටුවා ගත්තානම් ඒ සතිය අර මුහුද මැද හරිය කුණක් මලකුණක් කවවම්ම කවදාකවත් මුහුද මැද ඉන්න දෙන්නේ නැහැ කියනවා ඒක විරල දක්වාම එළවනවා කියලා බුදුදානසෙ සඳහන් කරනවා ඒ වගේ සතිය පිහිටුවා ගත්තට පස්සේ අපේ කිසිම ක්ලේශයක් මේ චිත්තසංතානය තුළ හිටින්නේ නැහැ තියෙනවා වැද්දි වැද්දි තරන්දි තරන්දි රැළ ගහ ගහ කොහොමද එහෙමද කල්ලු කරන්නේ මොකද මොහොත මත තල්ම හෙත් නරුවා කවදා හෝ වෙරළට ගෙනත් දානකම් අමුතු රැළක් ගන්න මෙන්න වගේ තියෙන ඕපනයික කියලා ගතියක් නෛර්යාංග කියලා ගතියක් තියෙනවා ශ්‍රී සද්ධර්මයේ අපි පව කුසලයේ අකුසලයේ වශයෙන් දන්නවා කුසලයේ කුසලයේ වශයෙන් දන්නවා ඒ කියන්නේ පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සත්‍යයට අල්ලලා දුන්නා නම් කුසල ධර්ම වැඩි වීමටත් අකුසල ධර්ම නැසීමටත් සතිය අනිකුත් සියලුම চৈতසික නිසි ආකාරයට මෙහෙය. අනිවාර්යයෙන්ම ගුණක් ඇති සුගම මේක මුහුදකට දක්වාම ගේන විදිහට කල්ු කරන ගතියක්. ඒක අපිට තේරෙන්නේ නැහැ ඒක කොහොමද වෙන්නේ කියලා. අපිට නම් ඕනේ ඉක්මනටම මේ ගුණ හෙලිකොප්ටරකින් ගෙනියලා මුහුදින් දානවා. ඒ සතිය එහෙම කරන්නේ නැහැ. සතිය මුහුද මැද තියෙන රැළම මුහුද මැද තියෙන ජීවැළම පාවිච්චි කරලා කවදාහකවත් මුහුද මැදට එන්න දෙන්න කල්ු කරනවා. එන්න මේක දිහා බලාගෙන ඉනකොට තේරෙනවා සතිය පිහිටුපු කෙනාට දැන් ඉති යම්සලේ වැඩ. උඹට බෑ මේක ඉක්මන් කරන්නත් බෑ උඹට නැත කරන්න. උඹට එකයි පුළුවන්නේ සතිය නොපිහිටපු සංකාණය සතිය පිහිටවන එක ඒ පිහිටවන්නේ ඉස්සර මිනිහා නෙවෙයි දැන්. ඒක දවසක් මම ওই නිල්ලඹ ඉන්න වෙලාවේදී නිල්ලඹට ගිහිල්ලා බටහිර අහස පැත්ත බලනකොට පේනවා මේ බතලේගලයි ඌරගලයි කියලා කඳු දෙකක්. ඌරගල තියෙන පිටිපස්සේ ඒක ස්වරූපේ ඌරගේ පිටවාර. විශාල කන්දක්. ඒක ඉස්සරහින් තියෙන බත්ලේකල ඒකට කියන්නේ බයිබල් රොක් කියලා ඉංග්‍රීසියෙන් හතර ස්කන්ධක්. ඒක අර පිටිපස්සේ තියෙන කන්දේ හැංගිලා තියෙනවා. දෙකම නිල්ලට වැහුණාට පස්සේ මොනම තාලකින්වත් නැතන කඳු දෙකක් එකට ඉස්සරහින් තියෙන බව පේනවා. දෙකම පේන්නේ ඌරගල විතරයි පේන්නේ. බත්ලේකල ඌරගේ බඩ අස්සේ තියෙනවා. දවසක් කොහොමද ඒකට ගොඩ මේ පොත්ත බරක් අම්පේ අනුමානන කයිල කිව්වා. ඉන්න ඔයන්න බලුවක් පෙන්වන්න කියලා මම ගියා ඉහිල් බලුවා මේ කඳු ගියා බලන්නේ කියලා. මම ඉතින් මොකද්ද පේන්නේ කියලා. මොනවද පේන්නේ? මම කොහොමද කන්නේ නිල්ල යායට නිල්ල කඳ පේන්නේ. අනේ ඕක මතක තියාගන්නේ කියලා ගිහිල්ලා ආය දවසක නීගුම් වල තියෙන වෙලාවේදී පෙන්නවා අර ඉස්සරහ කඳ කඳු දෙක අතර මැද නීගුම් බල ෂෝක් එකට දැන් බතලේකලයි ඌරගලයි දෙක වෙන්නේ. එදාන ගන්න කියලා කිව්වා දැන් පේනවා. ඊට පස්සේ මම කිව්වා දැන් මයිදාගෙන් දැක්කේ නැහැ නේද උතන කඳු දෙකක් තියෙනවා දෙක අතර මැද මීදුම් බාගුවාම ෂෝක් එකට පේනවා කියන්නේ. ඒකනේ එදා දැක්කේ නැහැ හරියට කියලා වැඩි ගණන් ගන්න නැතුව යන්සිය. ඊළ ආයසරයක් මීදුම නැති දවසේ අනගාන කියලා උක දැන් කඳු කියලා නේද. කන්ද බන්නේ මට ආයෙත් වෙනවා දෙක එකටම. ඒ පොළු ගන්න හිතෙන්නේ අපි මේක ගෙන් කරලා දෙන්නනේ. දැන් ආයසරයක් දෘෂ්ටි මායාව විතර බලාගෙන ඉන්නකොට අර එක සැරයක් දැකපු එක ආයෙසෙල දැන් හොඳට අර මීදුම නැහැ. ඒක අර ඉස්ලාම දවසේ නිශ්චයකට එන්නේ මේ ඌරගලට ඉස්ලාම බතලේකට තියෙනවා පේනකම්. ඇහැ පැත්තකට ගන්න හිතුවේ. බලාන් හිටියා. ඉන්නකොට තේ ඉතින් දොස්තර කෙනා මොකද කියන්නේ? මම ඉස්ලාම දවසේ දැක්කේ නැහැ. දෙවෙනි දවසේ මීදුම නිසා දැක්කා. දැන් අද නොබල ඉන්නවා. ඒක දකින්නකම් ඇහැ යන්නේ නැහැ කොහොමද? ඉතින් ඒක සතියක් තුනේ වගේ තමයි. කවදා හෝ පෙන්වලා දුන්නොත් මේක වෙනස. ඊට පස්සේ දවසේ නම් ආයෙත් එන්නේ ඇනිලා කලවම් වෙලා වගේ තමයි. නමුත් ඒ වෙනස දකින්නකම් සතිය උඹට ඉඩ දෙන්නේ. ඒ නිසා වෙනසක් තියෙනවා කියලා පෙන්වෝ දෙකක් අතර ඒ වෙනස ආයේ එකයි කියන්නේ කලවම් වෙන්නේ හපීද කියන්නේ. මොන වගේ තමයි සතිය කියන්නේ. ඉතින් මම දෙනවා කොච්චර කියන්නේ කොච්චර අනුකම්පාවකින් මේක වෙන්නේ දවස් තුනක්ම වන්න ගන්න ගියා ඒක දුරට කියන්නේ නැහැ නිදුලේ කරාගේ දැන් පේනවා. එනික අපිට තියෙන්නේ මේ දෙක අතර අපි හිතාමින් තියෙන ලෝකෝත්තර ලෞකික ධර්ම අතර වෙනසක් නෑ. මේ මහස්වාද ප්‍රසආස අතර වෙනසක් නෑ. කියන පය වමයි දකුණයි අතර වෙනසක් නෑ. ආස්වාදයේ මුලමැද අතර වෙනසක් නෑ. ඒසදීම තැදීම අතර වෙනසක් නෑ. එනිසේ ඉතින් යැවීම තැදීම වෙනසක් නැහැ සීරම තොගේ සලකන්නේ තියෙනවා. ඒක අපි හුඟකෝම තත්ත්ව ආරම්භ දීලා ඉන්නේ ප්‍රශස්ත සප්පාය. හොඳ කම දෙලා හිතට තියන්න ඕනේ. කවදා හරි එකම දවසක හරි කමන්නේ. ආස්වාදයෙන් ප්‍රස්වාදයෙන් වෙන් කළ දැනපන් දැනගන්න. පරිච්ඡේද කරලා බලපන්. ඊට පස්සේ දැනගන්න ගිහින් එක දවසක් දැක්කොත්. ආයසරයක් අන්නතෝ විවේකයෙන් කොට අනිවාර්යයෙන්ම අර දැකපු දැක්ම දකින්නකම් හිත ඉතිං බලන්න. මෙච්චර දීලා බලන්න ඉඳලා දකින්නකම් ඉන්නේ. ඒ වගේම ඒස අපි වම දකුණ අතර බොහෝ විට වෙනසක් නැහැ. වම් පාය දකුණු පාය සමානයි. නමුත් දැක ගන්න අසුලුව එයටම සතිය පිහිටවා ගන්න. හොඳට අනිකුත් බාධා නැතුව කරගෙන කරගෙන යන වෙලාවක සමහර ඇත්තන්ට තේරෙනවා ඒ දකුණ තමයි වේගෙන් වැඩ කරන්නේ වම ඔහේ ඇදිලා. නැත්නම් වම හොඳට හිතලා ගන්නවා දකුණ ඇදිලා. වම යනකොට අපි විදුලින් පටන් අර ගන්නවා දකුණ යනකොට මුළු පයම පටන් ගන්නවා. ආදි වශයෙන් පුංචි පුංචි වෙනස්කම් තියෙනවා අනිවාර්යයෙන්ම අපේ ශරීරයේ දක් තියෙනවනේ පයත දෙන්නේ වෙනසක් තියෙනවා. කිසිම ලෙඩක් නැති වුණොත් පය දෙක සමානයි. ඒ වගේ මේක නැත්තම් අපි මේක අල්ලන්න බෑ කියලා ලෙඩ අඩුයි කියලා හිතන්නේ. නැත්තම් දුර්වලයි කියලා. ඔසවන වෙලාවේ යවන වෙලාවේ අතර තබන වෙලාවේ අතර කොටයක් කුස්සන වෙලාව සහ කොටයක් පාත් කරන වෙලාව වෙනස අල්ලලා දුන්නොත් කොයිම වෙලාවක හරි තමයි අවුරුද්දක් මහන්සිලා තමයි අල්ලලා දුන්නොත් හිතේ අමතක කරන්න බෑ එන්න සටහන් කරන චිර කතාන් දුතර භාජිකාන්තේ සරිතා අනුසරිතා ඉතින් ඒක අල්ලලා දෙන වෙලාවේදී අනිකුත් විචල්්‍ය සාධක තේරම ඉස්තිර කරන්න. එහාට මෙහාට දුවන්න දෙන්න එපා. ඒකම කරන්න. ලක්ෂ වාරයක් කරන්න. බුදුහාමුදුරුවෝ කියපින්දා කරන්න. ගුරුහාමුදුරුවෝ කියපින්දා කරන්න. සද්ධාවෙන් කරනවා. වීරියෙන් කරනවා. කොහීම හරි කරලා මේ එසවීම තැබීම අතර වෙනස. ඊළඟට එසවීම යැවීම තැබීම අතර වෙනස. ඒ වගේම දොර අරින වෙලාවේ දොර වහන වෙලාවට වෙනස. පළවෙනි බත් පිට වහන වෙලාවේ බත් කාලේ ඉවරලා අන්තිම බත් පිට වෙන අන්දරයක් වෙනස. ඔන්න වෙනස්කම් වෙනස්කම් ටික පුළු පුළුවන් වෙලා එක එක එක එක අල්ලලා දුන්නාට පස්සේ මේකේ ඉස්සනනම් පේන මෙව බලන්න කිව්වොත් එහෙනම් බත් කන්න හම්බ වෙනකන් නෑ දොර වහන්න හම්බ වෙනකන් නෑ මෙව ඔක්කොම නිකන් අර දිනක කරපු වැඩක් කරගන්න බැරුව වගේ නමුත් කරගෙන කරගෙන ගිහිල්ලා එකක් අල්ලලා දුන්නාට පස්සේ ඔන්න දවසට සන්තෝෂයක් නෝ අද නම් යන්තම් දැක්කයි ඊට පස්සේ නම් ආයෙ කපකට කරන්න හම්බ වෙනකන් නෑ මොකද හිත පිරිලා ඉතලනේ ඉතින් මේ අනිද්දා වෙනකොට ආයෙ හිත ආයෙ තව එකක් අල්ලලා ඊටපස්සේ නැවත ආයෙකක් අල්ලලා ඔහොම ඔහොම කරගෙන ගියාට පස්සේ පේනවා මේකේ කොච්චර බිරෙව්වා දැරීමේ පුදුම ශක්තියක් අන්තිමට බලනකොට අර විචල්්‍ය සාධක අපි ඉතල ස්ථාවර කරගන්න මේ වැඩේ කරන්නේ පස්සේ බලනකොට යම් යම් විචල්්‍ය සාධක හෙල්ලෙද්දී අනිත්‍යව තියෙද්දී අර සත්‍ය කෘත්‍ය පටන් ගන්නවා සතිය ඉන්ද්‍රියක් වෙන්න පටන් ගන්නවා. සතිය ඉන්ද්‍රියක් වුණාට පස්සේ ඉඳගෙන ඉඳලා අපි මේ විනාඩි 45ක් විතර යනකොට කොහොමඩක්වත් කටු බෙරේ පෙරලන්නා වගේ දඬු කඳේ ගැහුවා වගේ පහරේ වෙහෙසයි. ඉතින් ඒක නැගිටින්නේ බොහෝ විට සලුවකසා දාලා නැගිටලා ගියාටත් පස්සේ දන්නේ මට මේ වේදනාවක් නිසා මම නැගිට කියලාවත් දන්නේ. ඒක ඇත්තට දෝෂයක් නෑ. මොකද එහෙම තමයි. මොකද ගිහිල්ලා ගිහිල්ලා කවදා හරි අපි නැගිටින්න මට වේදනාව පහළ වෙන්නේ 45 වෙනි විනාඩියේ. මම නැගිට්ටේ 50 වෙනි විනාඩියේ. ඒ පහ විනාඩි පහ තුල තිබුණේම නිකන් පන්නේක් වල ධම්ම වගේ නලියන ගත්තා. දඟලලා දඟලලා දඟලලා අන්තිමට එපා වෙලා නැගිටිනවා කියන්නේ. නමුත් ඕක හොඳට බල බල ඉන්නකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ 45 විනාඩියේ ඉඳලාම සතියක් කැඩෙනවා සමාධියක් කැඩෙනවා අන්තිමට 50 විනාඩිය නැගිටිනවා. ඊළඟට පුළුවන් වෙනවා මේ මේ වැඩේ. දිහා බලන ඉඳලා හරි දිනේ ගෙහෙල් වෙනවා තමයි කැඩෙනවා තමයි නමුත් ඕක සතියෙන් බලන්නේ. බලන්ද නැගිටියා. නැගිටලා ගියාට පස්සේ දැන් මොකද කරන්නේ? එක්ක සක්මන්ද. මොකක් හරි කර ගියාට පස්සේ අර විනාඩි 5 තුළ තිබුණු අර කුලප්පු ගති මොනවත් නැහැ. හිත සම්පූර්ණයෙන්ම අලුත් වෙලා සතිය අමාරුකුත් නැහැ. මොකක්වත් නිකුත් වෙනවා. මෙන්න මේ දේ දැකලා මේ වැඩපිළිවෙල ඉඳගෙන ඉන්නා තැන සිට නැගිටින දණ දක්වා අකමැති වදයක් වාගේ කරන දේ දිහා අනුන් කරන්නා වාගේ බලාගෙන ඉන්න පටන් අරගත්තොත් ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අනිවාර්යයෙන් මේ මනුස්සයාට අටලිස් 6 වෙනි විනාඩියේ වෙනදාට වැඩිය සතිය තියෙනවා. ඒක ලෑස්ති වෙලා යන්නේ දැන් 5 45 ඉඳලා නලියන්න පටන් ගන්නවානේ. බලාගෙන ඉන්නම් කියලා බලනකොට ඉච්චරම නලියන්නේ. කොහොමම කියන පංච මනසින් විනාඩි දක්වාම අර සතිය පවත්වා ගන්න පුළුවන්. සමහර විටක මේ මහසි සායබෙන් සඳහන් කරනවා හොඳට 50 විනාඩි දක්වාම කිතුම අපි සතියෙන් හිටියා. 50 විනාඩි නැගිට්ටයි කියලා. බෙල් එක වැඩි නිසා හෝ මොකක් හරි නිසා නැගිටින කොටත් Taman දන්නවනම් මම මේ ආනාපානෙ ඉන්නේ නැත්නම් පිම්බි නැකිලෙන්නේ ඉන්නේ දැන් මට නැගිටින්න වෙනවා ඒකෝට ඒ පුද්ගලයා නැගිටින්නේ හැම පුංචි අනුපුංචි කුඩා ක්‍රියාවක්ම බලබලා නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා නැගිටිනවා කිය ඒ ක්‍රියාව කරලා ඒ පුද්ගලයා රක්නට ගියත් වෙන වැඩකට ගියත් ඒ කඩාගත්තේ නැති සතිය නැති සතිය තිබුණොත් ඉරියව්ව මාරු කරයි කියලා කිසිම බාධාවක් නැතුව අර සතිය ඊගාවිකයට ඉරියව්වට ගෙනියනවා. සමහර වෙලාවල් වලට මේ වගේ රිට්‍රීට්ස් වල ඉන්නකොට විශේෂයෙන්ම මේ පරිහාංශයක කාලය හමාර වෙලා යම් ප්‍රමාණයකට දිනු කරගත්ත සතියේදී පරියන්කෙන් නැගිටලා සක්මණට ගියොත් ඒ සක්මණේදී අර පරියන්කෙන් තිබුණ සතිය හේම පවත්නවා. ඊට පස්සේ ආදී තුන සක්මනේදී ටිකක් මානසික සාර්ථකත්වයක් වුණා කියන්නේ. يعني සතිය කඩා ගන්න නැතුව කතා කරගෙන ඉන්න නැතුව වෙන වැඩකට යන නැතුව නඩත්තු කරලා ආයෙ ගෙනාවොත් අර පළවෙනි පරියන්ක දිගට ගියා වගේම ඒකේ නඩත්තුවක් තියෙනවා. අතරමැද ඒකේ හානියක් වෙන්නේ. ඒ කියන්නේ පුදුම දැරීමේ ශක්තියක් තියෙනවා. මේ සතිය ගැන ඇදහිල්ලෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එහෙම ගියාට පස්සේ මේ ඉන්ද්‍රිය මට්ටමට ගිය සතිය ඊගාට බලයක් බාටපත් වෙන්න පටන් ගන්නවා සති බලය. අන්නේ සති බලය විස්තර කරනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ පමාදේ න කම්පතිති සති බලක් කියලා. දැන් ඉස්සල්ලා අපි සතියේ ඉන්නකොට අප්‍රමාදයේ ඉන්නකොට ප්‍රමාදයක් වුණොත් ඒ කියන්නේ අපි සති ගිලිහුණොත් අපි අනිවාර්යෙන් පශ්චාත්තාප වෙනවා මේ අසවලක් කැස්ස නිසා, දොරහයියෙන් වහපු නිසා, මෝත් සබරක් ආපු නිසා, මොකක් හරි කියලා මේ මට අරමුණේ හිත පවත්වා ගන්න බැරි වුණා කියලා ඒක මතකෙට ආවත් ඒක මිහිරි මතකයක් වෙන්නේ. අනේ මට සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවා. ඊට පස්සේ ආයෙසරයක් අර මූල කර්මස්ථානය හොයන්නම තමයි නගලන්නේ. හම්බුනේ නැත්තම් පශ්චාත්තාප වෙනවා. මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා යම් කිසි දවසක තමයි තේරුනොත් මේ සතිය කියන්නේ මූල කර්මස්ථානේ නෙවෙයි. මූල කර්මස්ථානවල වෙන කර්මස්ථානවල ද්විතීය කර්මස්ථානට ගියා. මේ ඉරියාපද සංදීයේදී දරන බව. ඒක නඩත්තු කරන බව. ඒ නිසා මේ බාහිරින් කරදර වෙනවා. ඉරියව් වෙනස් කරන්න ඕන. අන්නේ මාරු වෙද්දි මට මේ සතිය පවත්න හැටි බලන්න ඕනේ කියලා ගත්තොත් උරු මතක් කරනවා. ඒ අභියෝගෙත් ලෑස්ති නම් ඉඳගෙන ඉඳලා නැගිටිනකොට නැගිටතර කමක් නැහැ. මේ සතිය කඩගන්න. පුළුවන් කරන අරකට හෙල්ලුම් කරන බව හැබෑව සමාජයේ කැඩෙයි සතිය පුළුවන් තරම් කඩා ගන්න කිව්ව සක්මන් දැන. සක්මනේ ගියාට පස්සේ අපිට ආය පරියන්කට එන්න හම්බ වෙන්නේ ඊට වතුර කලයක් ගේන්න යනවා. දර ටිකක් බලන්න වෙනවා. ලිපගිනේ මොලවන්න වෙනවා. මොනව හරි කාරණාවක් කියන්නේ. ඒ වෙලෙට ගියාට පස්සේ අනේ මේක මේ භාවනාවට ගැලපෙන්නේ නෙවෙයි මොන කරදරද කියලා හිතන්නේ නැතුව සක්මනේ ඉඳලා මේ ප්‍රයෝජනකදී වැඩක් කරන වෙලාවට සතිය කොච්චර පවත් ගන්න පුළුවන්ද කියලා බැලුවොත් පරියන්කේ සක්මන සක්මනේ සක්මන පරියන්කේ සතිය සක්මනේ සතිය ඉතින් වැඩවල සතිය කියන්නේ යම් විදිහක මල් මාලයක තමුණුපු මල් වාගේ නොවිෂකන ගතියක් එන්න බලන්න. අන්න එදාට කියනවා ඉතින් පහාන්දර ඇද්දේ කරපු තැන ඉඳලා හැන්දෑවේ ඇස් දෙක වහනකම් මම විකතෝම සතිය පිහිටවන්න ඕනේ කියලා අදිස්ථානයක් ගන්නවා. ඉතින් මේක බොහොම පරදින පට වෙන අදිස්ථානයක්. බොහෝ විට සතිය. නමුත් අපිට ඒක අල්ලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වෙලාවටයි මට සතිය ගොඩක් අඩුයි. මේ වෙලාවට සතිය තියෙනවා. මේ ඉරියව්වේදී සතිය තියෙනවා මේ ඉරියව්වේදී නෑ. මෙන්න මේ යාවි කෑම කනකොට සතිය තියෙනවා මේව කනකොට නැහැ. මේ අසවල් පුද්ගලත් එක්ක ඉන්නකොට සතිය තියෙනවා මේ පුද්ගලත් එක්ක නැහැ කියලා දවස පුරාම නිදා ගන්න ගිහලා කලගේපත් වෙනකොට අර දවසේ සතිය කියලා කියන්නේ එක දිගටම සරිතා අනුස්සරිතා කියන විදිහට විස්තර කිය හැකි තත්ත්ව නම් අපිට තේරුම් ගන්න විස්තර කිය නොහැකි කනගාටු විය හැකි තත්ත්ව රාශියක් තියෙනවා. උපමාවට දෙනන්නේ අපි ඇඟිල්ලේ තින්ත ටිකක් ගාගෙන නූලක් අල්ලලා නූල ඇදගෙන ගියොත් ඇඟිලි දෙක නූල අල්ලගෙන ඉන්න තාකල් නූල වර්ණ වෙනවා. ඇඟිලි දෙක ඈත් වෙච්ච ගමන් ඒ නූලේ වර්ණ නැති වෙලා අපිට තේරෙන පටන් ගන්න මේ ටිකේ ඇඟිල්ල අල්ලලා නැහැ. ස්පර්ශයෙන්. අනිත් වගේ නූල දිගටම තින්ත ගෑවිලා තියෙනවා අපි කියන දවස් පුරාම සතිය. ඒක වෙන්නේ අනන්තවත් කැඩි කැඩි යනවා. කොහොම ගිහිල්ලා මේක සැලකීමක් වෙන්න වෙන්න තින්ත ගෑවෙන තන් වැඩි නොගෑවෙන තන් අඩු වෙන විදිහට මේක කොටු වෙන පටන් ගන්නවා. දවස පුරාම බැරි වුණත් සත්‍ය අධිෂ්ඨානයේ ඉන්නකොට වෙලාවක් එනවා ඒ මේ දැන් මම යන්න හදන සතිය කැඩෙන වැඩකටයි. මේක ඉතින් ආයෙ ගොඩ ගන්න මට මෙච්චර වෙලා යනවා කියලා සතිය කැඩෙන්න ඉස්සෙල්ලත් දන්නවා. සතිය නැවත පිහිටන කොටත් දන්නවා. අතරමැද කාලේ සතිය නැති බවක් දන්නවා. මෙන්න මේකට කියනවා සතියට අසතිය අහුවෙන වෙලාව කියලා. අප්‍රමාදයට ප්‍රමාදය අහුවෙන වෙලාව. මෙන්න මේක තමයි යෝග ජීවිතයේ දැන් කෙල්ලන් අපි වැඩි දියුණුවක් වෙනවා කියලා ගත්තා. එන්න ලොකු වෙනවා කියලා කියන්නේ. සතිය ලොකු වෙන වෙලාව. ඉස්සෙල්ල වැටි වැටි වැටි වැටි තැන්තන් වල කිච් කිච් කිච් යගේ සතිය අන්තිමට අඛණ්ඩ වෙලා මේ වෙලාවේදී මට සතිය නැති වෙනවා මං අසවලත් ඒ වෙලාවෙන් කතා කරන්න යන්නේ කතා කරනකොට මට සතිය නැති වෙනවා හොඳටම දන්නවා ඊට පස්සේ ආපහු ආවට පස්සේ ඒවා හරියන්නේ මම සතිය පිටනවා සතිය පිටන දරන දන්නවා එතකොට මෙන්න මේ ටිකේදී සතිය නැහැ කියලා දැනගත්තට පස්සේ ඉස්සර තිබුණ පශ්චාත්තාපයෙන් දැන් සතුටක් ඇති එහෙම නැත්නම් ආයක සැලෙන ගැත්තේ අඩු වෙනවා. පමාදේ න කම්පතිටි සති බලන් කියලා කියන්නේ අසත්‍යමත් උණයි කියලා කම්පාණ වෙන කෙනෙක් තමයි සතියේ බලය. නැත්නම් සතිය පන්නරේ. සතිය මෝරණ වෙලා, කිරිවදින වෙලා, වැඩි වියපත් වෙන වෙලා. ඒක නිසා කවදා හෝ තමන්ගේ අසත්‍යමත් මොහොත තමන්ම දැකලා ඒකට පශ්චාත්තාප නොවන දවසක් එනවා. භාවනාවේ ඉන්නකොට එනවා භාවන පරිණතමයි ඉන්නේ. බර්ත් උගර සත්‍යය. මොන්නම තාලෙකින්වත් මූල කර්මස්ථානේ වෙනසක්. ආනාපානෙත් වෙන දෝරේ කියනවා. සද්දත් හේයයි. වේදනත් තියෙනවා. හිත කලබල වෙන්නේ නැහැ. මේක මොන්න කුණු වෙච්ච අට්ටාරු හැට්ටත් කියලා කිව්වා. මොකද හිතෙන්නේ පුළුවන්. ඉතින් දන්නේ යෝගාවචර හරියට පච්චත්තා වෙනවා. අනේ ඉස්සර නම් මට කප්පිය තිබ්බාම කාන්දම් කාලේ යකඩයක් ඇල්ල වගේ හිටිනවා. දැන් නෑ. හැම අරමුණක් විශ්ේම හිත සමබර වෙනවා. මේකට කියනවා සත්‍යයේ සමරසභාවය කියලා. මෙන්න මේකෙදී නොසැලෙන කෙනා තමයි මේ උපක්ඛිත සතිස්සා වික්ඛවේ ධම්ම නාහං ධම්මෝ මුත්තස්සතිස්ස කියන වචනේ ධර්ම රසය විඳිනවා. යම් කිසි කෙනෙකුට බැරි නම් මේ විදිහේ මට වේදන ඕන වෙනකොට වරින් වර ආනාපානට යනවා. ඒකත් බොහොම සියුම්. සමහරලාට ශබ්ද ඇවිල්ලා මම නිසින්ින්ද මගේ මානසිකත්වයේ මගේ සංකානේ කෙරෙනවා. එහෙ නැත්නම් නිසින්ින්ද හිතිගිලි එනවා. නිසින්ින්ද වේදනාව දැනෙනවා. දැන් මගේ හිත සැලෙන්නේ නැහැ. ආ නෙතෙන් ඇවිල්ලා මේක දිහා මේ බර්ඩ්ස් අයි වූ කියලා කියන්නේ උඩට ගිහිල්ලා පොළොව දිහා බලනවා වගේ බලන්න පුළුවන් තත්යකට ආපු දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ පුංචි පුංචි කෙනෙහිලි වලින් කෙලසිලි වලින් හිත කෙලසෙනවා. හැබැයි මේ කෙලසෙන්නේ නැත්තේ අපි දක්වන ආකාරයෙන්. ඕනනම් අපිට කෙලසෙනවා කියලා පශ්චාත්තාප වෙලා භාවනා කඩා ගන්න පුළුවන්. මොසාරිපුත්තු සාන්ති සඳහන් කරනවා පමාදේන කම්පතිති සති බලන්න. හොඳට ඕම දන්නවා හිත අපි ඉස්සර වගේ මූල කර්මස්ථාන මිශ්‍රයින් ගන්න දඟලන්නේ නැහැ. මේ හිතවිලි වේදනා හද්දවලට එන්න දෙනවා. නමුත් මොකද්ද හිතේ කී කරුව මොකක්ද? මේක හරියට ගුරුවරයෙකුට හුඟක් කියන්නේත් නෑ. මොකද හිතන්නේ මේක නිකම් මේ වැරදිලයි කියලා. මොක කියපු දවසේ අතන ගුරුවරයා භාවනා කරව ගුරුවරයෙක් නම් කියනවා අන්න එතින් නොසැලී ඉන්නේ. ආනේ එතෙන් යනකොට තමයි මේ සතිය සෑම අරමුණකටම සමරසය වෙනවා. මෙතෙන්දි තමයි අපි අපේ තියෙන මේ තෝරන බේරන ගතිය. අරක තිබුණොත් හොඳයි මේක තිබුණොත් පරිදි කියන ගතිය නැතුව ඒවා ඇවිල්ලා මොන විදිහේ කෝලම් කරන්න හැදුවත් මොන විදිහෙන් අපිව නලවන්න හැදුවත් පිනවන්න හැදුවත් හැම දෙයකම එන තාලෙට එන්න ගන්න බලන්න මොන්නම තාලෙකින්වත් බැරි වෙනවා මේ දෙයකට අපි එතකොට බිම දාගන්න මේ තමයි ඉස්ලාම මේ නිවන පිළිබඳව තියෙන මේ බාහිර දේවල් වලින් අපි නොසැලෙන මට්ටමට අපේ හිත සමබර වෙනකොට පේන ලකුණු මේකකින් භාවනා කරලම වරද්දගෙන ඒක මේක මේ ඇත්ත ඇති හැටියෙන් ගුරුවරයෙකුට කියලා ගුරුවරයෙන් අහගෙන තමන් කවදා හෝ ඒකේ පරිණත භාවයක් එහෙම නැත්නම් අපි කියන පහගුණ්‍ය භාවයක් දිනු කරගත්තට පස්සේ තේරෙනවා මේක උප්පත්තියේදීමත් අපි ළඟ තියෙන්නේ නැත්නම් අපි මේක අගය කරලා නැහැ. අපි හිතනවා මේ වගේ දෙයක් වෙනකොට ඇඬුවේ නැත්නම් කනගාටු වෙන්නේ නැත්නම් සැලුන් නැත්නම් ඒක වටින්නේ නැහැ කියලා. දැන් සතියේ දිනුකම නිසා මුලින්ම පවතින සීලය නිසා අපි කොච්චර තිබුණත් නොසැලී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගැතිය වෙනකොට අපිටම සැකයක් එනවා. අපි ළඟ තිබුණ මේ කැක්කුම දේවල් දිහා අපි සැලෙන ගැතිය, පපුවක් කියනවා කියන ගැතිය නිකන් කැලස් වෙගෙන යන පටන් ගන්න අපැති එකක් එන්න පටන් ගන්නවා. හරි ගියත් වැරදුනත් නිවැරදි පාර ගියත් වැරදි පාර ගියත් ඔය ටිකක් වෙලා ඉඳගෙන බලන්න. මේක තමයි සාමාන්‍ය කන්ති කියලා කියන්නේ තිතික්ෂාව කියලා කියන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන කන්ති පරමං තපෝ තිතික්කා නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. මගේ දේ දිහා බලලා වහාම කුලප් වෙන්නේ නැතුව මේවත් මේ සති භාවනා නොකරව අරබ ව්‍යෝකල්තර ගැන නෙවෙයි මේ කතා කරන්නේ. හොඳට පුරුදු වෙනකොට අනිවාර්යයෙන් මෙතෙන් දෙනවා. ආවට පස්සේ මේ කලවම් වෙලා තියෙනවා නැත්නම් කෙලසිලා තියෙනවා. නමුත් කටවාන බලන්න ඕනේ. ඒක දිහා සතියක් තියෙනවා. එතන සතියක් තියෙනවා. ආනේ සත්‍ය අඳුනගත්තට පස්සේ තේරෙන පටන් ගන්න මේ විශ්ීමේ ශක්තිය. ඒ කියන්නේ මේ සිද්ධියත් ඒ බලන හිතත් අතර පුංචි විශ්ීමේ සිද්ධියක් තියෙනවා. උපේක්ෂා සිද්ධියක් තියෙනවා. ප්‍රතික්ෂාවක් තියෙනවා. ආනෝක තමයි දිනුලා දිනුලා දිනුලා අන්තිමට වස්තු විශේෂණයක් වුණා. ඥාති විශේෂණයක් වුණා. මොනවා වුණා? ඒකෙන් ගැලෙන්නේ නැති. ඒකට වහා ප්‍රතික්‍රියා කරන්නේ. බලන්න පුළුවන් ගැටි එනකොට අර වැටි වැටි කණ්ඩ පවත්වපු සතිය නිසා තමයි මේ අසතියත් සතියට යට කරගන්න පුළුවන් තත්ත්වෙ තියෙන්නේ. ආනෙකට කියනවා පරම ඉරෙන් සති වේපුල්ල කියලා. සතිය විපුල භාවය කියලා කියනවා. අඛණ්ඩ සතිය කියලා කියනවා. නැත්තම් රහතන් වහන්සේලාගේ මට්ටමේ තියෙනකොට මේ සතිය පුදුම විදිහට මේ බිම දාන්නද කොච්චර පයින් යවුවත් නැගිටින සතියක් වාටපත් වෙනවා. එතකොට සද්ධාව වීර්ය වගේ දේවල් ඉබේම කීකරු ඕන පැත්තකට කීකරු කරගන්න පුළුවන්. එතකොට සමාධිය මහ ලොකුට හරකන්නේ. ඒකෙන් උනොත් සමාධිය තියෙයි. නමුත් දැන් සමාධිය නැති බවට ප්‍රඥාව දැන් සතිය නැති බවට සතිය තියෙනවා. ඒ නිසා මෙතෙන් කියන සමාධිය එච්චරම වැදගත්ම සාක්ෂිය විදිහට සලකන්නේ සමාධිය නැති වුණත් සතිය තියෙනවනම් විකලකට පවත් ගන්න පුළුවන් ශක්තිය. මෙන්න මේ විදිහට සතිය බලයක් බවට පත් වුණාට පස්සේ තමයි සතිය බොද්ධංග බවට. ඊට පස්සේ බොද්ධංග ධර්ම පටන් ගන්නෙම ලහ ගහනකොටම තමයි කිව්වා වගේ සතිය. බොද්ධංග වෙනකොට අනි හැම ගුණ ධර්මයක්ම සතියට ඇතුළේ. සතිය තියෙනවා නම් ධම්ම විචේතිය. ධම්ම විචේතිය තියෙනවා නම් වීර්යය තියෙනවා. ඒ නිසා සර්වඥයන් සඳහන් කරනවා යම් වෙලාවක සතිය බොද්ධංග මට්ටමට ගියා නම් ඒ මතුවෙන ධර්ම පරිවිචති පරිචිනති පරිවිමංසං ආපජ්ජතිය ධර්ම දිහා පූර්ණික මොනලින් කරව. තමයි රුචි අරුචිකම් පැත්තක දාලා. සංඥාස්කන්ධයට ඇඟිලි ගහන දෙන්නේ නැතුව ඒ ධර්මතාවය විමසන්න පුළුවන්. විමර්ශනය කරන්න පුළුවන්. විමසාන්නේ කපල කොටල බලන්න. එතකොට තමයි සතිය අඩුපාඩුකම් සතියමත් අහුවෙනවා. සද්ධාවේ අඩුපාඩුකම්, වීර්යයේ අඩුපාඩුකම් සේරම අහුවෙන පටන් ගත්තාම ධර්ම يعني Taman ඉදිරියට එන දේවල් බුදුන් දැක්ක සමයේ එලෙසිත් පිටින් Taman දකින්න හැටියට නෙවෙයි. රහතන් වහන්සේ නමක් දකින්න හැටියට ටික ටික ටික ටික ටික තේරෙන්න පටන් ගන්නවා. එතකොට අර වීර්යයේ තියෙන අර කලබල ගති ම්ලේච්ඡ ගති නෑ. මුදු සියුම් බොහෝම කීකරු වීර්යයක් තමයි පාවිච්චි කරන අච්චර දාඩි දාන්න ඕන කමක් නෑ. කිසිම දෙයක් කාට තැලෙන්නෙත් නෑ. කරගෙන කරගෙන යනකොට තමයි ඊටි පස්සද්දි වගේ ඒ ධම්ම විශේෂයෙන් හම්බ වෙන අර තාමත්ම සියුම් ගැඹුරු ධර්ම මේ බොද්ධංග මට්ටමට ගිහිල්ලා සමාධියට ගිහින්. ඉතින් ඒ වෙලාවට යනකොට සතිය අර බල මට්ටමක් ඉක්මවලා එහාට ගියාට පස්සේ මොන දේ වුණත් මොන දේ කළත් ඒ පිළිගල කවදාකවත් අනවශ්‍ය විදිහට තමන්ට සාප කරගන්න. අනවශ්‍ය විදිහට තමන්ට නිග්‍රහ කරගන්න. තමන් අතින් වැරද්දක් වුණානේ හොඳටම කාට හරි වෙනවා අනිවාර්යයෙන්ම පුද්ගලයා කාට ගිහිල්ලා විවේකීව කරුකටයුතු විදිහට මතක් කරනවා මම හිතේ මේ දෙයක් වුණා. හිතලා කෙරුවා හෝ නොහිතලා කෙරුවා හෝ ඔබතුමාට ඔබතුමීට මතකයි වල කරලා සමාව. එහෙම තියෙද්දි කවුරු හරි ඇවිල්ලා තමයි නොකරපු වැරද්දකට චෝදනා කරනවා කොච්චර චෝදනා කරන්නේ. ඒ බුද්ධලගේ හිත සැලෙන්නේ නැහැ බුද්ධල ගන්න මම මේක කරපුවා නෑ. මම මේකට චේතනා සම්බන්ධ වෙලා මොකද ඉතින් මම කියන්නේ. ඉතින් අනිකත් ඇවිල්ලා කියනවා කොච්චර දෝ අපිට ගහපා දෙන්න ආද. වැඩක් නෑ මොකද ඒ බුද්ධල හරිතා අනුස්සරිතා කියලා කතම්පි කියලා භාසිතම්පි සරිතානුසාරේ පුත්‍ර ගන්න ඒ සිද්ධියට මම සම්බන්ධ වෙන වෙලාවේ මගේ චේතනාව මොකක්ද? ඒ කවුරු මොන විදියට කිව්වත් මම එහෙම දෙන්නේ නැහැ. එහෙමනම් මේ බුද්ධ කියනවා සමා වෙන්න වෙච්ච වැරද්දක මම මට මෙහෙට කන දෙයක් නැහැ. අන්නේ විදිහට හරියට Taman කරා පැමිණෙන හැම සංඥාවක් විශේෂයෙන්ම ඒ සතියෙන් පෙරලා පාවිච්චි කරන පටන් ගන්නත් පස්සේ තේරෙනවා අපි දවසට කොච්චර අහක යන කුණු කන්දන් නිසා සැලෙනවා. අහකන රෙද්දා පෙලාගෙන කනවා කනවා කියනවා. එහෙම කියන්නේ නැත්නම් අනුන්ට බයිනවා. අන්තිමට සතුටුමත් වුණාට පස්සේ තේන ස්වභාවයෙන් අපේ හිත ඉතිර දූෂිතයි. මේ පරිසරයත් එක්කයි. එහෙම නැත්නම් අපි මේ කතා කරනකොට ක්‍රියා කරනකොට හිතනකොට බාහිර පරිසර නිසා මේක සිද්ධ වෙන නිසා පරිසරයෙන් අපි වෙන් වෙන්න වෙන්න වෙන්න අර කියන අපිච්චතා සන්තුතිතා භවිවේකතා එන්න එන්න එන්න ස්වභාවයෙන්ම චිත්ත සංකාණය පිරිසිදු වෙන්න පටන් ගන්නවා. එතකොට තේක පටන් ගන්නවා යමක් කිරින්නේ නෙවෙයි හිත පිරිසුදු කරන්න පුළුවන් වෙන්නේ නොකිරින්නේ. යමකට ගිහිල්ලා නෙවෙයි හිත පිරිසුදු කරන්න පුළුවන් වෙන්නේ යමකට නොගිහින් සිටීම. මෙතෙක් කල අපි හිතුවේ ධම්මදිය හතරමක් ස්ථාන වැඳගත්තේ නැත්නම් පින් වෙන්නේ නැහැ. නමුත් නිවන දෙන්නේ නහයට. ධම්මදිය ගියත් නහයට. ගෙදර හිටියත් නහයට. අපි කොතෙන්ද කියලා කැට කරන්නේ තමන්ගේ විඳුඹ දෙකම. ඒ වගේ නිවනක් අපි ළඟයි තියෙන්නේ. ඒක තේරුම් අරගන්න සතිය හුදුවට කෙලවරට යන්න ඕන ගියාට පස්සේ තේරෙනවා මේ පින් නැති ස්ථාන පින් නැති ස්ථාන කාල දේශ සේරම දේවල් මේ සතිය ඍජු වෙනකන් තමයි. සතිය ඍජු වුණාට පස්සේ Taman ඒ Tamanට සීමා වෙලා කතා නොකර ක්‍රියා නොකර මේ චිත්ත ප්‍රවෘත්ති දිහා බලන්නකොට පේනවා අර බුදුහාමුදුරුවෝ කියන කාලෙට පබස්සර නිදම් දුක්ඛේ චිත්තං ආගන්තුකේ උපක්ඛේතේ උපක්ඛේත. මානේ මේ හිත ස්වභාවයෙන් ප්‍රබස්සරයි. මේ අහලින් අහකින් දාගත්ත ආගන්තුක කෙලෙස් නිසායි මේක කෙලෙසිලා තියෙන්නේ. ඒ නිසා මේ manussත්වයට යන්න යන්න අපි මේ වැරදි සහිත දෙයක් බව පිළිගන්න පිළිගන්න මේ ප්‍රවාහය පැහැදිලියක් වඩපත් වෙනවා. ඉතින් ඒක බොරදිය දාගෙන අඬන්න යනවා. ඒ වගේම බොරදිය වැටෙනකොට දන්නවා මෙන්න මේ ක්‍රමයෙන් මෙන්න මේ ආකාරයට මගේ කායික ක්‍රියා බොර වුණා වාචික ක්‍රියා බොර වුණා මානසික තත්ත්ව බොර වුණා ඒකට මේ ආහාරය නිසා මේ දේ ලැබුණා මේක නොලැබුණොත් මේක ලැබෙන්නේ නැහැ ඉතින් ඊගාව හම්බෙන චිත්තක්ෂණය පිරිසිදුයි ඊගාව චිත්තක්ෂණය පිරිසිදු මානාවක් තියෙනවා ඒකත් කෙලස ගන්නවා නම් අර ඉස්සල දුන්නේ දැන්නේම තමයි නැත්නම් අපිට අර පිරිසිදු චිත්තක්ෂණය අභිමුඛ වෙන්න පුළුවන් අන්නේ විදිහට එන එන එන චිත්තක්ෂණයට එළඹ සිටින්නේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පහුපින් දෙකටම සමාකාරව එළඹ සිටීම පුරුදුනාට පස්සේ නොකිරීමේ අකිරීම පින් කිරීමේ ශක්තිය තේරුම් ගතට පස්සේ අපිට තේරෙනවා අපි මෙතුවා කල් ගාන්ධාරේ කොච්චර දැඟලුවාද කොච්චර දේවල් කරන්න හැදුවාද කොච්චර චේතනා පහල කරාද පහල කරපු තාක් චේතනා දුක නිසා චේතනා පහල නොකර ඉන්නා තාක් හිත ප්‍රබස එන ප්‍රകൃතියට ආනේ දේ තේරුම් අරගන්න කිසිම සද්ධාවකින් නම් කරන්න බෑ. කවදාකවත් පීඩයෙන් කරන්න බෑ. කවදාකවත් සමාධියෙන් කරන්න බෑ. මෙන්න මේ ප්‍රඥාවේ සත්‍යයට හේතු වෙච්ච සම්පජඤ්ඤ ප්‍රඥාවෙන් තෝ කරන්න බෑ. නිසා මේ ගුණ ධර්ම කොච්චර තිබුණත් මේ සත්‍යයෙන් ඒවට නියම தত্ত্বය ආරම්භ දෙන තාක්කල් ඒකට තමන් පිරිසිදු කිරීමේ ශක්තිය ගන්න බෑ. එදාට තේරෙනවා මේ මුළු ලෝකෙම අන්ධ භූතයි. යමක් කරන්න කරන්න කෙලෙසෙනවා නොකර ඉඳ ඉඳ හරියනවා නමුත් ඒක ඒ කරන කෙනාට කියන්නේ කියොත් එහෙම ඒ බුද්ධයන් තේරෙන්නේ අපි ප්‍රගතිය වළක්වන්න හදනවා එහෙම නැත්නම් මේ පටලවන්න හදනවා ධර්මෙ නැති කරන්න හදනවා ඒ නිසා ධාතිය මුදුන්පත් වෙන්න වෙන්න වෙන්න බොහෝ දෙනා කියන කරන පැත්තකට දාලා මුනිවරයෙක් බාටපත් වෙනවා කතා නොකරන කෙනෙක් බාටපත් වෙනවා මොකද කියපු ගමන් පටලවා ගන්නවා ඉතින් මේ ධාතිය සම්පූර්ණ අග්‍රව උග්‍රව සමාප්ත සම්පාදනය වෙච්ච වෙලාව තමයි සර්වඥාගට ඒ අරුණතා ඥානේ සාක්ෂාත් වෙලා උන්වහන්සේ කියලෝ ආයේ බණ නොකියන. කියන වැඩන්නේ මොකද මුළු ලෝකෙම ඉන්නේ මේ එකතු කරන්න කරන්න දඟලන්න. ඒක උන්වහන්සේ දා දැක්කා. සියලුම කුසල, සියලුම අභිෂේකය, සියලුම දේවල් හම් වෙන්නේ අකිරිය. නැත්නම් මේ අන්තිම කෙලවරේදීවත් අඳුම ගානේ නොකර සිටීම. නමුත් ඒ නිසා නොකර සිටීමෙන් වෙන්නේ කියන අදහසවත් නැති මේ ලෝකෙට කොහොමද මේ අදහස පවන්නේ? එන්න මේ දෙකේදී මම මගේ ධර්මය මම දැකගන්නේ මේ ආගම සහ ධර්මය අතර ඇති වෙනස. ආගම හැමදාම ගෝසල. ආගම හැමදාම මිනිස්සු අවශ්‍යයි. නිකන් ඉන්න මිනිස්සුත් අවශ්‍යයි. ධර්මය අරණ්‍යගත වෙන්නේ. දුක්ඛ මූලගත වෙන්නේ. භූම්‍යාකාරගත වෙන්නේ. ඉතින් ඒකෝට ආගමික මිනිස්සුන්ගේ මහා මොකද්ද මොකද්ද ආගම. ඉතින් එහෙම කරුවොත් එහෙනම් අපිට දාන දෙන්න කතිය නැති වෙයි, ධාතිය බෝ වෙන්නේ නැති වෙයි, නාස්ති වෙයි, නානා ප්‍රදේවල් කරා. මොන ශූන්‍යකාර වෙච්ච අය දන්නවා. ඒ ඔක්කොටම තේරෙන්නේ නැහැ මේ බණ. පඤ්ඤාවත් අස්සයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤා. ඒක අපි පස්සේ හරකට. ඒකටවත් ඉඩ සැලසෙන්නේ මෙන්න මේ සතියේ අපි මේ දේවල් පැටලුම් අරලා දැනගන්න අවශ්‍යයි. නමුත් ඒක කවදාකවත් මොනම තාලකින්වත් සරුවත් වෙන සඳහන් කරනවා ස්වයම්බූව පහළ වෙනවා. මේකයි සත්‍ය මේකයි කලියුත්ත කියලා කොච්චර මේ වගේ දේවල් අත්දැක්කත් අත්විඳ මේ නියම අර්ථකතන. මේ දෙයක් කියනකොට අපි උදාහරණයක් වශයෙන් කියනවනම් වාඩි වෙන. ඉරියව්වේ කලබලෙකුත් නැහැ. ඒ වුණාට වේදනාව හොඳටම දැනෙනවා. ශබ්ද ඇහෙනවා ආදත් නැහැ. හිතවිලිත් එනවා රාග දෝෂ නිස්සිතක් නැහැ. අරමුණේ හිත නැහැ. ඒ ඉන්නවා. මේක හොඳක්ද නරකක්ද කියලා තේරුම් ගන්න එක තමයි මේ කර්මයේ මනුස්සයගේ සංඥාවල තියෙන්නේ. අසත්පුරුෂ හැම වෙලාවෙම මේක වැරද්දක් කියලා හිතනවා. නොවිය යුක්තක් කියලා හිතනවා. මට සතිය නෑ කියලා. නමුත් මේ සතිය වැඩිවිපත් වෙනයි හදන්නේ. සතියට අසතිය අහු වෙන වෙලාව. ඉතින් මේක ඕන කෙනෙකුට ඕන විදිහට අත්කරන්න දෙන්නේ. ඉතින් මේක නේද අත්‍යවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. මේ පාර ගිය කෙනෙක් දැකලා හරියට එයාට කියන්න ඕනේ. සත්‍යයට කියන්න ඕනේ මට වෙන දේ මෙහෙමයි කියලා නලිය බල්ලයි කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ මෙන්න මෙහෙමයි කියලා කියනකොට පැහැදිලි කර දෙනවා එහෙනම් තමයි දරුවා කවුරුත් උහම තමයි රහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා උපාද තමයි ගියේ බය වෙන්න එපා උඹට සීලය තියෙනවා නම් බය වෙන්න උඹට ඕන වෙලාවක අරමුණට එන්න පුළුවන්කම තියෙනවා නම් බය වෙන්න එපයි කියලා අර සතියේ හෙල්ලුණත් අපි නොසලී ඉන්න ගතිය පුරුදු කරන්නේ නැතුව කවදද සතිය දිරේ කවදද අපි මේ අපිටම මේ ඥානෙ පහළ වෙයි කියලා හිතන්න පුළුවන්. මේ සංසාරවත් නැති සඳහන් කරන කවදාකත් මේ සම්‍යක් දෘෂ්ටිය. පරතෝ ഘോഷයකින්තරව හම්බෙන්නේ. අනුන් කියන අසන්නවෝ. ඒ දේ සද්ධාවෙන් අහන්නෝ. මේ සුත්තේ වශයෙන් අපි අනුග්‍රහය කරන්න කියලා අහන්නෝ. කොච්චර හුවත් වරදී. නැවත නැවත අහලා කවදා හරි මේක තේරුම් ගත්ත දවසේ ගොළු වෙනවා. අනිත් අපි මෙතෙක් සංසාරේ ගත කරන විදිහේ දැනුත් වෙනද. මේ ලෝකේ ඉන්නා තාක් මිනිස්සු මේක ධර්මයට කලකුවාට මොන්සෝ කොච්චරක්නම් අන්ධ භූත වැඩද කරන්නේ කියලා කලකනකොට මේ කියා ගන්න බැරි සත්‍යකටපත් වෙනවා. ලෝකේ සංවේදනය අද ගෙන් යන්න හදන්නේ කොහටද මානව ජනතාව? මානවය. සම්පූර්ණ ක්‍රියාකාරී ශක්තියකට ගෙන යන්න හදන්නේ. නමුත් එකක්වත් අපිට වළක්වන්න බැහැ. හැබැයි කොච්චර මානව කුජාවම සංවේදනයේ අවුලට ගෙනිච්චත් සතිමත් කියලා වටන්න බෑ. සතිමත් කියලා කියන එකම පියවරකටවත් දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් මොකාටවත් බාධා කරන්නේ නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ ක්‍රියාත්මක වෙන්නේ මම දැන් මෙතන කියන පෞද්ගලික මට්ටම. යම් කිසි කෙනෙක් ඥානවන්ත නම් සතිමන්ත නම් ටික ටික ටික ටික ටික තේරෙනවා, නොතේරෙනවා නම් ඒක වන්න පුළුවන් කමක් නැත්තේ. ඒක අපි දන්නවා අපිට කවදාකවත් මේක වෙන්නේ නැහැ, මේකත් වෙන්නේ බෑ. වෙන කෙනෙක් අපිට මේක දුන්නා. අපිම හොයාගෙන ගිහලා යම් දවසක තේරුණා ඒුණාට පස්සේ අපිට දැන් පුළුවන් එක තනවා වඩාගෙන යන්න. ඒ නිසා එකයි අපිට කරන්න තියෙන්නේ අපි කරගෙන යන වැඩේ. තවත් හොඳ විශ්වාසයෙන් යුක්තව සතුටින් සමාදානෙන් වැඩ කරන්න ඇත්තෝ දැන් බණ භාවනා කරන්න ඇත්තෝ සමගියලා එකතු කරගෙන යනවනම් ලෝකෙදම තේ මොන්නම්ම සුඛභෝගීවත් කවදාකවත් මොනකට අඳුම ගාන්නේ අසහනෙන්වත් ඉඳන් හම්බෙන්නේ. අපිට ඒ සුඛෝභෝග නැති වුණාට ලද දෙයින් සතුටු වෙලා ජොල්ලියේ ඉන්න ජයතින් මේක ඇති. වෙන බන ඕනේ නැහැ. මේ නිස්සද්ද බනම ඇති. ඒ නිසා සතිමත් වෙන පුද්ගලයා නිතරම අති අනික් සතිමත් වෙන පුද්ගලයාට ආධාර උපකාර කරනවා. ආධාර උපකාර කරන කියන්නේ නිකන් ඉන්න එක. කතා කරන්න එපා. ගෝස කරන්න එපා. ඔයින් ඇවිදිනකොට සද්දයක් ඇහෙන්නවත් දෙන්න එපා. එතකොට අත්ම සතිය වැඩේ. සතිය නිකන් හරියට ඇහැට වැටෙන දෙයක්. මොන්නෝ වැටුමක් කියන්නේ. හොඳම දේ තමයි මොනවත් නොදයි. ඒ නිසා සතිමත් පුද්ගලයා තව කෙනෙකුට කරන්න තියෙන එකම උදව්ව තමයි ඒ පිළිබඳව කාය දුස්සහගත කරන්න එපා, සති දුස්සහගත කරන්න එපා, මනෝ දුස්සහගත කරන්න එපා. එයාට මේ නිසින්ින්ද කරන්න අවශ්‍ය කරන විවේක ලබා දෙන්න. ඒක එතකොට ආපිට අපිට ලැබෙන්නේ මොකද්ද? අනුන්ට අපි විවේක දෙනවනම් අපිට විවේක ලැබෙනවා. මේකට හොඳම මම දැකලා තියෙන ඉස්සෙන් තමයි දවස පුරාම Tamange නිකුත් වෙන ශබ්ද වලට අනුකම්පාව. ඒකත් අපිට තේරෙන්නේ අපිට නිස්සද්දතාවයට අයිති වාස්තුවක් නෑ. ඒ තරම්ම අපි නිකන් මීයෝ වගේ රැටල් ස්නේක් වගේ කරන්න ගිය හැම තැනකම දඩ. ඉතින් කොහෙද අපිට විවේකයක් අපිට කොහෙන්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් ලෝකෙ නිස්සද්ද භාවය. මේක තේරුම් ගත්ත දවසේ පුද්ගලයාට ඇතුළට නැමෙනවා. ඒ පුද්ගලයා ශොකක්සෝබලයක් වගේ වෙනවා. ඒ මනස ඉන්න ගන්න කාටවත් කතා කරන්න හිතෙන්නේ නැහැ. ඒ මනස ඉන්න ගන්න හද්ද කරන්න හිතෙන්නේ නැහැ. ඒකෙන් තමයි ධර්මයේ පැත්තේ. මේ සැකෙන ඔය හයියෙන් කතා කරන බණ වලට වැඩිය නියම බණ නම් නිස්සද්ද බණ කියනවා. නිහඬ බණ. ඒක එන්නේ සතියට පමණයි. ඒ නිසා දැනටවත් ඇයකමාර කාලය ආරම්භ තියෙනවා. මේ දිනාම දැන් ඉන්න හොඳටම තම තමන් ගත්ත ඒ සිළු ශික්ෂාවන් වල හොඳ උච්ච අවස්ථාවක ඒ සියලු අවස්ථාවන් මේ සතිය අභිෂේකත් ලබා දීලා පුලුවන් තරම් වංශිනින්ද වඩාගෙන කිස් වෙන්නේ නැතුව වෙළඳපොළ හම්බෙච්ච වෙලාවේදී තමන්ගේ ලාභ ප්‍රයෝජන කරගන්න බැරුව වෙළඳපොළ පහ වුණාට පස්සේ පශ්චාත්තාප වෙන වෙළඳ පිටසක් වශයෙන්වත් වගේවත් හිතලා කරගන්නට උපරිම ගත හැකි ප්‍රයෝජනෙ ගන්නට සියදනාටම මේ එළඹ සිටි සිහිය තව තවත් උදව් උපකාර කරත්තා මේ මාර්ගයෙන් ඉතිරිච්ච සියලු ඉතිරි ඉතිරි සියලු ಗುಣධර්ම වැඩි වෙන මේ යෝධන කායයට දැනෙන සීමේක උපරිම සාසනික නෛර්යානික සැප සම්පත් ළඟා වේවා කියන ප්‍රාර්ථනාවයි අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැවත කරනවා සියලු දෙනාටම සත්‍ය පිහිටා සිටුවා කියලා දැන් හරි හේතු කලියු දෙයක් තියෙනවා නම් මේ සාහතරෙන් ආරාධනා කරලා තිබුණා රත්න හෝ ප්‍රකාශන හෝ විවේචන හෝ මොනවා ඇත්තටම දැන් දැනට වැඩ දෙකක් කරනවායි කියලා දන්නේ සතිය තියෙන නිසා තමයි. සතිය නැත්නම් ඒක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ දැනගමත් එළඹිලා තියෙන සතිය. නැත්නම් අපි කොහොමද දන්නේ අපි වැඩ දෙක කරනකොට පය හැප් වෙනකොට අපි දන්නේ කතා කරපු නිසා පය හැප්පුණා කියලා ඒ කියන්නේ සතියක් නැහැ කකුලක් වගේ. දැන් දැන් දෙකක් කෙරෙන බව දන්නේ. ඒ කියන්නේ ඒක අවස්ථා තුනක් තියෙනවා. එකක් පුළුවන් මේ දෙක තියෙද්දිම මේ සතියට තව තැනක් දීලා මට මේක නඩත්තු කරන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් දුර්වල නම් වහාම එක වැඩකට බතන්න. මේ සතිය මේ වැඩේවත් කරන්නේ. එහෙම නැත්නම් මේ තව වැඩක් දාලා බලන්න පුළුවන්. තුන්වෙනි එකක් දාලා බලන්න. ඉවන්න කප. ඈ? ඒක ඒ තුන් ඒ කොයි ඒ පුද්ගලයා ඉන්න තැනේ හැටියට තමයි ඒක තීන්දුවේ. එන්නට වෙන්නේ. ඔක්කොටම කියන්න බෑ. තාතුණා නම් අවුල් කරගෙන බලපන් කියන්න බෑ. ඒ පුද්ගලයා ඉන්න මට්ටමේ හැටියට තමයි කොටින්ම මතක තියාගන්න ඕනේ මම දැන් වැඩ දෙකක් කරගෙන ඉන්න බව දැනුණා නම් ඒ කියන්නේ සෑහෙන දුරට හතියක් මේ වලටත් උදව් කරලා. හැබැයි ඒක පිළිබඳව කනගාටු වෙනවා අසත්පුරුෂයා. සත්පුරුෂයා සතුටු වෙනවා. හරි. දැන් මම ඉන්නේ ප්‍රශ්නේක. මොකක් ප්‍රශ්නේ ඉන්න බව දන්නේ. මට පුළුවන් මේක මෙහෙම දෙකම වැඩ යන ගමන් සතිය මේක පවත්වන්න පුළුවන්. අසත්පුරුෂයන් අයියෝ කොච්චර කෙරුවක්වත් මම වැඩ දෙකක් දාගන්නේ. මට කවදා මට හැදෙන්න පුළුවන්ද කියලා ඒ දැක්ක දේව සතුටු කොට දෙනවා. ඉතින් ඒක එක නයි කැපැසිටි එක තමයි කියන්නේ. ඒ මනුස්සයා ඉන්න තත්ත්වය තමයි. ඉතින් අපිට මේ මොකක් හරි විභාගෙදී ප්‍රශ්න පත්‍රේ දෙන අමාරුම ප්‍රශ්නේ හම්බෙච්ච වෙලාවේදී ප්‍රශ්නේ තේරුණා නම් ඉතින් ඒ කියන්නේ අපි විභාගේ අමාරුම කොටස ගන්නයි කියන එකනේ. ඒ ඉසි ප්‍රශ්න තේරෙනකොට නම් අපි පටන් ගන්න ගන්නේ ඒ ප්‍රශ්න දෙන්න. අදාන ගම් ගියා. ඊපස්සේ ගම්මක් එනවනේ අන්තිම ප්‍රශ්නට හප්ප හප්ප ඉන්නකොට කොහෙන් හරි ඒක අමාරු බව තේරුණා නම් උත්තරය අහුණා නම් හරි සතුටක් වෙනවා. ඒ නිසා ඇත්තටම සතිය පණ තෙවෙන්නේ වැරද්දෙම. කවදාකවත් මේ හොඳ පිනක් කර වෙනකොට එන සතිය බොහෝම ලාභකලා දැනෙන මොකක් හරි කියලා වෙන්නම ඕන. මගේ වචනේ ඉන්නේ ඕකමයි මට කඩ. කෙල මට කාටද කෙල වෙනවා දකින්නට හරිය සතුටක් තියෙනවා. කෙල. කාට හරි කෙල වුණා නම් මට කෙල වුණත් අන්න ඔබට කෙල වුණා. බලපන්. පුළුවන් නම් අපි කියනවා අපි යකෝ මැරිලා හදලා දීලා තුනත් ඔබ බැරිද මට කෙල වෙච්ච අම්මාව දෙන්න. නේද නිකන්. හිතේ බලයෙන් නේද? ඒක කරන්න බෑ සතිය පිටකොන්ද නැත්නම් සතිය තාමත් Taman මෙතෙක් කලින් පරීක්ෂා කරලා නැත්නම් අපි සත්‍ය පිළිබඳව හිතන්නේ බොහොම අනුකම්පාවෙන්. අනුකම්පාව නැන්නේ මේක හදාගත්ත දෙයට ගන්න. මොනවාරි කියලා වෙච්ච ගමන් සතිය එළියටන් කියනවා මේ අමතිවර ගෙනින්න මේ බලපන් මේ අමාත්‍යන්ගේ වැරද්දක් කළා කියනවා. නැත්තම් තෝවක් කරනවා. සතිය පුරුදු කරගත්තට පස්සේ නිකන් සියලු කටයුතු කර දෙන ඒකට කියන්නේ හොඳ හොඳ නමක් තියෙනවා මේ සත්‍යෙට දෙන්නේ ශක්තිද රජුවන්ගේ ලොකු පුතාලු තියාගෙන ඉන්නේ මේ සේනාපති කියලා. එයා ඔක්කොම බලා ගන්නවා. අධිවගාරිකෙන් ඉඳ දෙන්නේ නැහැ සුදුසයි වන්නේ. අන්න සියලු කටයුතු කරගෙන සේනාපති කෙනෙක් වගේ තමයි සතිය. මාළුව යන්ජනයක කැම වේලක තියෙන ලුණු වගේ හැම තැන පැතිරලා තියෙනවා. හැබැයි පොඩ්ඩ වැඩි වුණොත් අඩු වුණොත් ගානට රසය ලබා ගන්න. ඉතින් රසය ඇති සතිය ඇති කරගත්තට පස්සේ ඒක පොළවේ වඩා වැඩ ගන්න වැඩ ගන්න තමයි හැදෙන්නේ. සතියේ මේ උරදල් කරන සුපභෝග කරන්නේ. සතියෙම ගතියකුත් නැහැ. සතියෙම කිසිම දෙයක් අයිතිවාසිකම් ඉන්නේ නැහැ. මට ඉන්නවා මට මේ කොන්නේ එයාට ඕන කළගෙන වැරදෙන වෙලාවෙදී. පදම හරියන සිලයි පොඩ කලාගෙන පොඩ මේ බලන්න. ඒක එයා කරලා දුන්නේ නැත්තම් ඉතින් වැඩක් නැහැ. ඉතින් මම දැනගේ කොයි වචනයක්වත් කියන දෙන්නේ කියලා වෙනකොට තමයි ඒක ලස්සනට එදා වුණා අර මේ මේ මේ වෙලින්ටන් අනිත් කියන්නේ කියලා පස්සේ මම ඒක සිංහලෙන් කියන දවසේ ඒ සතිය ගැන කතා කරේ. ඊපස්සේ මහත්යෙනි මම ඉතින් සතිය වඩලා ඉන්න කෙනෙක් කැමති නම් මේ මං කියපු දේ තේරුණාද කියලා කතා කරන්න කියලා. ඉස්සරහම මම කරේ මං කියපු අඳගන් ගිය වාහනේ මහත්ය කිව්ව ස්වාමීන් වහන්සේ මම අවුරුදු 15 16ක් උත්සාහ කළා තියෙනවා. මට පිළිච්ච එකක් තමයි මට සතිය තියෙන බව නැතිව තියෙන වරදින තැන. පැහැදිලි කිව්වා. මම කියනනම් අත හොදලා කියන්න ඕන කතාවක්. හරියට වැරදුනේ නැහැ බැරි දවස පුරාම උනත් වෙන්නේ ගොඩක් අඩ වැඩි. හරියන්නේ නැහැ බොහොම ටිකයි. අන්න ඒ වෙලාවේදී සත්‍ය මේ නිකන් මේ hina වෙනවා විනා. අපිට තාලට hina වෙනවා. අර සූත්‍ර පුංචයි කියලා එකක් තියෙනවා වංකයි පත්‍රයේ. කියලාද? ඒ සිවිල් වෙත්ත සිංහලියන්නේ. කියලාද? ඈ? එක දවසක් ඒ සූත්‍ර පුංචයි අත්තමයි වංශියයි එක නින්නේ. ඉන්නකොට මේ ඉදිකට නැතිව. ඉදිකට නැතිවලා දැන් මුළු ගේ එකකින්. වෙනදී ඊට පස්සේ කට්ටියම අමතකව දාගෙන ඉඳද්දි නන්දන් ආමයි එනවා. නෑ නෑ යනවා. නෑ යවද්දි පස්සේ මේ ඉතින් ඔක්කොමලගේ අර අමතක වෙනවා ගිහිල්ලා වෙලා ඉතින් අගන්දු සත්කාර කරලා නන්ද ඉඳ ගන්නකොටම ඉදිරියට එනවා. ඉඳ ගන්න පුටුවේ. සූත්‍ර හුච්චට hina හෝ ගහලා. හරි හරි හරි හරි ඉදිකට හම්බුණා ඉදිකට හම්බුණා. අනිත් ඔක්කොටම හරි කනගාටුයි. මේ නෑදෑය ඉඳ ගන්න පුටුවේ ඉදිකට දාලා දීලා ඉදිකට යනවා. නමුත් අරුවට සල් ජොලියක් වෙනවා. මෙච්චරලා හොයන ඉඩකක් ගන්න. දැන් මේ හැම වැරදිල්ලක් තුළ සතියෙන් බලනකොට තේරෙනවා උඹේ සක්කායිත්තේ කැඩුනට ඒක සත්‍යයි. සක්කායිත්තේ වැටෙන බාහට මහ විනාශයක් වුණේ ආගන්තුකෙත් ඇවිල්ලා ආගන්තුකට කරදර වෙලා. නමුත් මේ ඔක්කොට වැඩි මේ ගැටේ සත්‍යයක් තියෙනවා. අපේ වැරද්ද අහුවෙන්න නම් ඒ කියන්නේ අපි අඩුපාඩු අහුවෙන ක්‍රියාවට දාන්න ඕනේ. ක්‍රියාවට දානවා කියන්නේ වමනායක නැහැ කෙරෙන දෙයක්. අනිත් හොඳට සතියෙන් ඉනකොට හැම වැරද්දක් තියෙනවා. දැන් අපේ තුන අසාධාරණයි හැම දෙයක් තුළම සත්‍ය 50ක් නැගී හිටිනවා. ඒක දැක්කට පස්සේ අර මුළු සිද්ධියේම තියෙන අර ඇඹුරු ගැත්තේ පැංගිරි ගැත්තේ ගිහිල්ලා අමුතු මිහිරියාවක් එන්න පටන් ගන්නවා. ඒක සත්‍යමත් පුද්ගලයා පොළවේ ගැහුවත් නැරෙන්නේ නැහැ. කොයි දෙයක් හැම දෙය තුළම තමන්ගේ සත්‍ය වඩන්න අවශ්‍ය ඕජාව. එනේ ධර්ම ඕජාව කියන වදින පාගෙන ඕජාව හොයා ගන්නවා. මිනිහට වැඩි වෙලා යන්නේ මේ සිද්ධිය තුළ තියෙනවා මේ සතිය වඩන්න අවශ්‍යද? ඉතින් ඒක එන්න පටන් අරගත්ත පස්සේ තේරෙනවා මේ හැම දෙයකම අපිට අවශ්‍ය මේ මනසට අවශ්‍ය ආහාර තියෙනවා. සතිය වඩන්න ඕනේ අවශ්‍ය ආහාර මේකේ ඒ උපයා ගන්න හැටි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. උපයා ගන්න හැටි තමයි ප්‍රශ්නේ. බලන්නද? අපි ධූරේ එළිය දාලා ඇවිල්ලා තියෙනවා. ඈ? මේ එනකොට සාමිතේ ආහ ආවේ ගණ්ඩද කියලා. කීකේ ආවේ වහින්න නැtei කියලා මම හිතනවා. දැන් ඉතින් ඇන්දව තමයි. දැන් ඉතින් ඊට බහැලානේ. ගරු ස්වාමීන් වහන්සේ සිත අරමුණු දෙකට මාර්ගයෙන් මාරුවට පවතින විට සතිය එම අරමුණු දෙකෙන් පවත්වාගෙන හැකිද උදාහරණ කතා කරලා ඇවිදින්න. ඉතින් මේකෙදි කියලා කියන්නේ මේ ඒ කියන්නේ අරමුණු දෙකක හිත පවතිනවා කියන එක සාධාරණ නැහැ. වෙන්නේ නැහැ. ඒක මනස ගන්න එක අරමුණයි. නමුත් ඒ ගත්ත අරමුණත් එක්කම ඊගාව අරමුණට වෙන අරමුණක් ගත්ත ගමන් දෙකම ගන්නවා වගේ පේනවා. දැන් අර මේක උදාහරණයක් වශයෙන් ගෙන්නන්නේ පිටික්ස් උගන්වනකොට කියනවා මේ ඇහැට රූපයක් බලනකොට පස්සේ දෘෂ්ටියේ පැවැත්ම කියන එකක් තියෙනවා. යස්කයිත් අපේතුසයි අතර මේකට ආලෝකයක් දීලා ඊට පස්සේ අන්ධකාරයක් දුන්නාට ඇහැ බලන්නේ විගතම අන්ධකාරය තිබුණා. ආලෝකය තිබුණා වගේ. ඇහි තියෙන දෘෂ්ටිය පැවැත්ම කියලා. ඒ අතරමැද සබ්දයක් ඇහෙන්න පුළුවන්. ඒකත් ඇහැ කියලා නෑ මම විගතම බල බල හිතේ. මොකද ඒ අතරමැද වෙලා තියෙන ඇහැ ලයිබ්‍රරි ෂොට් එකක් බල බල ඉන්නේ ප්‍රകൃතිය නෙමෙයි. ඒ අතරමැද කන සබ්දයක් අහන්නේ. එතන මේ වගේ කවදාකවත් දෙකක් අරමුණු එකවරකට එන්නේ නෑ. ඒක අපි හිතාගත්ත මායාවක්. අරමුණු දෙකක් එක හිතට ගන්න බෑ. මේ චිත්තක්ෂණ දෙක අරමුණු දෙකට යන්න පුළුවන් බොහෝම ශීඝ්‍රයි. දැන් මේ දෙක උනාට පස්සේ අපිට පේන්නේ නොකෝම හිතට පේන්නේ අරමුණු දෙකක් එක ඉන්නවා කියන එකක් නෑ. නමුත් ඒක සතියට එව්ව අහු වෙන්නේ නෑ ඉස්සල්ලා. සතියට තේරෙනවා මේ වැඩ දෙකම යනවා. යම් ප්‍රමාණයක හිතේ අවුලක් නෑ. කරන්න පුළුවන් ගැටයක් තියෙනවා. අපි අවුල දාන්නේ පස්චාත්තාපය තුළ. මට වැරදුනා මෙහෙම වෙන්න පුළුවන් කියලා පස්චාත්තාපය තුළම අවුල දාන්නේ. ඉතින් මේක මේක නම් ඇත්ත මේක දෙනදී හොඳම දේ තමයි ඒකට වෙන්න අරින්න හේතු වෙන්න අරින්න වෙනකොට වෙනකොට වෙනකොට සබ්බේ හොඳට පැත්තකට වෙලා එයා කියලා දෙයි මේ දෙක අතර මාරු වෙන මාරුවිල්ල දැන් අපි අකුණු ගහන වෙලාවට ආලෝකය සහ ශබ්ද අතර වෙනස් දෙකක් තියෙනවා ළඟම අකුණු වදිනවනම් ශබ්දය ආලෝකය එකතන නෙමෙයි ඈත අකුණු වදිනවනම් ආලෝකය ඇවිල්ලා ටික වෙලාවකින් යනවා ශබ්ද වෙනවා ඉතින් එකට මේ දේ වුණාට පේනකොට දෙව පැත්තට යනකොට දෙවිදියකට යනවා. ඒක අනෙක් පැත්ත තමයි අපිට තියෙන්නේ. අර නිදර්ශනයක් වශයෙන් ඥාන නන්ද ස්වාමීන් නිදර්ශනයක් තමයි අපි චිත්‍රපටයක් බලනකොට ඇහැ කන දිව නාසය කය මන සීරම වැඩ කරනවා කියලා අපිට හිතෙන්නේ. රූපත් වෙනවා, ශබ්දත් ඇහෙනවා, ගඳක් තියෙනවා, රසක් තියෙනවා, පහසක් තියෙනවා, කිසිවිලි තියෙනවා. ඒක නම් කවදාවත් දෙකත් එක වෙන්නේ නැහැ. ඒක ඒක බුද්ධ න්‍යායක්. චිත්ත න්‍යායක්. ඉතින් ඒ නිසා දෙහිත් මේ මවාගත්තු ප්‍රශ්නයක් වෙනහන්නේ. අතරම ආරම්භක සතිය බෑ. ආධුනික සතිය එච්චර විස්තර නෑ. ආධුනික සතිය කියන මොකද කලවමක් තියෙන බව දන්නේ නැහැ. මොකක් ඒක දිගේ බලන්න මේක මම නෙවෙයි යාන්ත්‍රණය දැනගන්න අවශ්‍යයි කියන්නේ. හොඳ නරක පැත්ත නෙවෙයි මමත් නෙවෙයි යාන්ත්‍රණය දැනගන්න අවශ්‍යයි යන්න නම් මේ සතිය පොඩාක් ස්ථාවර වෙන්න ඕනේ, අඛණ්ඩ වෙන්න ඕනේ, කියන්නේ සුපතිත්ත්ව වෙන්න ඕනේ. ඒකවල සතිය පෙන්ලා දෙනවා මේක බොල් දෙයක්. මේ ආයතන හයම එකවර වැඩ කරන්නේ මේ හය තමයි මම කියන්නේ. නිසා එකවරකට එකක් වැඩ කරලා අනිත් ඔක්කොම ඒකට නිකන් අර ලැජ්ජාව නිසා ඒගොල්ලෝ දෙනේ හිතීමක් කරනවා. දෙනේ හිතීමක් කරලා එතන කුස්සතියි. ඉතින් ඒ නිසා අපි කොයි චිත්තක්ෂණේ කොයි ආයතනේ ඉන්නවද කියලා අපිට කිසිසේත්ම පාලනයක් නැහැ. අපිට කිසිම ආත්මයක් නැහැ. අපිට කිසිම අධිකාරී ශක්තියක් නැහැ. අපිට කිසිම ආන්දු ශක්තියක් නැහැ. දැන් ඇහි ඉන්නෝනේ දැන් කනේ ඉන්නෝනේ දැන් නාසයේ ඉන්නෝනේ කියලා මොකක්ද? ඒසර තේනවා මේක පුස්ත භාව මේක මේක කොම්බේ භාව මේක ඇතුලේ හරයක් නැති බව මොනවද අපි හැම වෙලාවෙම කියා ගන්න හදන නෑ මම ඔක්කොම දැන්නලා අහලා දැකලා මේ කියන්නේ කියලා. ඉතින් බාන කරලා දෙන එකත් එකෙන් ගන්න ප්‍රශ්නේ තියෙන හිත අරමුණු දෙකක මාරුවේ මාරුවට පවතින විට නම් කියන ප්‍රශ්නේ විසඳෙන්න හරි. එක තැනකට අරමුණු දෙකට යන්න බෑ. ඒ මාරුවේ මාරුවට යනකොට සතියක් මාරු වෙන්න පුළුවන්. සතියේ තියෙන්නේ ඒ සතිය කියන්නේ චෛතසිකයක්. හිතේ හිත චිත්තචෛතසික එකට උපදින එකට එකන අරමුණ ගන්න එකට නිරුද්ධ වෙන මේ ලක්ෂණ හතරක් කියනවා. මේ හතර ගන්න මෙතන ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ක්ෂණ භංගුරයද දාලා බලනකොට ක්ෂණේ ක්ෂණේ කරලා බලන්න මේක කිසි මේ භෞතික ප්‍රශ්නයක් නැතුවෙන්නේ නැහැ. ඔය <laughs> කියන්නේ ඒ කියන්නේ බණෙත් සතියම කියලා දෙන්නේ. බණ වගේ දේවල් දැන් හරියට තියෙනවා. ඒව කරන්න කිව්වොත් එහෙම ඔක හරියන්නේ නැහැ. ඒ බණේදී කියලා දෙන්නේ මේක ඔබ කියන ප්‍රධාන වැඩේ සතියමයි කියලා බලාගෙන යනකොට ඒ සති පැකල්ටි එක නිතරම අවබෝධ අවදීමයි තියෙන්නේ. මේක අවදියෙන් කියනකොට කියනවා මේ ඇත්තටම රිමෝට් කන්ට්‍රෝල් එකකින් මේක වැඩ කරන්නේ. අපේ සම්පූර්ණ යන්ත්‍රය වැඩ කරන්නේ බාහිරයේ තියෙන අරමුණු වල ප්‍රකටතාවයෙන්. බාහිර වල අරමුණු වල ප්‍රකටතාවයේ මොනම යකාගේ කන්ට්‍රෝල් එකක තියෙන දැන සර බලدار දෙවියන් වහන්සේගේද මොකාගේද මන් දන්නේ. කිසිම ආශ්‍රයක් නැහැ ඒ එන විදිහට ප්‍රතික්‍රියා කරන එක තමයි අපි මේ මේ මම කියලා පටන් ගන්න. නැත්තර මේක දහසකම. ඒක වාල්කමක්. ඒව ආවම ප්‍රතික්‍රියා නොකර ඉන්න බෑ අපිට. බුදුසසුන කියන ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්කම මනසකම කරගන්න ඕනේ. මොකද ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන්. ඒකට ශික්ෂාව කියනවාම, හික්මීම කියනවාම, බයලජ්ජාව කියනවාම, සංවරය කියනවාම උඹට තියෙන මනසක් තිරසනෙකුට වැඩිය තිරසනාට බේරන්න බෑනේ. බයලජ්ජා කරපස්සේ නියෙක් දැකලා බල්ලව කතාපගින්න බෑනේ. දැන් මේකේ පුළුවන්කම තියෙනවා බුදුසසුන කියන පුළුවන් නම් ප්‍රතික්‍රියා නොකර සිටීම අභියෝගයක් කරගන්න. ඉතින් ඒකට අර ලෝකේ ලෞකික අගයන් ආඩම්බරයන් උඩයට යන එකයි වෙන්නේ. ඒ නිසා එක වැඩකට වැඩ කරන්නේ එක පැකල් එකයි කියලා කියනකොටම මේකේ තියෙන කොම්බේ දේනවා. මේකේ තියෙන හිස්කතිය තියෙනවා. මේකේ තියෙන පාලනය කරගන්න බැරි ගතිය තියෙනවා. ස්වාමීන් වහන්සේ භයතුපත්තානි කාය පස්සද්ධිය පැහැදිලි කරනවා. භයතුපත්තානි භයතුපත්තානි කියන්නේ මේ භයතුපත්තාන ඥානය ඒ කියන්නේ මේ මේ කොම්බේ දකින්නකොට මේ හිත් දෙයක් බව දකින්නකොට මේකද මම මේ කාට හරි ඔප්පු කරලා පෙන්නන්න නැසන්නේ මෙවැනි තව කෙනෙක් එක්කද මම මේ ජීසුන් ගහන්න හදන්නේ මේක නිකන් මේ අටවන ලද සෙල්ලම්යක් වගේ එකක් මේකද මෙච්චර ගාණක් දීලා ගන්න හදන්නේ කියලා හිතනකොට මේ අතුතුමාකාර මේ අර ලස්සන උපමාවකින් පෙන්වන අටුවාවේක දෙද්දක් මිලදී ගන්න යන මිනිස්සේ ඒ රෙදි කඩේට ගිහිල්ලා රෙද්ද තෝරගන්න රෙද්දක් මේ සාප්පේ කියන එක රෙද්දක් තෝරගන්න. තෝරන්න තාම සල්ලි දීලා නැහැ. බිල ලියලා නැහැ. බල බල ඉන්නකොට කාලේ කාලා දෙන තාප්පේ. මේ සිලියක් පේන. ඉතින් ඒකෝට මුදලාලි ගාන කියලා ඉවරයි. එයා ගිහලා හොඳට බලලා කියනවා මේ වහන මේ හිලක් තියෙනවා. ඔයාව කිව්වේ හොඳ එකනේ මේක මේ කබඩේ කොතන කල් කියන්නේ බින්ද කව කවොත් කාලන්නේ. ඉතින් නිකන් ආයෙන අපි ගාන පස්සේ ඉන්නේ. ඊට පස්සේ තව සල්ලි දෙනකොට ඔයා තව පරීක්ෂා කරනකොට තව හිලක් ගන්නවා. ඊට පස්සේ කියනවා දැන් මේකයි මම දෙන්නේ බෑන මේ ගාන දෙන්න බෑ මේවා විකිනින් නැති බඩු ඒක මොකද ආයෙ නම් බස්සන් ඊට පස්සේ බල බල ඉන්නකොට තව ඉලක්ක වෙනවා මුදලාලි ගාවට ගියාට පස්සේ එnde එnde එnde එnde අර තමන්ගේ නිරීක්ෂණ ශක්තිය එnde එnde මුදලාලිත් එක්ක හේතු කිරීමේ ශක්තියක් වැඩි වෙනවනේ අපිට ඒක නිසා ඒ මිලදී ගන්න ඉස්සරලා බඩුවේ වැරදි දැකීම තමන්ට ලාභයි මිලදී ගත්තට පස්සේ වැරදි දැක්කොත් මොකද විකුණපු බඩු ආපහු අපි බාර ගන්නෑ. තුම්බි යටි ලියලා දෙනවා විකුණපු බඩු පාරවල් නොලැබේ. ඒකට මොකද වෙන්නේ? නිසා අපි මේ ගනුදෙනුව සාතික් කරන් ඉස්සර වෙලා අඩුපාඩු ටික දැක්කයි කියලා කියන්නේ සුද්ධ ලාභේ ඒක නැස්චාත්‍යයක්. ඒක මේ අඩුපාඩු දකින වන්දර ගවේෂී ගතියක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ විනිශ්චය කරන්න ඉස්සල මේක පරීක්ෂා කරන්න කෙරුවට පස්සේ ගන්න බඩුවක් නැති තරම් හැම බඩුවම හිල් තුනක් තියෙනවා අනිත්‍ය දුක්ඛය ඕනෙම අපි ගන්න හදන බඩුවක් ඊළඟට සුද්ධම පෙන්ලා තියෙන හැම බඩුවකම අනිත්‍යත්වය කියනවා හැම බඩුවම දුක්ඛත්වය කියන අනාත්මය කියනවා මොකද ගන්න ඉස්සලා අපි මේක හිතන්නේ ඒක සදාතනික අපේ પરම්පරාවටම උදව් කරයි කියලා. එතකොට ගානක් දෙන්න පුළුවන්. නමුත් අපි දන්නවනම් අද බුදුන් අදහනවනම් මේ කරන ගණදිනව කොච්චර ගණන් කරලා බලවත් මේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන එක දන්නවනම් ඒ කරන දේ පිළිබඳ කොම්බ ගතියක්, හිස් ගතියක්. මගේ වචන තමයි හෙන ගහච්ච රෝම් පිටිනයක් වගේ තමයි තේරෙන්නේ. අල්ලගෙන ගන්න මොනවද තියෙන්නේ මේ ලෝකේ? පොරොදින සලකලා අපි ගත්තට ගත්තයි කියලා මේක පොහසත්කමක් නේ නම්බුවක් කියලා හිතන්න වෙන්නේ තියෙන්නේ. මොකද කරන්නේ? කුෂ්ඨ රෝගේ නිසා කහනවා. නම්බුවද ඕක? ආ මේ වගේ එනකොට මහ බයක් ඇති වෙනවා. අයියෝ මේ අපේ දරුවන් අපි කවදද මේක කියලා දෙන්නේ? මේ පරිභෝගික ලෝකෙට අපි කොහොමද මේක කියලා දෙන්නේ? නව නිෂ්පාදන වල මේ පේටන්ට් රෙකෝඩ් කරලා මේ මේ කම්පැනි ගහන්න හදන මිනිස්සුන්ට අපි කොහොමද මේ කියලා දෙන්නේ කියලා නිකන් මුළු ලෝකෙම යන්නේ මේ පැත්තටනේ. යන මාධ්‍යයයි මුළු එකම යන්නේ ඒක හිත මේ මොනවද මේ දැනුම කියලා ලෝකේ බාරගන්න පුළුවන්. මම බුදුම බයක් හිතනවා මේ හදලා තියෙන මේ ලයිට් ඔක්කොම ගුල්ලෝ කෑවනම් අපි දැන් ඩොක්කාල වැටෙනවානේ. ඉතින් මේ වගේ දෙයක ඉන්නේ ගුල්ලෝ ගහලා නැත්නම් අක්කල් අපි මුළු ෆ්ලෝ එක ලස්සනයි කියලා හිතන්නේ. ඉතින් ඒ වගේ දෙයක් ඉන්නකොට පේනවා අපි ඉන්නේ පෝරකේ උඩ. තාම වෙලා වෙලා දැන් හාමුදුරුවෝ බණ කීක ඉන්නවා ලෑල්ල අදින එක විතරයි. බා. ඊට පස්සේ නෝ ආයෙ දෙකක් නෑ. ආයෙ කතා කරන්න මොනවත් දෙයක් නෑ. chance එකකුත් නෑ. අපිට නඩු අහන කතාවකුත් නෑ මේ. ලිපකිනි මොළවන තෙක්දිය සැලියේ කකු දීක මොනවද දීය කෙලියේ. ඒ ඒ නඩ නාටක තමයි යන්නේ. ඉතින් ඒකට ඒක දැකපු දවසේ ඉතින් කියාගන්න බැරි පැත්තකටපත් වෙනවා බයසගතන් කියලා කියන්නේ අපි ඒව නොදකින තාක්කල් මතු පිට ඝන සංඥාවෙන් ඉන්න තාක්කල් අපිට මේකේ ලොකු අගයන් ආඩම්බරකට වැඩි මේක හොඳයි අනම්මයි. මොකද මේකේ කවදා හෝ විනිවිද බලන්නේ නැහැ පහ වුණාට පස්සේ. නොබල ඉන්න බද. ඒ කවදාකවත් වෙන්නේ නැහැ. එකක් දැක්කට පස්සේ දෝෂේ ආයෙක නොබල ඉන්න මොනම තරකින්වත් බෑ. ඒ තමයි අපි ඉගුණේ. ඉතින් බය හිතන දේ නගන දේ ඕකවත් බෑ. පැවැත්ම තමයි කරන්නේ. ඒත් ඒක පටන් අරගන්න මේක සංසාරි කියලා කියන්නේ දැන් පුදුමාකාර බයක් මේ උපමා දෙකක් වෙනවා අතුආවේ මේ සර්පිකට අහුවෙච්ච ගෙම්බා මොන්න තරම් මේ මෙසියාවෙන් ආසාවෙන් මේ සර්ප මුඛයෙන් ගැලවීමට එතන ඉඳගෙන කටයුතු කරන්නේ පුදුමාකාර බයකින් පුදුමාකාර අය කියන්න දෙයක් නෑ හිරි වැටෙනවා ඒ වගේ තත්ත්වෙ. ඒ වගේම ඉස්සර එක පුරුෂයාට ස්ත්‍රීන් 6 දෙනා 7 දෙනා ඉඳලා තියෙනවා. ඒ සපත්නී කියලා කියන්නේ. එකම පුරුෂයාකින් ස්ත්‍රීන් 6 දෙනා 7 දෙනා නෝන බොහෝසත්නී කියලා කියන්නේ ඒකයි. ඒත් ඒ මිනිහට ගෑනු 6 දෙනාගේ තියෙන දුක දැනගුවම පැනලා යන්න හිතෙන හිතිල්ලත් අන්නර සර්පයක් හතෙන් ගලන්න තියෙන දැනුම වගේ. සපත්නීන්ගෙන් ගැලවෙන්න තියෙන ආසාව. එක දෙක කරගන්නකොට නම් හරි සන්තෝෂයි. මට ඕන තරම් ගෑනු ඉන්නව ප්‍රශ්නයක් නැහැ කියලා. තුන හතර උනාට පස්සේ එකිනෙකා ගහගන්න ගිහිල්ලා අර කැටි හොමාරු වෙනකොට ඒකෙන් ගැලවෙන්න එනවලු ආසාවක්. ඒකත් ඒ වගේ කියලා තියෙනවා. ඒකෝට තේිනවා මේ අපි මෙතෙක් කල වොමනාවේ මේ ලොකුකම පොසත්කම කියලා ගත්තට ඒ තුළ තියෙන මේ ගැළවීමේ ආසාවට කියන්නේ මුංචිතුකම් මේ තාඥානේ මේ බයෙන් තමයි එන්නේ. ඒකකට හිතනවා මේ ඇත්තම අපේ වචනේ කියනවා මේ ඇදගෙන නාන්නේ. ඉල්ලගෙන ගන්න පරිප්පු. ඉල්ලගෙන ඉවරලා ඉතින් අනිගාන කෑ ගහනවා අයියෝ ඇයි මට මේ දේ උනේ බලනකොට කිසිම කිසි කෙනෙක් වගේ කියන්නේ නැහැ. ඇත්තම මේක කිව්ල උඹයි කාලා තියෙන්නේ. මේකේ අරලා තිබිලා තියෙන එක වෙනම කතාවක්. උඹ කෑවදේ තමයි උඹ බඩට යන්නේ. ඒක තමයි උඹට රස දැනෙන්නේ. ඒක තමයි හොඳ නම්. නීරියාවක්, ඕජාවක් වෙයි නරක නම් බසයි. ඉතින් ඒකට හරි බයක් ඇති වෙනවා. අපි මේකෙක් කල සංසාරයේ ගමනයි දැන් ක්ෂණ සම්පත්තිය කියලා කියනවා. එළඹෙච්ච මොහොතේ අපි යමක් කළ යුතුද කියලා. ඒකෙන් අපි කොච්චර මේ මේ ධර්ම දැනගෙන හිටියත් තාම 99ක් තීන්දුව අපි ගන්න කාමයටනේ. තාමත් ලෞකිකනේ. කොච්චර කෙරුවක්වත් ඒක මේ සුද්ධ කරන්න බෑ. නමුත් අර එක 100ට ඒක ඇති කරපු සතිය හැම තැනදීම වෙන්න දෙනවා මේක පුස් මේක පුල්ල ගහලා මේක කොම්බේ මේක එන ගහච්ච කොම්පෙච්චනේ කියලා එතකොට නිකන් මේ බයක් බය බය නෑ ඒ ඒ තැන උපදින බයක් බයසුපත් ගන්න කියන එක. ඒක කාය පස්සද්ධිය කියලා කියන්නේ කාය ප්‍රසාද බව මඩ වතුරක් වීදුරක් දාලා කබඩයක් උඩ තිබ්බම බොහෝ වෙලා යන්න යන්න උඩ හරිය පිරිසිදු වෙන්නේ. නැත හරිය මණ්ඩි තියෙන්නේ කලබල යුගාකලා තියෙන තියෙන උඩ පිරිසිදු ගැටේ වැඩි වෙනවා වගේ කය හැම වෙලාවෙම තියෙන්නේ මේ එක එක මානසික ධර්ම වලින් ඇඳිලා කලවම් වෙනවා. මත දැන්පත් වෙච්ච එක තමයි ප්‍රසාද වෙනකොට වෙන්නේ. ඒකට මණ්ඩි නැතුව නෙවෙයි. මම කියවා අඩියට බහලා තියෙන උඩ ටික පිරිසිදු. නන්දි සහිත වතුර කලයක් වලට අපි අම්මලා ගත්ත කෙනෙක් ඉහිණියට දානවා. ඉහිණියට දාගම ඒකට කොහොම අඩ අඩ උරාගෙන අඩිය දෙනවා කලිය නමනකොට එන්නේ හොඳ වතුර ටික. ඒක තමයි කියන්නේ පස්සද්ධිය කියලා. ප්‍රසාද බව අර කියන්නේ උදක ප්‍රසාද මානික. ඒකයි අපේ අපේ අම්මලා තියෙන මානිකය තමයි ඉතින් එන්ජිනියර්. කොහොම තමයි අපිට තියෙන මානිකය. එහෙම නැත්නම් ඇලම් මොන ඇලම් එකක් දැම්මත් වතුරට ඒ ඕගනික් මැටර් ඔක්කොම එකතු කරනවා. ඒ ඉතුරු ටික තමයි ප්‍රසාදේ කියලා. එහෙනම් අපිත් ඒ වගේ කියන්නේ කෙලස් නැති කරන එක නෙමෙයි මේ අදහස් කරන්නේ. කලබලකාරී කෙලස් එහෙම තැම්පත් කරගන්න. ඒක තැන්න කීකරු කරගන්න. එතකොට එන ගතිය තමයි ප්‍රසාදය කියන්නේ. ඔව් ඒ කියන්නේ අර ඉමෙක් කියලා පැවිදිච්ච ගැම්ම තියෙනවා තමයි. ධානාංග නැහැ. ඒත් ඒ ගැම්ම තියෙන ඒකට හොඳට බලන්න පුළුවන්. ධානය බලන්න පුළුවන්, ධානාංග බලන්න පුළුවන්, ඉස්සරහට කෙලෙසෙන හැටි. ඔක්කොම දැක් ගන්න පුළුවන්. ඒකට තියෙන ගැටුම තමයි පස්සට. ඒ ස්වාමීන් වහන්සේ කෙනෙකු මාර්ගයට පිවිසිය අයයි කියන්නේ කුමන කරුණු සම්පූර්ණ වෙද මේ මාර්ගය කියන වචනකින් අර්ථකථනය දෙන්නේ. මෙතන කියනවා නම් ඔය හතරවෙනි හතරවෙනි ආර්ය සත්‍ය වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා මාර්ගය ගන්නවනම් මේ තිසරණ සරණ සමාදන් වීම තමයි මාර්ගය විශ්ලේෂණය කරන්නේ. සම්පූර්ණ කෙනෙක් මම බුදුන් සරණ යනවා ධර්මයේ සරණ යනවා සංඝ සරණ යනවා කියවන ඊට පස්සේ ඉතින් මාර්ගස්ත තමයි. අදුම ආර්යයන් වහන්සේ පෙන්වන්නේ තිසරණ ගත වෙච්ච එක නම් අඩුම ආර්යයන් වහන්සේ මාර්ගස්ත බුදුලෙක්. ස්වාමීන් වහන්සේ සාමාන්‍ය නිදිමත නොමැති උනත් භාවනාව ඉඳගත් පසු නිදි වඩ නිදි බර නිදිමත වන්නේ නැහැ. මේකට හේතුව මේ සීන සහ මිද්ද කියන চৈতසික දෙක එකතුව තමයි අපි ඔය නිවර්ණයක් වශයෙන් ගන්නේ මේ මිද්ද කියන කියන්නේ නිදෙනවයි කියන එක. ඒක කියන්නේ අයිස් හෝ බතක් ටිකක් හෝ බඩ ටිකක් රිජෙක්ට් ගන්නට පස්සේ ඒකේ අර ස්ප්‍රෙඩබිලිටි නැති වෙනවා. බටර් ගාන්න බැරි ගැතිය ස්ප්‍රෙඩබිලිටි නැති වෙනවා. එතන නිදෙනවා. අන්න ඒ වගේ තමයි අපේ හිත ඒ ඒ දේවල් වලට යෙදීමේ තියෙන අර කර්මඤ්ඤතාවයේ සුඛනම්ය භාවය නැති වෙනවා. නැති වෙන නිදුනට පස්සේ දේවල් ඔය තොගේට වැටෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක මේ නිද්ද භාවයෙන් ඉස්සත් වෙනවා. අනිත් එක හුඟක් මේකට හේතුව සතිය සමරස භාවයට එන්න පටන් ගත්තට පස්සේ. කොයි දේ වුණත් එකයි අරමුණේ තිබ්බත් එකයි අරමුණ බාහිර අරමුණක් ආවත් එකයි ඉන්නේ සතිමත් වුණත් එකයි නැතත් එකයි කොයි දේ වුණත් එකයි කියලා ආවට පස්සේ අර ඉරියව්ව පැවැත්වීමේ තියෙන දැඩි පෞෂත්වයේ තියාගන්න ගැති නිකන් හේබාන ගැතියක් වගේ. ඒ කියන්නේ ඒ පුද්ගලයාට අර මේ සංස්කරණය කිරීමක් අවශ්‍ය වෙන්නේ. ප්‍රකෘතියට අඳායි. ඒක එතකොටත් අර සම්පූර්ණ මෙහෙම ඉඳ ගැහුවා වගේ හිතන ගැතිය නැතුව වැක්ෂණ ගැතිය. එහෙමත් වෙනවා. අනිත් එක වායෝ ධාතුව ගරු භාවයට එනකොට දැනුමට උහුලන් ගන්නවා. විතර මෙහෙම අල්ලගෙන. ලහු භාවයට එනකොට දැක්කනවා. දැනුම උහුලන් ගියා වගේ. ඉතින් ඒ නිසා සමහර වෙලාවට මේ වායෝ ධාතුව උද්දත භාවයට ආවට පස්සේ ඉද්ද ගැහුවා වෙනවා හිතේ. එයාට කොහොමදක්වත් එනේ ඉන්න බෑ. නමුත් මේ වායෝ ධාතුව සමහර ළඟින් ලහු භාවයට යනවා. ඊට පස්සේ වැක්කෙනවා. ඒක ඒ වගේ මේ භාවනාවේ සමහර මේ වැක්කෙන්නකට ලකුණු මේ සෞඛ්‍ය සම්පන්න සමහරව සෞඛ්‍ය සම්පන්න නැහැ. විශේෂයෙන්ම නීවරණයක් වශයෙන් මේ චීන විද්‍යාවවිල්ල වැටුණොත් ඒ වෙලාවේදී වෙච්ච දේ accountability එක නැති වෙනවා. උනේ මොකද්ද කියලා කියාගන්න බැරි වෙනවා සතිය නෑ. එහෙමනම් ඒ කියන්නේ අපි කාලේ නාස් වීමක් වෙනවා. සමහරවිට මෙහෙම ඉන්නවා දන්නවා. මම දන්නවා දැන් මම ඉරියව්ව පැවැත්වෙන්නේ නෝතර අබේ බල දිලිසෙන සත්‍යක් නෙවෙයි සාමාන්‍ය සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ accountability කියනවා. මේ වෙච්ච දේ දන්නවා. එහෙම වුණත් එහෙම ඒක එච්චරම අපලයක් නරකක් විතර ගන්න බෑ. කියන්න නිදිගෙන ඕක දෙක කියලා අනිත් ගාන සත්‍යය නැවතත් අර වීර්ය නන්දිකලා වායු ධාතු කුඹලා ආය ආයිරේව හදලා දෙන වෙලාවක් එනවා. එතකොට මේ නිදිමත භාවයේ මුලැමැදාග දැක්කම. මැදදී දන්නා හොඳටම දන්නවා දැන් දැක්කෙట్లా ඉන්නේ කියලා. කලබල වෙන්න බෑ. ඊට පස්සේ ගියාට පස්සේ දන්නවා දැන් මේ ප්‍රකෘති සම්බර භාවය අනිවාර්යයි. ඒ තමයි ප්‍රශ්නේ ඒක තමයි මේ සාකච්ඡා කරන්නේ. ඒ තමයි ප්‍රශ්නේ නගලා තියෙන්නේ මේ ඕකම තමයි සාමාන්‍ය නිදිමත නොමැති වුණත් භාවනාවේ ඉඳගත්තු නිදි බර වෙනවා. ඉතින් බට වෙනවා කියන්නේ ඔබ තමයි ඒකම තමයි ප්‍රශ්නේ. ඒක තමයි මම මේ කාරණා තුනක් කිව්වේ නැවතත් හද ප්‍රශ්න අහුවට පස්සේ මට වෙහෙසයි. උත්තර අහගෙන ඉඳලා නැහැ ඉතින්. ප්‍රශ්නේ අහගෙන ඉඳලත් නැහැ උත්තරේ දෙන්නත් නැහැ ආයෙ ප්‍රශ්න අහනවා. ඒ නිසා ඇක්ෂන් මොඩේ ස්ලෝ මෝෂන් දාන්න ඕන අර කියූප එක ආයෙ කියවන එකයි තියෙන්නේ. නැත්තම් බැටරි බහිනවා. මගේ බැටරි බහිනවා. සිංහලෙන් අගොඩ ගත්තා තමන් හෝ වෙන කෙනෙකු මරණ මොහොත ළඟා වන විට යම් ධර්මයක් මතක් කළ හැකි වොහොත් ඒ ඒ කුමක් විය යුතුද බව කර්මයන් පහදා දෙන්න මැනවි මේ මොහොත මාර්ගඵල මාර්ගඵල හැකි අවස්ථාවක් විය හැකිද ඇත්තට මේ මේ සාසනයේ තියෙන සමසීසී නිවන කියලා එකක් සමසීසී නිවන කියලා කියන්නේ මරණ චිත්තක්ෂණ වේදනාව වේදාන් පසනාවට දාලා මරණයයි නිවනයි දෙක එකට වෙනවා. ඒක තමයි ගෝධික ස්වාමීන් වහන්සේගේ ධන්න ස්වාමීන් වහන්සේගේ දෙන්නගෙම වෙලා තියෙන එකයි. බෙල්ල කපා ගන්නවා. කපාගෙන මේ මේ බෙල්ල මේ වේදනාව මතින් තමයි නිවනටපත් වෙන්නේ. ඒකට මරණය සහ දෙකම වෙනවා. ඒ නිසා ඉඳ තියෙනවා. ඒ වගේ අනිත් එක තමයි මේ මරණ මොහොතේදී අවශ්‍ය කරන යොමුව අවශ්‍ය කරන ගුණ දීමේ මොකක් වැඩ ගන්න පුළුවන් බවක් පෙන්නනවා මරණයෙන් පස්සේ වුණත් ඒක කරන්න පුළුවන් බව තමයි මේ ලොකු කොට තිබ්බට මල කොට කියලා කියන්නේ තිබෙතන දුක් කොට දෙන්නේ. ඒ කියන්නේ මරණයට පස්සේ ඒ ආත්මේ ගයිඩ් කරනවා මරණේ වෙලාවෙදීම මේ මරණය ඒක නිසා ආයෙත් පසුතැවෙන්න එපා සතිය ලෝකම් කියලා මරණයත් එක්කම බාඩෝ එකේදීම සතිය හෙලව ගන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයාට නිවනට තියෙන ඉඩ වැඩි කියලා කියනවා. එන්නාට ඒ පුද්ගලයා තාම පිළිගන්න කැමති වෙන්නේ නැතුව මරනවා කියලා. තාම අර පරණ ඇඟත් එක්ක සම්බන්ධතාවය පවත්වා ගන්නවා නම් සතිය මුද වෙනවා කියන දේ ඇහෙන්නේ නැතුව. නිසා ජීවත් වෙන කම්ම ඒ තිබ්බත මනකට කියවනවා ඒගොල්ලෝ. ඒ දහන පොතක් ඉතින් අපි වෙකන්තද අකින කියවන්නේ. මරලා ගෙවල් වල ඒ තමයි තිබ්බත මනක. ඒකෙන් පුහුණු කරන්නේ මරණයේදී උඹේ මේ පංචස්කන්ධය උඹට ස්කෝලර්ෂිප් එකක් විදිහට උඹෙන් අයින් වෙනවා. ඒ බාධාව අයින් වෙනවා. එතකොට උඹේ හිත ප්‍රබාස්තර වෙනවා. ඒ ප්‍රභාසර දැනුවත්ම ගියේ ගම රෙකග්නයිස් කරොත්. දැන් මේ මට උනේ ලාභයක් කියලා. එහෙනම් ඒ පුද්ගලයාට ඒ තුنين ලොකු ලීස් ෆික්ෂනල් පාර්ට්යක් එනවා කියන්නේ. නමුත් ඒක හොඟ දෙනකොට වෙන්නේ නැහැ මොකද මරණයේදී කලකොල වෙන නිසා. ඉතින් මැරිච්ච ගමක් කියනවා. ඒ වැඩේ වෙන්නේ මරණ ඉස්සර කියෝ ටික තමයි. එහෙම නැති වුණොත් ඊගාවට එයා සාමාන්‍ය ආලෝකයේ දෙන තැනකට යනවා තීන්දුව කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. අම්මිට භාවනා කරලා තියෙනවා මගේ රාගය එනකොටම සතිය පිටවෙන්න බෑ. රාගය වෙලා ටික වෙලා ගියාම සතිය පිටවන මට්ටමක් තිබිලා තියෙනවා. එතකොට එයාට මේ මේ පණිවිඩය මතක් වුණොත් එහෙම සම්පූර්ණ කර්ම වේගයට යන්න දෙන්නේ නැතුව අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් තාක්කේ. කියන්නේ ඔපචුනිටි එක හම්බ වෙනවා. ඒකටත් තමා වුණොත් තුන්වෙනි අවස්ථාව වෙන සම්පූර්ණ ඒ කර්ම අනුවම තීන්දුව කරනවා. ඉතින් ඒක තේරවාදී පිළිගන්නේ නැහැ. තේරවාදී කියන තිබ්බත මනකට කතාවක් නැහැ. නමුත් ඒක කිච්චු කතාවක් ඔය දේව ධම්ම සූත්‍රයේදී දේව දූත සූත්‍රයේ තියෙනවා. ඒ දූත සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කරනවා මේ මිනිසෙක් මරණයට පස්සේ ඒ මිනිසයාට මේ ළම රජුගේ chance එකක් දෙනවා. අවකරවල ඉඳලා ඩොග් ගාලා වැටිච්චාම ඔළුව එයාකට කඳ උඩට තියාගෙන වැටෙනවා. වැටෙන කියලා බලනකොට යම රජුගේ ඉස්සරහින්. යම රජුගේ ඉස්සරහින් ගාම මොකද මෙහෙ ආවේ කියලා. දඹදිවේම ගියානේ. ඇයි මෙහෙම? නේද නේද නේද නේද කියලා කතා කරනවා. ඒ අර කරපු පින් නිකන් මේ සුඛානෝ පින් නිකන්වත් අල්ලන දෙයක් නැහැ. ඔය කරන සාමාන්‍ය පින් වල යමරජුර ගණන් ගන්න, රමජුර ගණන් ගන්න හොඳ අයිය හැටි දිනක් තියෙනවා. එතන බෝ මේ සායනේ. ඉතින් අර මිනිස්යාර යමරජුර දකින්න කොට අර තිබුණ ටිකක් ඒක වෙන කෙනා මම උඹට මේ නොයෙන්ද අනිවාර්යයෙන්ම පස්සේ කෙවල තුනනේ. දේවදූතේ පස්සේ කෙවල තුනනේ මොකද? දැක්කේ නැද්ද කියලා. ඉතින් යාර තක්කු කියනවා නේ මට කවුරක්වත් කියනවා මෙහෙත් නොවන කාරක් කියලා දුන්නේ නැහැ මම ඒකෙන් කාමභෝගිය සැපින්දගෙන ජයත හිටියා මම හිතුවෙත් නෑ මෙහෙම වෙන්නේ කියලා අනේ එහෙම දෙයක් නෑ. ඒ මිනිස්සුන්ද දැක්කේ නැද්ද තමන්ගේම අසුචි මල මුත්‍රා දින්න පොන්ති බාරුව. ඒ මම ඕක කලින් ඉලවුවා. මට පේනනේ අසුචි ගන්නෙත් නෑ මල මුත්‍රා ගන්නෙත් නෑ මදුරේ කාත් එලවන්නත් බෑ. ඔතන හිඳපු බව උඹට බතගන්න තෝරෝ තෙන්කේ ඒ තරුණ වෙලා. පටන් ගත්තේ ඔතන ඉන්නේ. ඒකම දක්වනවා. ඒක කියනවා මේ අනුරාධපුරයේ මම දරුවෝ දැකලා කියනවා මට මේ පණිවිඩය ආවේ නැහැ. මේකේ දරුවෙක් දැකලා මමත් මේ මෙතෙන් ආවේ ඔතන ඉඳි බව මතක නැහැ. මට ආවට පස්සේ මට තේරෙන්නේ නැක විඳිනේ. ඒ කියනවා මම දෙදෙනි කෝපයක්. මිනිස්සු මේ දෙද වෙලා මිනිස්සු අසුකේ වල උස්සුවක් ලැබෙන්නේ. අංශභාග වෙලා. අනේ මම කොච්චර දැක්කද මට පණිවිඩය ආවේ නැහැ. ඊට පස්සේ බලන වයසට ගිහිල්ලා වම තියෙනකොට ලකුණ යනවා. නැග්ගලා නේනවා කන ඇෙන්නේ නැහැ කව පෙරාගෙන හොතු පෙරාගෙන ඉන්න දැකන්නද ඒකත් දැක්ක ඒ වුණාට මං වශයෙන් යයි කියලා මට හිතෙන්නේ ඊට පස්සේ කියනවා අන්තිම රාජ්‍ය දඬුවම් වලට අහු වෙලා මල් මාලෙට වදමල් මාලෙ දාගෙන කසෙන් ගහගා පාර යන යන මිනිස්සු හතර දෙනෙක් එහෙනම් මම දැකලා තියෙන නමුත් මේ වැරදි කිව්වොත් මේ වගේ දඬුවම් වෙන බව මට සම්බන්ධුනේ නැහැ අන්තිමට කියන්නේ මම නිදි දැකන්නේ නැද්ද සම්පූර්ණ හිත වගේම ඉන්නවා. නමුත් මුන්නම දේශනා කරා. ඊට පස්සේ හතරට මේ මිනිස්සයා පහකටම නෑ නෑ නෑ කිව්වොත් ඒ වගේ මේක වැඩි වෙනකට chance එකක් දෙන්නේ විදියක් නෑ. ඉත යමරජු යම පල්ලන්නයි කියන්නේ. ඒකෝට යම පල්ලෝ දෙකත්තේ බලාගෙන ඉන්නේ දෙවන්සය ගන්න. යමරජු ගාමින් එකයි යන්න බැරි. ඉතින් ඊට පස්සේ යමක යම ආරගෙන යනවා. ඊට පස්සේ කාට හරි කියන්න පුළුවන් වුණත් එතනදී ඒ කියන්නේ සීයල වගේ අනේ මම මේ මිනිස්සේ කසම වෙලා වැටෙන්නේ දෙකක් ගන්න කිව්වා. ඒකත් නම් මට හිතුණා අනේ මටත් මේක වෙයි කියලා. ඊට පස්සේ මට මේ අනිත්‍ය දිනුනා ඉතර පස්සේ යම රාජ්‍ය රෝගයන්නේ සිර කතාන්ති සිර බාහිකාන්ති සාරිකා අනුස්සරිකා සීකරපන්නේ. මේ කරනකොට ඒ මනසට යම් විදිහකට ලේ උනනවා නම් එකට ඒක එක chance එකක් දෙනවා. ඊළඟ කැමරේ මිනිස්සු වගේ දිවිලෝකෙට පිටලා ආපහු ස්කෝලර්ෂිප් ගන්න. ප්‍රොමෝෂන් එක. නෑ යම යමත් එක්ක ඉස්සර මොනවා කරන්නේ. හැබැයි කාන්තාව කියෝ try කරේ. තාත හතරක් තියෙනවානේ. try කළා නේද? මේ ළඟදී පත්‍රේ දාලා තියුණා. පත්‍ර කාර්යෝ ගන්න පතේ. එහෙම මිනිස්සේ කැමරජුර ගාවට ගිහිල්ලා යන රජුර යනකොට හිතේ සුදු ඇඳගෙන. රතු ඇඳගෙන හිටියොත් කේන්ති ගිහලු. සුදු ඇඳගෙන ඉඳලා ඒ මිනිස්සට chance එකක් දීලා ඇවිල්ලා. මාව නැල්ල ඉපදුනා. මිනිස්සයා මේ පාම් දෙකේක වැඩ කරලා. වැඩ කරලි වුණා මිනිස්සයා පාම් ගෙනියනවා බයිසිකලෙ. යායවක විකුණන ගමන් කර්ම කාන්තාවකට මෙයා ඉල්ලපු ගමන් පාන් දීලා බිලට අන්තිමට මේ අම්මල්ලි දවස් දෙක තුනක් ගිහිල්ලා මෙයා කියලා මේ සම්බන්ධෙත් නැති කරලා පාන් වලට හල්ලි දවන්නේත් නැතුව ඉන්න අවුලක් වෙනකොට මේ පාන් දෙකේ ඉන්නකොට මෙයාට නිතරම මේ අර ජීප් වල සී වෙනවලු අපායෙ ගිහින් අර මනසත් එක්ක මේ කාම සම්බන්ධයකට ගිහිල්ලා තියෙනවා. කැඩිලා. ඊට පස්සේ බය වෙලා ඉන්න දැන් නිස්සාරණෝනේ පැවිදිලා ඉන්නවා කියලා පස්සේ වෙලා. ඈ? අනේ මම නිස්සාරණවා නෙන්නේ මං නම් දන්නේ. මේ අපේ භාවනා කරපු මිනිස්සේ ගිහිල්ලා පස්සේ වෙලා මේකට සාහිත්‍ය වශයෙන් මට හම්බුනේ අසවල් ස්වාමීන් වහන්සේ කියලා මම පස්සේ ටෙලිෆෝන් කරලා ඇහුවා යකෝ උඹලා කොහේ යන්නද මේ මේ මේවා ලියන්නේ කියලා. ස්වාමීන් වහන්සේ කන්නේ දැන් අපි කීයක් කර එකතු කරගන්නවද හරියක් හම්බ කරගන්නවද කියලා. බොරුවක්ද මොකක්ද නැහැ වැදගත් හංගුකේ නමක් දාලා තිබුණා. යම රජුගේ හමුවී ගමින නැවත භාවනා කරයි එයා කියලා තියෙනවා නිසං භාවනා කරන්න ගියා යනකොට ඒ කතා කරන දෙන්නේ නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේ තුන්වමක් ඊළම්පස ගන්නවා. එකනමක් කිව්වලු ඔය කොච්චර කෙරුවක් 100 100 කර්ම යනුව නෙවෙයි වෙන්නේ කියලා. වෙනස් කරන්න පුළුවන් කියලා. තානමක් කිව්වලු නෑ 100 100ක්ම කර්ම යන්නේ කියලා. ඒකෝද මේ ආමුදු ළඟ ඉඳලා එයාගේ කතාව කියනවා. අපි කලින්ද කියලා තියෙන්නේ ආයේ මොකොත් නෑ කියලා දැන් ඉස්සරහනේ භාවනා කරනවා කියන දාන. ඉතින් මේ මනස හිතන්නේ මේ සාසනික වැඩ කරනවායි කියලා. මේ එහෙම වෙලා කියනද මම දන්නේ මම නම් එහෙම ආරංචියක් නෑ. මමත් නෙවෙයි. ඉතින් ඒ කොහොම හරි අපි හිතපු මාතෘකාව තමයි මේ මරණ මොහොත කියන්නේ කිසිසේත් මේ ජීවිතේ වෙනස් වෙන මොහොතක් නෙවෙයි. අනිවාර්යම ජීවත් වෙන අවස්ථාවක්. නමුත් අපි ඒක කලබල වෙනවා. දක්ුණුත් වෙන සහ හුඟා කියලා දෙවිද අදහන සෝවාන් වුණොත් මේ අවස්ථා හතකට වැඩි වැඩ ගන්නවා. සෝවාන් වුණාට පස්සේ සත්‍යකත්ව ධර්ම මේ මරණ මොහොත අනිවාර්යයෙන්ම වැඩ ගන්නවා. 1යි 2යි 3යි වැඩිම හත යනකොට මේ මරණ මොහොතේ තමයි ටෙස්ට් එක දීන්නේ. ඉතින් කෝලං කෝල ඒක බීජ වෙනකොට මේ ජීවිතේම මරණයට නොයා. ඒක බීජ කියලා එක මරණය සෝවාන් වුණාට පස්සේ යන්න ඕනේ. එතකොට මරණයේදී හම්බෙන මේ වටිනකම තියෙනවා. මේ අවස්ථාව සැලකෙන නඩත්තුවක් නැහැ. සම්පූර්ණ ආධ්‍යාත්මයට යන්න පුළුවන් තරම් කියලා. ඒක බීජී කොලංකෝ ඒක බීජන එක ආත්ම කොලංකෝ කියන්නේ මේ අත්දිම කරන්න පුළුවන්. ඒ නිසා මේ සෝවන් නැත්තෝ හය සුන්දරයක් වෙනවා කියලා කියනවා. ඒකෙන් කියනවා මරණය වටිනා. ඒ නිසා රිස්ක් එක කියන්නේ බටේට ලෝක කියන්නේ භාවනාව කියන්නේ මරණයට බුහුණු කිරීම කියලා. මරණයට එන්න දෙන දුක් මාගේ ඥාති විශේෂන සමාවෙන්න කියන දෙයෙන් කියන ඒ වගේ දේවල් වලට ටික ටික පුහුණු කිරීම තමයි අපි මේ වගේ දැන් ඔයලා ඉන්නේ ඥාති අමතක කරලා වස්තු අමතක කරලා හැමිනෙක කන්දහය කියලා යනකොට අන්තිම ටෙස්ට් එක තමයි මරණ වේදනාව. මරණ වේදනාවත් සතුටින් යුක්ති විද ගන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රාහුල ස්වාමීන් වහන්සේට ආ රාහුලී උඹ ආනාපානයේ 11 ආකාරයෙන් දන්නවනම් අන්තිමට යන සීය ආනාපානයේ ප්‍රශ්වාසයක් සිහියෙන් යනවා. බලන්න දැන් මේ නැරෙන්නේ කියලා කිසිසේත්ම නැහැ ඒ වෙලාවේ හිත යන්නේ අමතක. ඒ නිසා ඒක බොහොම මේ වටිනා චිත්තක්ෂණයක්. මේ මේ ජීවිත චිත්තක්ෂණය කිසි වෙනසක් නැහැ. නිසා විපස්සනාදි කියන්නේ මරණ දෙකක් තියෙනවා සම්මුති මරණ පක්ෂණික මරණ කියලා. ආස්වාදෙන් ප්‍රසවාසයෙන් මාරු වෙන දනවත් වැටෙන්නේ නැත්නම් මරණය. ඒ මරණය අපි හුඟා කරලා දැකීම නොවිය යුක්ත. දැක්කත් අන්තගන්ධ වෙන තැනක් අන්ධකාරයක් ඒක. ආනාපාන හුදුවට සිහින් වෙනකොට අපි එතෙන්ද යනකොට තමයි අපිට බය හිතෙන්නේ. දැන් මම මොකද කරන්නේ? සතිය නැති වෙනවාද? ආනාපාන නැති වෙනවාද? දුරෙක් නැහැ. කම ගහන් ගන්න කෙනෙක් නැහැ කියලා අපිට මේ ජීන් දාඩි දාන තැනක් තියෙනවා. මේ මරණ ස්වභාවය තමයි එතෙන්නන්නේ. අන්නේට හිනා වෙලා. අනිත් මම තවදුරටත් මේක ඉන්න වෙනවනම් අපිට පුරුදු කරන්න අපි රිහර්සල් කරනවා මන්නේ. ඉන්න තියෙන මන්නේ ඒ වෙලාවට අහන්න කෙනෙක් නැහැ. ඒ වෙලාවට මේ ආනාපාන කියලා බලන්න උතුරු දරුවක් හෝ ලකුණක් නැහැ. සතිය කියනවාද දන්නේ නැහැ. එතන අපිට තේරෙනවා මේක නේ නැරිලා නැහැ. ඉන්න කියලා නැහැ. ඉන්න ගිහිල්ලා නැහැ. කොන්ටිනියම් එක තියෙනවා. ඒ කියන්නේ එක්සිස්ටන්ස් කියන භවය කියන. මේ භවය සුද්ධෙට තියෙන වෙලාවය. එහෙන් කනින් ආසෙන් දිවෙන් කනින් නෙවෙයි. හෝල් බොඩි එක්ස්පීරියන්ස් අන්න ඕකට අභීතව මොන දෙන්න ගන්නවනම් ඒ කියන්නේ හොඳටම අපි මරණය ඉස්සරහට අරගෙන රිහසල් කරනවා. ඉතින් ඥානසිකාගේ ඉන්න කාලේ කියනවා මේ හිතින් සිහිපත් කරන්නයි කියලා. ඒක දැන් පස්සේ බහුණ කරන්න පුළුවන්. දැන් ඕනේ නැහැ කියලා එහෙම හිතනකොට සිහිපත් කරන්න කියලා කියනවා තමන් තමන්ගේම මලකෙදිත් කියලා. තමන්ගේ නින්න බටහිටෝගේ දාලා මෙහෙම කියලා කියනවා. තමන් ගේන අනිත්‍යවත සංඛාරා උපාදවය ළඟින කියලා තමන්ම මේ නිහයට මේ ධාතාව කියන වෙලාව වගේ කල්පනා කරලා බලන්න කියනවා එතකොට මේ යන හුස්ම කොච්චර වදිනවද කියලා. ඒකනේ එකම ෂුවර් එක දැන් නැරලා නැහැ නේද? ඒක මිස් වෙන්නේ නැහැ කියනවා. දැන් අහුවෙන්නේ නැත්නම් අනම්හන මොකුත් නැහැ දැන් දන්නවා ෂුවර් එක තමයි අරටේ මේකේ වෙනස තියෙන්නේ මේ පණ දෙන්නේ. ඒක මිස් වෙන්නේ නැහැ කියනවා. ඒ නිසා හිත නිකන් කෝල කරනවා නම් තමන්ගේ මරණයට සහභාගී වෙන්නේ. අනිත් ආසන සංකාරය. ඒ නිසා මේක හරියට දැන් මේ අර near death experience එක එන්න පටන් ගත්තට පස්සේ මේක අන්නේ විශාල මාත්‍රකාවක් වෙලා තියෙනවා මේ මරණ මොහොත සජීවී කරගන්න. ඒකට උද්දේශනා සඳහන් කරලා තියෙනවා ඔබට අමෘතේ ඕනේ නම් මරණය සිතපත. අමෘතය කියන්නේ නොමැරී සදාකාලික වෙන්න ඕනේ නම් මරණය ජීවත් කරන්න කියනවා මරණය ජීවත් කරන එක කවදා දුෂ්කරද කරන්නේ නෑ ජීවිතේ ලක්ෂණ කරගන්නවා ඒ නිසා මරණ මොහොතේදී ඒ විදිහේ අමෘතයට තමයි යන්නේ කවදාකවත් ආයෙ මරණ දෙන්නේ ඒක අපි මේ උත්සාහ කරන්නේ මේ අභිජන තාක්ෂණය සම්පූර්ණයෙන්ම මරණය අමතක කරගන්න. සම්පූර්ණ මුළු තාක්ෂණය. කවදාකවත් මේ මරණය කියන සංකල්පේ දාලා කල්පනා කරගන්න නෙවෙයි. නිසා මේක සම්පූර්ණ මුලාවක් තියෙනවා. මේ කියන තාක්ෂණයට මරණය කියන එක දාපු ගමන් මේ සියරම පැල්ලේ හදපු මාලිගා ටිකක් විතරයි. සෙල්ලම්ගේ වල ටිකක් විතර ඔක්කොම ගැට ගන්නවා. බුදුරජාණන් වහන්සේ නෑ අමෘතයේ ගත්තේ මූර්තේ. මරණයමයි උන්වහන්සේ කල්පනා කරන්නේ මේ ලෝකේ මරණයක් කියලා කියනවා නම් නම අමුත්තක් දෙයක් තියෙනවා. අනිත් ඔක්කොම හිතුවේ නෑ ඒක දෙවියන්වහන්සේගේ අවසාන කියන්නේ. මොකද ඒක දෙල්ල උන්වහන්සේ දෙවි එකම දේ තමයි මේක ප්‍රධාන සූත්‍රයේ තාම ලස්සන වෙලා තියෙනවා. මරණය නැති කරන්න කැමති නම් ඒක කවදාකවත් උත්පත්ති කෙනෙකුට නැති කරන්න බෑ උත්පත්ති නෙවෙයි. ඒක පිළිගන්න කවුරු කැමතිද? අපිට උනලා තියෙන හොඳ තැනක උපදින්න. ඉතින් කවදා හෝ උපත් වෙන දෙයක් තමයි අනේක ධාතු සංසාරන් දාතයි කියන්නේ ඒකයි. උපත් වෙන තියෙන වැඩකම කරන තමයි ඉතින් රෝග ආවට පස්සේ සූපන එක නෙවෙයි. රෝග නොවීමට කටයුතු කරන එක තමයි කියන්නේ. ඒක ඉඳලා මේ මරණය පිළිබඳව අවදි භාවයේදී. ප්‍රබුද්ධ භාවයකින් කටයුතු කරන්නේ. ඒ කාදාන් වල මරණයෙන් පස්සේ විශ්වාස වෙනස් නමුත් අපි මේ ඉතාවත් ඉතින් මේකේ ඉන්න ලේද නමුත් අපි අපි කාවත් සියලුම ආගම් වල අයට මරෙන් පසු එකම දෙයක් නේද දෙන්නේ. දැන් බෑ මොකද ලෝකයේ කියලා කියන්නේ මේ සංකල්ප තමයි. ඒකන අදහස් ගන්න හැටි තමයි සිද්ධ වෙන්නේ. මේ මනස කියන මරණපත් ආයුධයක් නැහැ කියලා ඉන්නේ නේද ජීවිත නැහැ තමයි. මේ මනස ඉන්නකන් ජීවත් වෙන්නේ. ඒක අපි කියනවා තියනවා කියලා. ඒ නිසා අපිට තියෙන එන්නේගේ ජීවිතෙත් එක්කම දැන්. ඇයි අපි ඒකත් වාරාගන්නේ? කියනවලත් මෙච්චයි නැත්නම් මේක මේ මනුස්සයගේ ඔබට આવොත් ඔබ බලපන්. අන්තිමට මේ කන තියෙදි වැඩි කරගමු මරණයට පස්සේ ඔබ බලමු. ඔය කල්පනා කරලා මේ පිස්සු. අපි කට්ටි කියන්නේ මට පිස්සු කියලා. ඔබ ඒ කියන්නේ මේ මොහොතත් පැන එහා මොහොතට ගිහිල්ලා ඒකත් දුක්ඛිතෝරුවේ කියලා කතා කරන්නේ. දර්ශනය කරන්න උත්තර තමයි. දර්ශනය කියන්නේ ඔච්චර තමයි. ඉතින් proliferation, mental proliferation ප්‍රපංච වල කෙලවරක් ඔය කතා කරා. සදාකත් වෙනවා. ඉංග්‍රීසි ප්‍රශ්න තුනක් තියෙනවා මම ඒක හවතරනක් කතා කරනවා. ඒවල සිංහල ප්‍රශ්න මේ මම මේ කරුවැටෙන් වාක්‍යෙදි මේක කියවට හිතනක් කරගන්න යන්න එපා. මොකද මම මම අංග සම්පූර්ණ දැනුමකින් කියන නෙවෙයි. මේ මම ප්‍රශ්නයක් අහපම බලන හැටි විතරයි මම මේ කියන්නේ. මම අනිත් අතට කියනවා මේක හරියම ක්‍රමයක කියලා. අනිත් අතට මේක වෙන වෙන පැති තේම ඇති. දෙවෙනි තමයි